සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුවේ විසින්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගෙන තමන්ට කරදරයක් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙච්ච වෙලාවෙදී පිහිටක් ආරක්ෂාවක් සැලසුවා වූ ඒ විෂ්ණු කතරගම සමන්පත්ති නිදලි මුණ්ඩාය නායක ගම්භාරාදී වශයෙන් විවිධාකාර නම් වොත් වලින් පෙනී සිටිමි. දුකටපත් ජනතාවට පීඩවන්නා වූ දේව මණ්ඩල සිහිපත් කරගෙන යැත්තන්ට මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරන්න. එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මඟඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ මේ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න එවදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මඟඵල ලබන්නට කියලා ඒ වගේම පිළිතුරු අනාදිමත් සංසාරය තිස්සේ ඔබ මේ එන ගමනේදී පාරමිතා ශක්තියින් සපුරා ගැනීම උදෙසා මේ සමාන්සියෙන් කටයුතු කළ සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ආවා ඒ සියලුම ඥාතීන්ට මිත්‍රාදීන් වහන්සේ වේදාවේ සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්නේ ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒ මත මිදලා සුවිත මුදිත වෙන්න කියලා හිතාගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරා. එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලුම දෙනා හිතින් ඒ සියලු දෙනා කෙරෙහි මහා මෛත්‍රී සහගත චේතනාවක් පතුරවාගෙන මහා කරුණා සහගත චේතනාවක් පතුරවාගෙන මුදිතා සහගත චේතනාවක් පතුරවාගෙන යැත්තන්ට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන් මහා ගරුණීයතකින් යුක්තව පැවිදි ශ්‍රී සත්‍ය ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ සවන කාලෝ අයං වදන්තා හොඳයි පින්තුනි සේලුම් දෙනා මොහොතක් කල්පනා කරගන්න අදිස්ථාන කරගන්න අනාදිමත් සංසාරයක් තිස්සේ ඉඳලා එන මේ ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුර ඇසුරට වැටිලා ඒ ඉගැන්නුම් බහට ලක් වෙලා රාග දේශ මෝහයන්ගෙන් ජනිත වෙලා ඉන්න කාලයක ඒ අති උත්තරීතර වූ සුගත තථාගතයන් වහන්සේ ආර්ය උත්තමයන් වහන්සේලා වඳුන ගන්නට බැරුව උන්වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා නම් ඒ උත්තමයන් වහන්සේලා දහස්වර කෝටිවර මාහට කමා කර සිත සේක්වා කියලා හිතාගෙන උන්වහන්සේලාව කමා කරගන්න බලමු කොට. ඒ වගේම අදිස්ථාන කරගන්න මේ ධම් සභා මණ්ඩපයේදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලයේ පිහිටනවා කියන ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් කිසි පිරිසක් සිටිනවා නම් ඒ උත්තමයන් අදිස්ථාන කරන්නේ මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ උත්තරීතර අධිෂ්ඨානකින් යුක්තව සියලුම දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරා අද බොහෝම හොඳ දවසක්. බොහෝ දෙනෙකුට සතුටුදායක දවසක් අද. සතුටු වුණා නේද ඔබ සියලු දෙනා? කැවුම් කන්න කැමති අයට අද සතුටු දවසක්. එයි කැවුම් කන්න කැමති අයට කැවුම් ලැබෙනකොට සතුටුයි. ඔව්ද නැද්ද? ඔබට සතුටුයි නේද? කොකිස් කන්න කැමති වෙලා හිටියනම් අද කොකෙස් හදද්දි සතුටු වෙන්නේ බලන්න අලුත් අවුරුද්ද කියන්නේ මොන තරම් හොඳ දෙයක්ද කියලා. ඇයි ඔබට සතුටු වෙන්න පුළුවන් දවස. කිරිබත් කන්න ආසයට කිරිබත් කාලා සතුටු වෙලා ඇති. හැබැයි අඟුල් කෙහෙල් කන්න ආසයෙන් හිටියනම් ගෙදරට ගෙනත් තිබි සීනි කෙහෙල් නම් උන්න පොඩි ගැටලුවක් තියෙන නැති අද උදේ. ඇයි මගේ අවුරුද්දේ සතුට කෑවම් මේ ඔයා. නේද? ඇයි සතුට වෙන්න විදිහක් නැහැ. සතුට වෙන්න විදිහක් නැත්තේ පින්වතුනි මං කැමති දේ නෙමෙයි මේ සිත් තිබුණේ. බලන්න පින්වතුනි ඔබ ලද දෙයින් සතුට වෙන කෙනෙක්ද නැත්නම් කැමතිලේ කැමති දේ ලද සැනින් සතුට වෙන කෙනෙක්ද කියලා. දැන් ඔබගේ ජීවිතයේ සතුට සාමුලින්ම තීරණය වෙන්නේ පින්වතුනි ඔබ මොකද්ද කැමති කියන එක තුල. ඔන්න ඔතනින් මිදෙන්න තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ කියලා කියන්නේ. මිනිසුන්ට ආවට ගියාට ඔහේ අර සංස්කෘතියක් විදියට පාවිච්චි කළ යුතු එකක් නෙමෙයි කියලා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ පිටුතුනි තහ මුලින්ම ඔබට ප්‍රීතියටපත් වෙන්න පුළුවන් වැඩ පිළිවෙලා. මෙන්න මේක අපි හොඳාකාරව තේරුම් ගන්න. අපි ප්‍රීතියටපත් වෙන්නයි මේක කරන්නේ. මම පැවිදි වුණේ ප්‍රීතියටපත් වෙන්න. මොකද ගිහි කාලේ හිටපු ප්‍රීතිය මදි නිසා. කැරට් ප්‍රීතිය මදි. මම කැරට් කන්න කැමතියි. මට කැරට් ලැබුණා. දැන් මට හරි සතුටුයි. ඔය ප්‍රීතිය පිටුතුනි මේ පුංචි ළමයින්ගේ ප්‍රීතියක්. හැබැයි ඔබ තවදුරටත් ඔය ප්‍රීතිය තුලම නම් ඉන්නේ. එහෙනම් අද ඔබ මේ ස්ථානයට ආවේ කොහොම හරි පිටුදේ මේ පරම ප්‍රීතිය කියන එක ලබන්න. නැත්තම් ඔබට හැමතිස්සෙම සිද්ධ වෙන්නේ මොකද්ද? ඔබ දෙයකට කැමති වෙලා ඔබ මොනෝම හරි වැඩ පිළිවෙලක් කරනවා. ඒ දේ ඔබ ඔබ සතු කරගන්න. සීනි කෙහෙල් වලට කැමති අය අද මම අද ඔය අවුරුදු මේසෙට සීනි කෙහෙල් ගෙනාවද නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. බලන්න ඔබගේ සතුටේ සහකරුවා කවුද කියලා. ඔබගේ සතුටේ සහකරුවා කවුද? ඔබමයි නේද? බලන්න කොච්චර අහිංසකද කියලා ඔබ. මං කියවල ස්වයං වින්දනය කියලා. අද එක පැත්තකට විතරක් ඕක දාගෙන හරියන්නේ ස්වයං වින්දනය තමයි හැමතැනම තියෙන්නේ. ඇයි? ඔබ ඉස්සෙල්ලා කැමති වුණා මොනවටද? සීනි කෙසෙල්වල. ඊට පස්සේ ඔබ මොකද කළේ? රස්සාවක් කළා. රස්සාවක් කරන්න මොකද කළේ? සල්ලි ටිකක් හොයාගත්තා. පොඩ මතක් කරලා බලන්න සීනි කෙහෙල් කන්න රස්සාවක් කරලා උදේ ඉඳලා කෝච්චිය නැගලා ගිය හැටි. බස් එකකින් තැලි තැලි ගිහිල්ලා ෆුට්බෝල් එකේ ගිහිල්ලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිදින්න ඉවරලා ඔබ කඩේටත් ගිහිල්ලා ගෙනාව මොනවද? සීනි කෙහෙල්. ඒ ගෙනල්ලා ඉවරලා ඒ සීනි කෙහෙල් ලැබරියා ඔබගේ අවුරුදු මේ සිතින්පා. දැන් ඔබට සතුටද? ඔබ නේද ඔබෙන් අහන්න තියෙන්නේ. දැන් ඔබට හරි සතුටේ නේද? ඇයි? ඔබ කැමති දෑ. ඔබගේ අත ළඟටම ඇවිදෙන්න. අපි අනිත් එක අමතක කරනවා. ඔබ ඒක ගෙන්න ගන්න දරපු මහන්සිය ඔක්කොම අපි අමතක කරනවා. ඒ ටික අමතක කරලා අපි හිතමු මොකද්ද? මම කන්න කැමති දෑ. අත ළඟටම ඇවිදෙන්න. දැන් මට දිනේ මක් කරගන්න විතරද? ලෙලි ගහගෙන කන්න විතරයි. පිටුදේ ඔබ හිතලා බලන්න. ඔබ ඔය විඳින ප්‍රීතිය ප්‍රීතියක්ද ඔබට යම් දවසක අවබෝධ වුණොත් ඔය විඳින ප්‍රීතිය ප්‍රීතියක් නෙමෙයි. ඔය විඳින ප්‍රීතිය හිතේ හදාගත් එකක් විතරයි කියලා අන්න එදාට පින්වතුනි ඔබට මේ සසර ගැන කලකිරේ. කිසිම තේරුමක් නැති වැඩපිළිවෙලක් තමයි මේ ගත කරන්න කියලා Tamanට වැටහෙයි. අන්න එතකොට පින්වතුනි ඔබට හිතන්න එයි ඔළුවට මොකද්ද එහෙනම් මේ ප්‍රීතිය කියලා කියන්නේ කියලා. තථාගතයන් වහන්සේ ක්‍රම දෙකක් අනුගමනය කළා පින්වතුනි ওই ප්‍රීතිය හොයන්න. ඒකේ පළවෙනි ක්‍රමය තමයි ඔබ කරන්නේ. කාමේසු කාමසු කල්ලිඛාන යෝගෝ. ඔබ මේ කාමසු කල්ලිඛාන යෝගයේ ගත කරන පිරිසක්. කාමසු කල්ලිඛාන යෝගයේ ඉඳලා ඉන්න පිරිසක්. ඉතින් ඕකට වැරද්දක් කියන්න බෑ. මොකද තථාගතයන් වහන්සේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා ඔය ඔයක දේශනා කළේ පැවිද්දා. මහණෙනි පැවිද්දොන් විසින් අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා. එහෙනම් මේ ඉන්න පැවිද්දන්ට නම් මේ අන්තේ හරියන්නේ නැහැ. හැබැයි ඉතින් ඔබට කරන්න දෙයක් නැහැ පින්විතනි. මොකද ඔබට ලැබිලා තියෙන අසත්පුරුෂ ආශ්‍රයේ හැටියට. ඔබට සිද්ධ වෙන ඕක තුල ඉන්න. එහෙනම් ඔබ සතුට උදෙසා මොකද්ද කරන්න පින්විතනි? මේ කාම කාමේහි කාමසුකල්ලිකාන යෝග ඕන ඕක හොඳ ආකාරව අවබෝධ කරගන්න. කාමේහි කාමසුකල්ලිකාන යෝගෝ කියලා කියන්නේ පිටින්ද මේ කාමසුකල්ලිකාන යෝගය කියන එක මේ හරිනුත් මම විස්තර කරලා ඉතින් ගිය සතියේ දේශනාවකත් මේක ඇදලා ආවා. කාම සුකල්ලිකාන යෝගය කියලා කියන්නේ පින්වතුනි කාම සුඛ අල්ලික අනුയോഗ. කාම සුඛ අල්ලික අනුയോഗ කියලා කියන්නේ කාම සුඛයන් අල්ලාගෙන කාම සුඛයන් හරි සාරයගෙන මේ බැම්මට අනන්ත අප්‍රමාණ ප්‍රීතියක් ලැබෙනවා කියලා හිතාගෙන ආන්ගේ දේවල් ජනිත කිරීම උදෙසා කරුණු කටයුතු කරගෙන යනවා. එහෙනම් තථාගතයන් වහන්සේ බෝධිසත්ව කාලෙත් පින්විතේ ඔය ප්‍රීතියනේ හෙව්වේ. ඒ ප්‍රීතිය හොයන්න ගිහිල්ලා පින්විතේ උන්වහන්සේ ශරීරයට අධික ලෙස සැප දුන්නා කියලා අපි ඔය කතාවට කියන්නේ. කාමසුකල්ලිකාන යෝගය කියන්නේ මොකද්ද කියලා අහුවාම අපි කියන්නේ මොකද්ද? ශරීරයට අධික ලෙස සැප දීම. අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ අපි කියන්නේ මොකද්ද? ශරීරයට අධික ලෙස දුක් දීම. එතකොට ශරීරයට අධික ලෙස සැපදීම කියන එකෙන් පින්දුතුනි අර්ථවත් වෙන්නේ. ඔය කාමයේසු කාමසුකල්ලිකාන යෝගයේ තමයි ඔබ ඔය කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ විසින් හිතාගෙන ඉන්න යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් මෙන්න මේ කාමයේ මට මේ ආකාරයේ සැපතක් උදා වෙනවා කියලා. එතකොට ඔතන කාමයේ කියලා කිව්වට පස්සේ පින්දුතුනි පස්වෙනි එක විතරක් ගන්න යන්න එපා. ඔබ නිතර බනහන අය නම් දැන් දන්නවා කාමයේ කියන්නේ පස්වෙනි එකට විතරක් නෙමෙයි. පංචකාමයේ ගැනමයි මේ කතා කරන්නේ. එහෙනම් මේ පංචකාම වස්තුන්ගේ තියෙන පිඟුදුනේ මේක හරි සාරයි කියලා ඔළුවට වටගත්තට පස්සේ දැන් මොකද කරන්නේ මේ පංචකාම වස්තුන් උප්පත් ඉපැදීම උදෙසා ඉපදෙනිය උපදම උපදවා ඒ තුලින් ප්‍රීතිය ලැබීම උදෙසා පිඟුදුනේ ඔබ කරුණු කටයුතු කරගෙන යන්න. ඔන්න ඕක තමයි මම ඔබට පෙන්වන්නේ සීනි කෙහෙල් ගෙඩිය තුලින්. ඔබ මුලින්ම සීනි කෙහෙල් ගෙඩියට කැමති වෙනවා. එතනම තියෙනවනේ පිඟුදුනේ ලොකු පිස්සුවක්. සීනි කේල් ගෙඩියයි අමුල් කේල් ගෙඩියයි කියලා ඔබගෙන් ඇහුවොත් එහෙම මේ දෙකෙන් මොකටද වඩා කැමති කියලා ඔබ කියනවා නම් සීනි කේල් කියලා ඇය කියලා ඇහුවොත් එහෙම ඔබට දෙන්න උත්තරයක් නැත්නම් ඔබට පිස්සුනේ. නිකන් හිතන බලන්න සීනි කේල් තියනවා අමුල් කේල් තියනවා ඔබ කැමති සීනි කේල් වලට. එහෙනම් සීනි කෙසෙල් වලට ඔබ කැමති කියලා කියලා පිඟුතුනේ එතනම ඔබට පිස්සුවක් හැදිලා. ඒ පිස්සුව හැදිලා තියෙන පිස්සු කියලා කියන්නේ මොකද්ද දැන්? මේ පහ උස්සගත්ත නිසා. එහෙනම් දැන් අර අර සීනි කෙසෙල් වලට තියෙන පහ උස්සගත්තා. ඒ පහ උස්සගෙන තියෙන නිසා පින්වතේ දැන් මොකද වෙන්නේ? ඒ පහ ලබා ගැනීම උදෙසා මොකද යමක් උස්සගත්තට පස්සේ ඒක නැවත නැවත ලබා ගැනීම උදෙසා මහ පිළීමකින් ඉන්නේ. මොකද මේ පහ ඉස්සෙන්නේ ලේසියට නෙමෙයි මේ පහ ඉස්සෙන්න ඉස්සෙන්න කරන යම් වැඩ පිළිවෙලක් තියෙන මේ අසත්පුරුෂ ඇසුර. මේ අසත්පුරුෂ ඇසුර නිසා කොහෙන් කොහෙන් හරි ආපු වැඩ පිළිවෙලක් නිසා මොකද උනේ මේ සීනික සෙල් වලට අදාළ තියෙන ওই පහ ඉස්සුණා. දැන් මේ පහ ඉස්සුනාට පස්සේ දැන් එතනින් මෙහාට මොකද්ද කරන්න ඕනේ කොහොම හරි මේක තමම කරගන්න ඕනේ මගේ කරගන්න ඕනේ එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ පිටුනේ මේ පහ උස්සගත්ත නිසා දැන් මේකට අදාළ දේවල් පුළුවන් තරම් ඔය කියන පහේ ගොඩවල් ටික ඇතුළට ගන්න ඕනේ පහේ ගොඩවල් ටික ඇතුළට ගන්න පහේ ගොඩවල් කිව්වේ මොනවද රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔන්න ඔය පහේ ගොඩවල් ටික දැන් පුළුවන් තරම් ඇතුළට ගන්න ඕනේ එතකොට දැන් ඔතනට ගෙනත් ඉක්කොත් එහෙම අමුල් කෙහෙල් ගෙඩියක් දැන් ඒක මේකට ගැළපෙන්නේ නැහැ. ඒක මේකට ගැළපෙන්නේ නැති නිසා පිටුපිට පුළුවන් තරම් ඒක අනිත් අයින් කරන්න තමයි ඊළඟ වැඩ පිළිවෙල සිද්ධ කරන්නේ. ඒක අයින් කරන ගමන් මේක ලබා ගන්න. එහෙනම් දැන් මේක උස්සගත්තට පස්සේ දැන් මේක පිළිබඳ ලොකු වටිනකමක් තමයි ඇති වෙලා ඉස්සලා තියෙන නිසා දැන් කරන්නේ මොකක්ද පිටුපිට මේක ලබා ගැනීම උදෙසා දැවැන්ත අරගලයේ යෙදෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කර කර කර කර කරන් හදන්නේ මොකද්ද මේක මම කරගන්න මගේ කරගන්න. මේ වැඩ පිළිවෙල තුළ ඉන්නකොට තින්ගුතුනි දැන් අර ඔබ උස්සගත්ත දේ ඔබට ලැබෙන නිසා දැන් ඔබට හරි සතුටුයි. මොකද මම ඒකට කැමති හේතුවක් දන්නේ නැහැ මොකම හරි මම ඒකට කැමති. ඒකට කැමති නිසා ඒ කැමති දේවල් මට හම් වෙනවා නම් මට හරි සතුටුයි. ආන්ගේ සතුට හොයන්න තමයි තින්ගුතුනි ඔබ උදේ ඉඳන් රැම් වෙනකම් මේ මහන්සි වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තින්ගුතුනි ඔබට ඔය ඇත්තටම ඔය සතුට කියන එක ලැබුණාද කියන එක. ඔන්න ඕක තමයි ඔබ කොහොම හරි ගලව ගන්න තියෙන ගැටේ. මොකද ඔබට හිතෙනවා නම් පින්වතුනි නෑ මට සතුටු වෙන්නේ. ඉතින් මම ඒකට කැමති. ඒක මට ලැබුණා. දැන් මට සතුටු වෙන්නේ කියලා හිතන තාක්කල් පින්වතුනි ඔබ ඇත්ත සතුට මොකක්ද කියලා හොයන්න උත්සාහ කරන්නේ නෑ. මේ ලෝකේ ඇත්ත වශයෙන්ම තියෙන සතුටක් තියෙනවා පින්වතුනි. ඒ තමයි අත්හැරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන සැනසුම. ආන්නේ ප්‍රීතිය නම් පින්වතුනි ඇත්ත වශයෙන්ම ලෝකේ ඕන කෙනෙකුට ගන්න පුළුවන් එකක්. අපි 10 දෙනෙක් එක්ක එකතු වෙලා භාවනා කරන්න හෝ මොකදහම් අවබෝධ කරන්න පටන් ගත්තා නම් දහ දෙනාටම තම මට්ටමට දහම අවබෝධ වුණා නම් පිටුතුනේ ඒ දහ දෙනා තුළම තියෙන ප්‍රීතිය තම මට්ටමට නැගිලා තියෙනවා. හැබැයි අපි දහ දෙනෙක් අරගෙන කෙහෙල් ලැබෙන ටිකක් ගෙනත් තිබ්බනම් පිටුතුනේ ඒ දහ දෙනාට එකම જાතියේ කෙහෙල් කාලා කවර කවදාකවත් සතුටු වෙන්න බෑ. ඒකට කැමති කෙනා විතරයි පිටුතුනේ ඒකත් එක්ක සතුටු වෙන්නේ. එහෙනම් ඒක මේ ලෝකයේ ඇත්ත වශයෙන්ම විද්‍යාමාන වෙන එකක් නෙමෙයි. ඔන්න ඕක තමයි ඔබ පළවෙනිම අවබෝධ කරගන්න මොනම හරි ක්‍රමයකින්. මේකට තමයි මේ දහම් පරයය හොඳාකාර මුලුවට දාගන්න තියෙන්නේ. ඔබ හොඳට තමන්ගේ අත්දැකීම් තුලින් විමර්ශනය කර කර විමර්ශනය කර කර බලන්න පින්වතුනි ඔබට ඔය කියන සතුට ලැබුණාද කියලා. ඔබ රෝස මල් වලට කැමති නම් පින්වතුනි ඔබට මේ රෝස මල් වලට කැමති වෙච්ච හේතුව මොකක්ද කියලා ඔබ පොඩ්ඩක් හොයලා බලන්න. අනික මල් ඔක්කොම පරයාව රෝස මලට කැමතියි. ඒ රෝස මලට කැමති වුණාට පස්සේ පින්වතුනි එතනින් එහාට ඔබ මොකද කරන්නේ? ඒක ලබා ගැනීම උදෙසා පුළුවන් තරම් කාය වචී මනෝ අවිසංකාර වඩ වඩා ඒක තමන්ගේ මගේ කරගන්න මම කරගන්න උත්සාහ කරනවා. මොකද හේතුව පින්වතුනි ඔබ ඒකට කැමති නිසා ඔබට ඒක ලැබෙනකොට ඔබට හරි ප්‍රීතියි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ප්‍රීතිය මොකද්ද කියන එකයි අපිට තියෙන ගැටලුව. ඔය ගැටලුව කොහොම හරි निराකරණය කරගන්න. එක එක ආකාරයෙන් බලන්න තමන්ගේ කැමැත්ත මොකද්ද කියලා හොඳ ආකාරයක්. එතකොට කැමැත්ත කියන එක හරියාකාරව අඳුරගත්තා නම් පින්වතුනි ඔබට අර ඒ කියන මට්ටමින් සතුට වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි දැන් මම ඔබට පෙන්වන්නම් ඔබගේ ජීවිත තුළට තථාගතයන් වහන්සේගේ ආගමනයක් නැහැ කියලා. බොහෝ පිරිසකගේ. දැන් මම මම අහන ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න. බොහෝම සරල ප්‍රශ්නයක් මම අහනවා. ඔබට කැම ඔබ කැමති දේ ඔබට ලැබෙනකොට ඔබට සතුටු වෙද නැද්ද? උත්තරයක් දෙන්න. දැන් තනි තනියෙන් මාත් එක්ක කතා කරන්න. ඔබට කැමති දේ ඔබ කැමති දේ ඔබට ලැබෙද්දී ඔබට සතුටු වෙද නැද්ද? සතුටුයි. එහෙනම් පින්වතුනි ඔබට මේ ජීවිතේ සතුටක් ලබන්න නම් ඔබ දේවල් වලට කැමති වෙන්න ඕනද නැද්ද? දැන් උදාහරණයක් විදිහට ගමුකෝ මෙහෙම. මෙතන තියෙනවා භාණ්ඩ 10ක්. දැන් මේ භාණ්ඩ 10 මම ඔබට තෑගි වශයෙන් දෙන්න හදන්නේ. ඔබට පින්වතුනි මේ භාණ්ඩයක් ලැබීමේ සතුටක් ලැබෙන්න නම් මේ භාණ්ඩ 10ටම ඔබ කැමති වෙලා තියෙන්නේ නැද්ද? ඔබ මේ භාණ්ඩ 10ටම කැමති නැත්නම් පින්වතුනි මම ඔබට මේ තෑග්ග දුන්නට පස්සේ ඔබට සතුටක් නැහැ නේද? දැන් මේ ඔබ සතුට වෙන ක්‍රමවේදයත් එක්කයි මම මේ කතා කරන්නේ. ඔබට සතුට වෙන්න නම් ඔබ කැමති જાති එකක් ඔබට ලැබෙන්න ඕනේ නේද? එහෙනම් ඔබගේ සතුට කියන එක තීරණය කරන්නේ පින්වතුනි ඔබගේ කැමැත්ත නෙමෙයිද? හොඳට කල්පනා කරන්න බෑ. නිකන් එහෙයි බෑ. හොඳට කල්පනා කරලා ගන්න තමන්ගේ මනස තුලින්ම කල්පනා කරලා ගන්න මේ කියන දේ. එහෙනම් ඔබට සතුට කියන එකක් මේ ජීවිතේ විද්‍යාමාන වෙනවා නම් පින්වතුනි ඒ සතුට කියන එක ලබන්න නම් ඔබ දෙයකට කැමති වෙන්න ඕනද නැද්ද? කැමති වෙන්නම ඕනේ. එහෙනම් ඔබගේ සතුට තීරණය වෙන්නේ කැමැත්ත මත නේද? එහෙනම් හොඳට දැන් කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබට සතුටක් ලැබෙන්නේ කැමැත්ත නිසා නේද? ඒක නේද පින්විතනි ඔබගේ ක්‍රමී. මං කියපු එක වැටහුණා. ඒක නේද ඔබගේ ක්‍රමී. මොකද ඔබ සතුටු වෙන්නේ ඔබට කැමති දේ ලැබුණා. එහෙනම් ඔබට සතුටු වෙන්න නම් ඔබ දේවල් වලට කැමති වෙන්න ඕනේ. එතකොට ඒකෙන් වෙන්නේ සතුට කියන එක ලැබෙන්නේ කැමැත්ත තුල. එහෙනම් අපි යම් දෙයකට කැමතිද ඒ තුලින් අපිට සතුට ලැබෙනවා. ඕකනම් පින්වතුනි ඔබගේ දෘෂ්ටිය. ඕකනම් ඔබ මේ අරගෙන යන පාර. තථාගතයන් වහන්සේගේ ධර්මත් එක්ක සංසන්දනය කරද්දී පින්වතුනි උඩි යටිකුරු නෙමෙයිද ඔය තියෙන්නේ? තථාගතයන් වහන්සේගේ දේශනාවේ මොකද්ද තියෙන්නේ? දුකට හේතුව මොකක් කියලා? තථාගතයන් වහන්සේගේ දේශනාවේ දුකට හේතුව මොකද්ද? උත්තර දෙන්න. කැමැත්ත. තණ්හාව නේද? තණ්හාව කියන්නේ කැමැත්තටනේ. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන පිඟුතුනි දුකට හේතුව කැමැත්ත විදියට. හැබැයි ඔබගේ දේශනාවේ මොකද්ද තියෙන්නේ? ඔබ කතා කරන්න බය වෙනවා. කතා කරන්න. ඔබගේ දේශනාවේ මොකද්ද තියෙන්නේ? ඈ සැපට හේතුව මොකක් කියලා? කැමැත්ත. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද පිඟුතුනි මුණින් අතට නමපු පාත්‍ර ටිකක් ඉන්නේ කියලා? දැන් ඔබට පේනවද පින්විතනි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් හිටපු සමාජෙම තමයි තාමත් ඉන්නේ කියන්නේ. ඔබට මතකද පින්විතනි තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී ආලෝකයක්සය. එහෙමත් නැත්නම් කසී භාරද්වාජ බ්‍රාහ්මණය. ආකෝස භාරද්වාජ බ්‍රාහ්මණය ආදී වශයෙන් මේ හිටපු බුදුහාමුදුරුත් එක්ක රණ්ඩු අල්ලාල්ල කොහොම හරි මේක අවබෝධ කරගත්ත පිරිස් ධර්ම අවබෝධ ධර්ම දේශනාව අවසානයේදී මොකද්ද කිව්වේ? ඈ යටිගුරු කරපු එකක් උඩු කුරු කළා වගේ. එහෙනම් පිටුතුනි දැන් ඔබට පේන්නේ නැද්ද ඔබ යටිකුරු වෙලා ඉන්නේ කියලා? මේන්න මේ යටිකුරුතාවය තමයි පිටුතුනි තථාගතයන් වහන්සේ උඩුකුරු කරලා පෙන්වන්නේ. එහෙනම් ඔබ පිටුතුනි මේ දේශනාවල් අවසානයේදී ඔබගේ හදවතින් නැගිලා ඉන්න ඕන දෙයක් අනේ ස්වාමීනි යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ. එහෙනම් පිටුතුනි යටිකුරු කරපු දේ උඩුකුරු වෙන්න නම් ඔබට වැටහෙන්න ඕනේ මේ තණ්හාව, ඒවත් මේ කැමැත්ත කියන එක තමයි පිටුතුනි මරුවා. ඔබ යම් දෙයකට කැමති වුණා කියලා කියන්නේ පින්විතනේ ඔබගේ විනාශය උදා කරගත්තා කියන ස්වභාවය Tamanට වැටහෙන්න ඕනේ. හැබැයි ඔබට තියෙන්නේ මොකද්ද පින්විතනේ මම මේකටත් කැමතියි මේකටත් කැමතියි මේකටත් කැමතියි මේකටත් කැමතියි කියලා පින්විතනේ ඇද්දක බබලෝ බබලෝ මොකද කරන්නේ? ඒ ඒ වස්තුන්ට ඇලෙනවා. එයි මම මේකටත් කැමතියි ඒක මට ලැබුණා මට සතුටුයි මම මේකටත් කැමතියි ඒක මට ලැබුණා මට සතුටුයි මේකත් මම කැමතියි මේකටත් ලැබුණා මට සතුටුයි බලන්න ඔබ එක එක දේවල් වලට කැමති වෙවි කැමති වෙවි ඒ දේවල් ලබා ගැනීමේ අරගලයේ නෙමෙයි ඉඳලා ඉන්නේ කියන්නේ. අද ඔබ කොච්චර හොඳටම වනාගෙන හිටියත් පිටුතුනි අද රාත්‍රියේදී ඔබගේ ගෙදරට එන ඥාතිවරයෙක් විසින් කිව්වොත් එහෙම මොකක් හරි වස්තුවක් පෙන්වන ඉවර වෙලා ෆෝන් එකකින් හරි දාලා පෙන්වන ඉවරලා මේක තමයි ලෝකේ තියෙන හොඳම එක. මේක මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා පිටුතුනි දුන්නා නම් එහෙම අසත්පුරුෂ ගතියක් ඔළුවට. හෙට ඉඳලා පින්විතනි ඔබ පුළුවන් තරම් මහන්සි වෙන්නේ මොකටද? මොකටද? ඒක මම කරගන්න මගේ කරගන්න. ඒක තමන් සතු කරගන්න. මොකද හේතුව පින්විතනි මෙතනින් මේක උස්සලා ගුණාට පස්සේ අර අසත්පුරුෂයා වෙන්නේ. එතනින් එහාට ඔබ සියලු දේ කරන්නේ මොකටද? අර දේ තමන් සතු කරගන්න. මොකද ඒක තමන් ගාප්ත ගත්තට පස්සේ පින්විතනි පුදුම සතුටක් ඔබට දැනෙනවා. එහෙනම් බලන්න පින්විතනි කැමැත්ත සතුටක් බවට ඔබ පරිවර්තනය කරගන්න හැටි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී තථාගතයන් වහන්සේගේ දේශනාවට සාමුලින්ම මේක පටහැනි. එහෙනම් ඔබ හොඳ ආකාරව අවබෝධ කරගන්න තියෙන්නේ මේ කැමැත්ත මිසින් ඔබට දෙන ගිනිගෙඩිය කොච්චරද කියලා. මේ ලෝකයේ හෙළගෙඩියට හේතු වෙච්ච එකම එක දේ තමයි පිටින් ඔන්න ඔය කියන කැමැත්ත. නමුත් අද අපි ආසාවෙන් අල්ලගෙන ඉන්නේ ඔය කියන කැමැත්ත. ඒකයි බොහෝ දේශනාවල මම පෙන්눔 කරන්නේ පිටින්. ඔය තණ්හාව කියන වචනේට අද මිනිස්සු දීලා තියෙන අර්ථය තණ්හාව කියන වචනේ පිටින්වලදී මිනිස්සු මේ පූජාසනයේ තියලා කතා කරන වැඩ පිළිවෙල වහාම නැවැත්නේ යුතුයි. නැත්නම් එහෙම මිනිස්සු මහා විපතකටපත් වෙනවා පිටින්වලදී තණ්හාවට ඔය දැන දුන්න ගම. තණ්හාව කියන එක තරම් මහා දරු දෙයක් මේ ලෝකේ නෑ පිටින්වලදී තවදුරට. යම් දවසක පිටින්වලදී ඔබට දරුණු ඔළුව කැක්කුමක් හැදුණා නම් ඔය ඔළුව කැක්කුමට හේතුව මොකක්ද? යම් දවසක ඔබට දරුණු ඔලුව කැක්කුමක් හැදුණා නම් ඒ ඔලුව කැක්කුමේ මහා පීඩාවටපත් වුණා නම් පිටුතුනේ ඔලුව කැක්කුමට හේතුව මොකක්ද? මොකක්ද හේතුව? කැමැත්ත. ඔබගේ අතක්කාර කැඩිලා ගිහිල්ලා මහා වේදනාවක් හටගත්තා නම් පිටුතුනේ ඔකට හේතුව මොකක්ද? කැමැත්ත. දෙල්ලා කුරුක් කියලා ඔබ හොල්ල ගන්න බැරුව හිටියනම් ඔකට හේතුව මොකක්ද? කැමැත්ත. එහෙනම් ඔය හැම එකකටම හේතුව පිඟුතුනි කැමැත්ත. හැබැයි දැන් ඔබට මේන්නේ පිඟුතුනි අර සතුටු හරිය විතරයි නේද? ඔබ නේද ලැබෙනකොට ඔබට සතුටුනේ කියන්නේ ඔළුව කැක්කුම හැදුනේ කැමැත්තට නම් පිඟුතුනි ඔළුව කැක්කුම හැදෙනකොට සතුටු නෑ නේද ඔබට? ඔළුව කැක්කුම හැදුනේ පිඟුතුනි ඔළුවක් සහිතව ඉපදිච්ච නිසා. අද ඔබට මේ ජාති දුක කියන මහා දුක්ඛ කන්දේ පිඟුතුනි ඔබට ලැබිලා තියෙන ඔන්න ඔය කියන කැමැත්ත නිසා. එහෙනම් මේ කැමැත්ත කියන එක තරම් භයානක දෙයක් පිඟුතුනි මේ දුන් ලෝකෙම නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නේ ඕකේ අනිත් පැත්ත. අන්න ඒක තමයි පිටුදිනේ ඔබ සුද්ධ කරගන්න ඕනේ. කොහොම හරි ක්‍රමයකින්. ඒක තමයි ඔබ තථාගතයන් වහන්සේගේ දහම තුලින් අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් මේ කියනකොට පිටුදිනේ ඔබට හිතෙන්න පුළුවන් මේ නෙගටිව් තින්කින් කියන්නේ අපි මේ සතුට වෙන ක්‍රමේ ඒ සතුට නොවීම කියලාද මේ කියන්නේ කියලා. නෑ පිටුදිනේ ඔබ මානසික සතුටක් විඳිනවා විතරයි ඔබට ඔය කියන සාර ඇත්ත සතුටක් නැහැ කවදාවත් ඔතන. එහෙනම් ඔබට මේ පොසිටිව් තින්කින් වලත් හොඳම පොසිටිව් එකයි මේ දෙන්න හදන්නේ. ඇත්තටම මේ ලෝකෙ නිත්‍යාමාන වෙන සතුටක් තියෙනවා. ආන් ඒක ලබන්නයි මේ කියලා දෙන්න හදන්නේ. මොකද ඔබ යම් අවස්ථාවක යම් දෙයකට තණ්හා කරා නම් යම් දෙයකට කැමැත්තක් ඇති කරගත්තා නම් පින්වතුනි ඒ කැමැත්ත තුල ඔබට උදා වෙන්නේ ඒකාන්තයෙන්ම මහ ගින්නක් මහ දුකක්. හැබැයි ඒක දැන් මං කියපු වචන වලින් අල්ලගෙන හරියන්නේ නැහැ. ඒක ඔබට මනාකොට අවබෝධයට එන්න ඕනේ. මන් මේකට කැමති වුණා කියලා කියන්නේ ඒකෙන් මට මහ ගින්නක් උදා වෙන්නේ කියලා පින්තුනේ Tamanට ඒක අවබෝධයට එන්න ඕනේ. අවබෝධයට ආවේ නැත්නම් මොනම ක්‍රමයකින්වත් ඔබට එතනින් ගැලවෙන්න බෑ. ඔබ මෙච්චර කාලයක් දහම් අහලා ඉවරලා පින්තුනේ ඔබ ගොඩක් දුර උත්සාහ කරන්නේ මේක ඒ කියපු එක කිය කී ඉන්න. භාවනාවට ඉඳගෙන ඉවරලා ඔබ උත්සාහ කරන්නේ මොකද්ද ඒ කියපු එක කිය කී ඉන්න. කවුරු හරි කෙනෙක් කිව්වට පස්සේ මේ ලෝකේ අසාරයි කියලා එතනින් එහාට ඔබ මොකද කරන්නේ ඉඳගෙන ඉවරලා ලෝකේ අසාරයි. ලෝකේ ආසාරයි ලෝකේ ආසාරයි ලෝකේ ආසාරයි කී කී ඉන්නවා. හැබැයි එකම ක්‍රමයකින්වත් පිටුතුනි නිවන් මඟ කියන එක වැඩෙන්නේ නැහැ. නිවන් මඟ කියන එක වැඩෙන්න නම් පිටුතුනි Tamanට උත්තරීතර අවබෝධයක් ලැබෙන්න ඕනේ. ඒ අවබෝධය Tamanට ලැබෙන්න ලැබෙන්න තමයි පිටුතුනි Tamanට භාවනාව හොඳට ප්‍රගුණ වෙලා ඉන්නේ. ඒකයි මම ඔබට ගිය සතියේ කිව්වේ භාවනා කරන්න හදිසි වෙන්න එපා. ඉස්සෙල්ලා ධර්ම අවබෝධ කරගන්න හොඳට කියන්නේ. දහම අවබෝධ කරගන්න නැතුව භාවනා කරන්න බෑ පින්විතන එක බින්දු මාත්‍රයක් තේරුමක් නැති වැඩක් ඒක කරන්න හදන්නේ. එහෙනම් ඔබට අවබෝධ වෙන්න ඕනේ වචන කියලා හරියන්නේ නැහැ. ලෝකේ අසාරයි කියලා කියනවනම් ඇයි ලෝකේ අසාර කියලා ඔබට වැටහිලා තියෙන්නේ? මේ ලෝකේ අසාර බව Tamanට වැටුණාට පස්සේ පින්විතන ඒක තුල ඒක කිදා බෑ බෑ ඒක විද විද බල බල බල බල යන වැඩ පිළිවෙලක් තමයි විදර්ශනාම කියලා කියන්නේ. එහෙනම් ලෝකයේ තියෙන අසාරද භාවය ඔබට වැටහෙන්න ඕනේ. ලෝකය කිව්වට පස්සේ පිටුතුනි ලෝකය කියන්නේ මොකක්ද කියන එක ගැන Tamanට හොඳ අවබෝධයක් එන්න ඕනේ. මේ දේවල් එනකොට තමයි පිටුතුනි Tamanට පුළුවන් වෙන්නේ ඒ දෑ තියෙන අසාර ස්වභාවයන් බලබලා බලබලා බලබලා මේක තුල කිඳාපසින්. එහෙනම් දැන් හොදාකාරම අවබෝධ කරගන්නේ පළවෙනි කාරණාව පිටුතුනි ඔබ ඔය හිතන් ඉන්න ක්‍රමවේදේ සහ මුලින්ම වෙනස් ක්‍රමවේදයක්. එතකොට එහෙනම් මේ ප්‍රීතිය කියන එක ලබන්න බෑ කවර කවදාකවත් පිටුතුනි දෙයකට ඇලිලා. දැන් මම ආයතරයක් ඔබට මතක් කරනවා මම කිව්වා දැන් ප්‍රීතිය කියන එක ලබන්න බෑ මේකට ඇවිල්ලා කියනවා ඔබට තියෙන ප්‍රශ්නේ තමයි කියන කොහොමද ප්‍රීතිය ලබන්නේ ඇයි ප්‍රීතිය අර විදිහට ලබන්න බැරි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා කිව්වොත් එහෙම ඔබ ඒක පිළිගන්නවද ඒ විදිහට මම කියන තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ ඒක නිසා තමයි ඔය ප්‍රීතිය කියන එක කැමැත්තෙන් ලබන්න බැරි කියන දැන් ඒක සෑහීමකටපත් වෙනවද ඔබ දැන් එතනින් ඉහළ ඔබ ගෙදර ගිහින් ඉවෙලා හොඳට පැත්තකට වෙලා ඉඳගෙන සදාගතයන් වහන්සේ දැන් කියලා කියනවා දුකට හේතුව තමයි තණ්හාව කියන්නේ. දැන් එහෙනම් මතුරුන දුකට හේතුව තණ්හාව, දුකට හේතුව තණ්හාව, දුකට හේතුව තණ්හාව, දුකට හේතුව තණ්හාව. දැන් පින්දුනේ අවුරුදු 5ක් ඕක වැඩුවා. ඔබට පුළුවන් වෙන්නේ කවදාකවත් ඔතනින් මිදෙන්නේ නැහැ. ඔන්න තමයි ඔබ අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් දැන් හොඳ ආකාරව හොයලා බලන්න ඕනේ. පින්දුනේ මේ කැමැත්තක් විසින් ඔබට කරන හානිය කොච්චරද කියලා. මේ කැමැත්ත කියන එක තුලින් Tamanට කොච්චර හානියක් සිද්ධ කරනවද කියන. එහෙනම් අර මුලා මායාව පැත්තකට විසිකල. අර කාම මුලා මායාවනේ පිටුතුනේ ඔය කියන තැන තියෙන්නේ. කාමයේ කියලා කියනකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා පිටුතුනේ කාමයේ කියන එකට හීනෙන් ගාපු සෝදක් වගේ කියලා. ඒතර හීනෙන් ගාපු සෝදක් වගේ කියන තැනට එනකොට පිටුතුනේ ඔබ හීනයක් දකින්න වෙලාවෙද ඔබ සෝදක් ගෑවා නම් හීනේ දකින්නකන් සෝද තියනවා හීනේ හීනෙන් අත මිදුනට පස්සේ ඔබ ඇහැරුණාට පස්සේ සෝද තියනවද බින්දුවක්වත්? නෑ. එහෙනම් කාමයේ කියලා කියන්නේ ඔන්න ඔය જાති එකක්. ඒකනේ පින්විතනේ ඔබට එකක් එකකින් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ දැන් මේ කාලේ ඔබ රතිඤ්ඤා දැම්මනේ දැන් ඔබ රතිඤ්ඤාවක් දාලා ඉන්නලා පින්විතනේ එකක් දාලා නිකන් හිටියද එක රතිඤ්ඤාවක් පත් වුණා දැන් ඊට පස්සේ නිකන් හිටියද තව එකක් දැම්මනේ ඇයි ඔබ තව එකක් දැම්මේ ඉතින් එකක් දාලා ඩෝන් ගියා වෙයි තව එකක් දැම්මේ එහෙනම් අරක මදි නිසා නේද එහෙනම් පිටුතුනේ ඔබට තේරෙන්නේ නැද්ද මේ මොහොතේදී ඒක ඩෝන් ගෑම එච්චර තමයි එතනින් යහට දෙයක් ඔබට ඉතුරුන්නේ නැහැ කියන්නේ. ඔබ ගිනි පෙට්ටියක් අරගෙන නැත්තම් ලයිටර් එකක් හරි අරගෙන මොකක් හරි අරගෙන ඇවිදින්න ඉවරලා හිමීට රතිච්ච පත්තු කරලා ඔක්කොම වීසි කරලා ඉවරලා ඇඟේ අත් දෙකත් වහගෙන. දැන් ඒක හද්ද වෙන නිසා ඉතල මොකද කරන්නේ? හොඳට කල්පනා කරලා බලන්න පිටින් ඔබගේ ජීවිත තුළින් ඔබට වෙන දේවල් ඔබ රතිඤ්ඤා කියන කඩේට ගිහිල්ලා ගෙනල්ලා ඉවරලා පිටුතුනි ඕක දාලා ඉවරලා ඕක පත් වෙන කලින් ඔබ මොකද කරන්නේ? කන් දෙක වහ ගන්නව නේද? එනම් මොන පිස්සුවලද මේ රතිඤ්ඤා ගෙනාවේ ඔබ? කාට හැන්නද බල් වේලවන්නද රතිඤ්ඤා ගෙනාවේ? බල් වේලවන්න රතිඤ්ඤා ගෙනාව නම් කිසි ගැටලුවක් නැහැ. ඔබ රතිඤ්ඤා දාලා ඉවරලා ඇයි ඔබ කන් දෙක වහ ගත්තේ? මේ කාට හැන්නද ඔබ රතිඤ්ඤා දාන්නේ? ඕන් ඔය රදින්නියක් දැම්මට පස්සේ පිටුතුනේ එකපාරට සද්දයක් ආව සද්දයක් ආවට පස්සේ එතනින් එහාට දෙයක් ඉතුරු නැහැ නේද? හොඳට කල්පනා කරලා බලන්න එක දෙයක් හරි ඉතුරු නැද්ද කියලා ඊට පස්සේ. එහෙනම් ඒකෙන් සෑහීමකටපත් වෙන්න බැරි නිසා ඊට පස්සේ ආයෙ මොකද කළේ? තව රදින්නියක් දැම්මා. ඒ දාලි වෙනලා බැලුවා පිටුතුනේ එතනින් තමන්ට අවශ්‍ය දේ ලැබුණද කියලා. ඒක තමන්ට ලැබෙන්නේ නැතිකොට මොකද කරන්නේ? තව රදින්නියක් දැම්මා. ඔබට සල්ලි තියෙනවා නම් අම්මා තාත්තා හෝ කවුරුන ඔබ විදිහින් හරි හම්බ කර ගන්න සල්ලි ටිකක් දීලා කොහොම රටින්ජ 5000ක් විතර ගෙනත් තියෙනවා නම් ටිකත් ඔබ ඒ රටින්ජ 5000ම දානවා නේද එකකින් එකකින් එක. හැබැයි 5000ම දාලා ඉවරලා 5000 එකක් හොයනවා නේද අපෝස්තරය. කාමයේ කියලා කියන්නේ පිටුතනේ ඕන් ওই જાති එකක්. ඔය කාමයේ කියන එක ඇතුලේ පිටුතනේ අපි හොයන දේවල් හම් වෙන්නේ නැහැ. කාමයේ කියන එක ඇතුලේ පිටුතනේ ඔබ මොකක් හරි බලාපොරොත්තු වුණා නම් ඒ බලාපොරොත්තු දෙය කවදාවත් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට ඉතුරු වෙන්නේ අර මල කුණු ටිකක් විතරයි. ඒකයි අපි ගිය සතියේ මේ කාලය දිගට දේශනාවල දේශනා කරේ විමුක්ති ඔන්න ඔය කියන ස්වභාවය අවබෝධ කරගන්න කියන්නේ. ඔය කාමයේසු කාමසුකල්ලිකාම යෝගය තුල යන්න ගිහිල්ලා විමුක්ති මේ කරනවා කරනවා කරනවා කොච්චර කරත් විමුක්ති අන්තිමට ඔබට ඉතුරු වෙන්නේ මලකුණු ටිකක් විතරයි. බෝධිසත්වයන් වහන්සේට විමුක්ති ඔන්න ඔය මට්ටම අවබෝධ වුණා. ඒක නිසා තමයි උන්වහන්සේ ගීකත් ඇත්තටම යන්නේ. මේක හරියන වැඩක් නෙමෙයි. මේක කොච්චර කරත් කළ දෙයක් නෙමෙයි අන්තිමට. කරනවා කරනවා කරනවා කොච්චර කළත් කර දෙයක් නෑනේ. දැන් නිකමට හිතන්නකො ඔබ රතිය දැම්ම දැම්ම දැම්ම දැම්ම දැම්ම කෝ දැන් රතිය. හොඳට කල්පනා කර බලකෝ කළ දෙයක් නෑනේ පින්වත්නි අන්තිමට. ඒ වෙලාවේ ආස්වාදයක් උදෙසා ඔබ දෙයක් කළා පිඟුතුනි නමුත් ඔබට දෙයක් ඉතුරු වෙලා නැන්නේ මොනව කළා ඔය කියන කාම පංචකාමයේ ගත්තට පස්සේ පිඟුතුනි ඔය පංචකාමයේ තියෙන එකම එක තැනකව කළාට පස්සේ ආයෙ ඔබට ඉතුරු වෙන දෙයක් නැහැ ඉතුරු වෙන්නේ ඔක්කොම අර මලකුණු ටික විතරයි. ඔබ දන්නවා ඇහෙන් රූපයක් බැලුවට පස්සේ ටික ඉතුරු ඇහැයි රූපයයි ඝට්ටණී වෙන වෙලාවෙදී. පහක් ලෝකෙට උපදිනවා. ඒ උපදින පහ පිළිතුරු මේ පහ උදා වුණා, ඒ පහ බැය වුණා. පහක් උදා වෙලා පහක් වැය වෙලා ගියා අපි මෙතන ඉතුරු මොනවද? දැන් මේ වෙනකොට දැන් ඕනේ. ඉතුරු කීයද? පහක් උදා වුණා, පහක් වැය වුණා ඉතුරු කීයද? තුනයි. දැන් අලුත් ගණිත පන්තියක් මේක. පහක් උදා වුණාම පහක් වැය වුණාම ඉතුරු වෙනවා තුනක්. මොනවද ඒ තුන? එකක් ශාරීරික වේදනාව. අනිත් එක මලකුණු ටික. අනිත් එක විපාක. විපාක ඉතුරු වෙනවා මොකද හේතුව ඔබ කර්මයක් කරපු නිසා. එහෙනම් ඇහෙන් රූපයක් බලන්න පිටින් ඔබ කර්මයක් කළා නම් ඒ කර්මය කරපු නිසා ඔබට විපාකයක් ඉතුරු වෙනවා. ඊළඟට පිටින් මතක සටහනක් ඉතුරු වෙනවා. අන්න ඒකට තමයි මලකුණ කියලා කිව්වේ. මృత කයෙහිවත් මතකය. ඒක මැරිලා තහවුරුලිව පිටින් ඒකෙන් ආයේ බල ප්‍රයෝජනයක් ගන්න බෑ. ආන්ගේ මලකුණ ඉතුරු වෙනවා. ඒක අවතරෝ දෙවිතුනි ඒ උදෙසා කරපු අර කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කරන්න කියලා කරගත්ත අර ශාරීරික වෙහසක් තියෙනවා නම් අන්න ඒක ඉතුරු වෙනවා. එහෙනම් ඔය තුන විතරයි නම් පිටුතුනි ඉතුරු වෙන්නේ. ඔබ හොඳාකාරවම කල්පනා කරලා බලන්න. ඇහෙන් රූපයක් බලලා ඔබ කොහොමද සතුට වෙන්නේ කියලා. හොඳට ඔළුවට ගන්න. හොඳට ඔළුවට අරගෙන බලන්න පිළිදෙනි ඔබ ඇහෙන් රූපයක් දැක්ක ගමන් එක රූපයක් මොකක් හරි එක රූපයක් ගැන හිතන්න. ඔය රූපේ දැක්ක ගමන් බිමුතුනි ඔබට ඉතුරු වෙන්නේ ශාරීරික වෙහසයි. අර කියපු මල කුණු ටිකයි. විපාකේ කුණු නම් බිමුතුනි ඔබ කොහොමද රූපයක් බලලා සතුටු වෙන්නේ? ඔබට රූපයක් දැක්කම සතුටක් හිතෙනවා නම් බිමුතුනි ඔබට තනිකරම මානසික විකෘතියක් තියෙනවා කියලා හිතෙන්නේ ඒක හරියට බිමුතුනි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කන පැලෙන්න පාරක් ගැහුවට පස්සේ ඒකට සතුටු වෙනවා වගේ වැඩක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් හැර තට්ටුවක බිල්ඩිමකින් පල්ලෙහාට තල්ලු කළාට පස්සේ තල්ලු කළා වැහැල්ල වෙලා අතප්පය කඩාගත් එක හිනා වෙවි සතුටු වෙලා ඉන්න වගේ වැඩක් නෙමෙයි. මහ විනාශයක් නිවිදුන ඔබේ රූපේ බලලා සිද්ධ කරගන්න. මොකද ඔබ රූපේ දැක්ක ගමන් නිවිදුන ඔබ රූපේ බලනවනේ ඔබට රූපේ පේනව නෙමෙයි. මම පැවැත්මේ මුදෙසා නිවිදුන ඔබ මොකද කරන්නේ ඔය රූපේ බලන. ඔබ ඒ රූපේ බලන හදනකොට නිවිදුන එතනින් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකට කර්මයක් කරන්න ඕනේ. නිකන් වැටෙන්නේ නෑ රූපේ. කර්මයක් කරලා දෙනවා. ඒ කර්මය කරපු ගමන් පින්විතනි ඒකට අදාළ විපාකයක් තියෙනවා. ඉතින් ඒකට අදාළ විපාකයක් එනවා කියලා කියන්නේ පින්විතනි ඔබට මේ සඳරේ කොයි හරි ජනකදී ඔබ පරිසම් දෙනවා නේද? හොඳට කල්පනා කරලා බලලා ඉතින් ඔබ රූපයක් බලද්දී පින්විතනි ඔබ විපාක හදා ගන්නවා නම් ඒ වගේ මේ රූපේ බලපු වෙලාව ඉඳලා පින්විතනි ඔබගේ ශාරීරික මේසයින ඔබ නිකමට හිතලා බලන්න දැන් ඔබ මහන්සිලා මහන්සිලා ගෙදර ආවට පස්සේ ඔබට චිත්‍රපටියක් බලන්න ඕන වෙනව නේද? ඔබ පැය එකමාරක් හෝ දෙකමාරක් හෝ චිත්තපටි ඉස්සරහට වෙලා ඉඳගත්තට පස්සේ පිළිතුරු ඔබ නිකමට හිතන බලන්න මොන තරම් ශාරීරික වෙහෙසක් ඔබට ලැබෙනවද කියලා. නමුත් අර අර කියන කාම මුලාවට අහු වෙලා අර අසත්පුරුෂයෝ විසින් දීපු ගිනිගෙඩිය කාලා නිසා පිටුතුනි ඔබට ඒක දැනෙන්නේ. ඔබට හිතෙනවා ඔබ මේ චිත්‍රපටිය දිහා බලලා මහා පුදුමාකාර වින්දනයක් ලැබුවයි කියලා. හැබැයි ඔබ හරියට දැනගත්තා නම් පිටුතුනි ඔබ මේ චිත්‍රපටිය බලාගෙන ඉන්න වෙලාවේදී ඔබගේ ඔළුවට එන මානසික වදේ කොච්චරද කියලා. මම අද ඒක පෙන්නුම් කරන්නේ. හැබැයි මේ එකක්වත් පින්වතුනි ඔබට ඇස් දෙකට බලා ගන්න පුළුවන් ඒවා නෙමෙයි. මේවා ප්‍රඥා ගෝචර දේවල් ප්‍රඥාවෙන්ම දකින්න ඕනේ. මේක ඇස් දෙකට දකින්න පුළුවන් එකම එක උත්තරයයි ඒ තමයි සුගත සතාගතයන් වහන්සේ. උන්වහන්සේට පුළුවන් පිළිවිද අනාවරණක් කියන්නේ මේ දේවල් ඔක්කොම දැක ගන්න. ඒ දැකගෙන තමයි උන්වහන්සේ මේවා දේශනා කරන්නේ. අපිට තියෙන්නේ මොකද්ද පින්වතුනි? ඒක තොලේ ප්‍රඥාවෙන් දැක ගන්න. අපිට ඒක ප්‍රඥාවෙන් දකින්නයි තියෙන්නේ. ඊවසින් අපිට දකින්න බෑ ඒක. එහෙනම් ප්‍රඥා ගෝචර හොඳාකාරව අවබෝධ කරගන්න. මම ඔබට ගිය සතිය දේශනාවේ මතක් කරන්න පිටින් මේ ඇහැ කරන්නේ මලකුණු කොට ගන්න එක විතරයි කියන්නේ. හොඳට කල්පනා කරලා බලන්න පිටින් ඇහෙන් රූපයක් දැක්ක ගමන් මොකද්ද වෙන්නේ? ඕක මොකක් බවට එනවද? මලකුණක් බවට හැරෙනවා. මලකුණක් කිව්වේ මතකේට. එහෙනම් දැන් ඔබ ඉස්සරහ ටීවී එකක් දාලා තියෙනවා නම් ඔය ටීවී එකේ ඔබ හොඳාකාරවම දන්නවා. ඔය ටීවී එකේ ඉන්නේ පිටුතුරි ඩොට් සමූහයක්. ඒ කියන්නේ තිත් තිත් තිත් තිත් සමූහයක් එනවා වර්ණ නීතිකක් නම් වර්ණ වශයෙන් එන තිත් තිත් සමූහයක් එනවා. ඔය වර්ණ වශයෙන් එන තිත් සමූහයේ පින්විතනේ එක හිතකට එක ඩොට් එක ගන්න. අපි එහෙම ගමුකෝ. එක හිතකට එක ඩොට් එක. එක හිතකට එක ඩොට් එක ගන්න පින්විතනේ මොකද වෙන්නේ ඔය එකින් එක එකින් එක ඕක ඇතුළට ගන්නවා කලින්. එහෙනම් ඇහැයි ඒ ඩොට් එකයි ඝාතනය වුණාට පස්සේ ඒකට චක්කු විඥාන ඉපදලා ඒ වෙලාවට නිමුදනේ අන්න එතනින් මල පුණක් ජනිත වුණා. ඒ බලගුණ ඔන්න තියෙනවා. ආපෞසරයක් තව ලොට් එකක්. දැන් මේක අපි ස්ලෝ මෝෂන් කරලා තියෙනවා. එතන ස්ලෝ මෝෂන් කරලා තිනවා ප්‍රොකෝටියකට වරයක් එක වරක් විතර ස්ලෝ කරලා තියෙන දැන් මේ දර්ශනය. එතකොට දැන් මොකද වෙන්නේ? ඔන්න තව හිතක් හැදෙනවා. ඒ හිතට තව ඩොට් එකක් අහු වෙනවා. අර ඇහැ දෙක. එතන ඇහැයි රූපය හැදලා ඔන්න චක්කු විඤ්ඤාණයට තව පහක් ගොඩ ගහනවා. තනින් ඩොට් එකත් ඒ විදිහට ගොඩ ගහනවා. දැන් මේ ඔක්කොම පින්වතුනි ඒ මොහොතේ මලකුණු බවට පත් වෙනේවා නේද? ඇයි උදා වුණා වැය වුණා. උදා වුණා වැය වුණා නම් ආයි නාමගොත්ත මිසක් වෙන එකක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් උදා වීම වැය වීම නිසා පිටුදේ දැන් මලකුණු ටිකක් ගොඩ ගහිලා ගොඩ ගහිලා ගොඩ ගහිලා තියෙනවා. දැන් ඔය ගහිච්ච ගොඩ ගහිච්ච මලකුණු ටික එකතු කරන්න මලකුණු හරණ එකයි ඉන්නවා. මොකද්ද මලකුණු හරණ එක? මන. මනට තියෙන්නේ මේ මලකුණු ටික හාර හාර ගන්න එක විතරයි. මල හරි හරියන විදිහට මනස කියලා කිව්වොත් මනස ගත්ත හැකි වුණා හරකෙකුට උපමා කරනවා. අරක මොකද කරන්නේ? එහෙන් කනවා මෙහෙන් කාලා කාලා කාලා කාලා අරේ ටිකක් කන බිදුරු ටිකක් කනවා අරවා ටිකක් ඔක්කොම කාලා කාලා කාලා ඊළඟට මොකද කරන්නේ? අර ගුලිය හදාගන්න. ආන් ඒ හදාගත්ත ගුලිය දැන් මොකද කරන්නේ? පැත්තකට වෙලා ඉඳගෙන වමාර වමාර වමාර වමාර කන ඔබ මතක් කරලා ඔබ භාවනාවට ඉඳගත්තට පස්සේ පිටුදෙන ඔබ වමාරන්න පටන් ගන්න නැද්ද කියලා? ඔබ භාවනාවට ඉඳගත්තට පස්සේ මොකද කරන්නේ? භාවනාවට ඉඳගෙන පොඩ්ඩක් දහම මෙනෙහි කරනකොට ඒ අස්ස පැනිලා ගිල එනවා නේද? අර වමාරන්නේ දේවල්. මේක අවුරුද්දකට කලින් වෙච්ච ඒවා දෙකකට කලින් වෙච්ච ඒවා වරේ වෙච්ච ඒවා මෙහෙ වෙච්ච ඒවා ඔක්කොම ඇද ඇද ඇද ඇද මේ මනුස්ස විසින් ගෙනත් දාන. ඔය ගෙනත් දාන ඔක්කොම අර වමාන වමාන වමාන වමාන කන ඔය ඔක්කක්වත් ඉමදින මේ ලෝකේ විද්‍යාමාන වෙන ඒවා නෙමෙයි වෙලා ඉවර වෙච්ච ඒවා. ඔය එකක්වත් මේ ලෝකේ දැන් විද්‍යාමාන නැහැ. ඔක්කොම වෙලා ඉවරයි. එහෙනම් දැන් ඔක්කොම මලකුණු. ඒ මලකුණු ටික මොකද කරන්නේ? අර හිත මේ මල විසින් බින්දනේ ඔය ඔක්කොම ඇදලා ගේනවා මෙහාට. එහෙනම් දැන් නිකමට හිතට බලන්න මේ මුදලි ඔබ එක තප්පරයක් ටීවී එක ඉස්සරහා ඉඳගෙන ඒ තප්පරයට හටගත්ත හිත් කෝටි ගානකින් අර ඩොට් කෝටි ගානක් ගත්තා. ඒ ඩොට් කෝටි ගානක් අරගෙන ඉවරලා ඒ ඩොට් ඔක්කොම දැන් මොනවා බවටපත් වුණා? මලකුණු බවටපත් වෙනවා. ඒ ඩොට් ඔක්කොම මලකුණු. දැන් මේ මලකුණු බවටපත් වෙන ඒ ටික පැත්තකින් තියෙනවා. දැන් මේක ශ්‍රාව්‍ය දෘශ්‍ය දෙකම තියෙනවානේ. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? අර හතරන්නේ දැන් කටහඬ වල ටික සද්ද ටික අරෙන් වයලින් ගන්නවා අරෙන් පියානෝ ගන්නවා ඒ අත තුල මේ යන සද්දයක් එනවා ඇවිදින සද්දයක් එනවා දුවන සද්දයක් එනවා අතපය අතුරන සද්දයක් එනවා දැන් ওই ඔක්කොම සද්ද ටිකක් මිනිස්සුනේ එකින් එක එකින් එක එකින් එක එකින් එක මෙයාට ඇතුළට ගන්නවා එහෙනම් දැන් කන විසිනුත් මොකද කරන්නේ අර මල කුණු ටික හද හදා හද හදා හද හදා මේකට දානවා දැන් කන විසින් හදපු මල කුණු ටිකක් තියෙනවා ඇහැ විසින් හදපු මල කුණු ටිකක් තියෙනවා ඔය මනහුරු ටික අරගෙන පිටුදින ඔබ හිතලා බලන්න ඔබගේ මන මොනතරම් වෙහෙසිල්ල වෙහෙදෙන්න ඕනද කියලා අර ඩොට් ටික එක විදියකට සකස් කරන්න. ඒ ඩොට් ටික එක විදියකට සකස් කරලා පිටුදින ඒකට නමකුත් දීලා. ඒ අහවල් චරිතය, අහවල් කෙනා කියලා නමකුත් දීලා ඉවර වෙලා. එහෙමත් කටයුතු කරගෙන පිටුදින එයා ඇවිදින සද්දයට අදාළ සද්දය අරගෙන එතනට දාලා. මොකද ඔය ඔක්කොම පිටුදින අරගෙන මරුකුණු වෙනවා විතරයිනේ. ওই මලකුණු වෙච්ච ටිකනේ පිටුතුනි මනස විසින් ආයි ආයි හද හද හද හද හද හද ගන්නෙ. එහෙනම් ඇවිදින වෙලාවට පිටුතුනි දනිස්ස දනිස්ස නැවෙන වෙලාවට ඒ කෙනා දාන්න ඕනේ දනිස්ස නැවෙන සත්‍ය උතන. හොඳට හිතන බලන්න ඔබ ওই ෆිල්ම් එකක් බලලා සතුටු වෙන්න හදනවා නම් ඔබ මොන තරම් මානසික 10ක් ඔබ ওই ෆිල්ම් එකක් බලනකොට තියෙන්නේ කියන්නේ. හැබැයි අසත්පුරුෂ මතිමතාන්තරේ දරාගෙන ඉන්නකොට නම් හිතන්නේ ෆිල්ම් එකක් බලලා අගේ මහන්සියට තෙහෙට්ටුවට මොකද්ද කරන්න ඕනේ? හොඳට ෆිල්ම් එකක් බලලා ඉන්න ඕනේ. නමුත් මෙතන පුදුම මානසික දාහයක් තියෙන ඕක බලන වෙලාවට. ඒකට හේතුව හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔබට මේක මේක වෙනස තේරෙන්නේ නැහැ. වෙනස තේරෙන්නේ නැති හේතුව තමයි මේකදී ඔබ භාවනා කරන්න නැති නිසා. පිස්සු භාවනා කරන එහෙම නෙමෙයි මම මේ කියන්නේ. තථාගතයන් වහන්සේගේ නියම භාවනා ක්‍රමේ මේ සාධර්මයේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක අතහැරන ක්‍රමවේදය තුල ගිහිල්ලා නැති නිසා මේකදී ඔබට හිතෙනවා අරක මා පුදුම මානසික ප්‍රීතියක් කියලා. නමුත් පිළිතුරේ අන්තිමට ඔබට හම් වෙලා තියෙන්නේ මහා හිස රදයක්. ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔය ඔය දේ තුන ඔබට ලැබෙන්නේ මොකද්ද කියලා. එහෙනම් අර එකින් එක එකින් එක ආපහු හද හදා හද හදා හද හදා ඒකට අදාළව ඒ තියෙන ඒවා දාලා දාලා දාලා පින්විතේ ඔබ විසින් ගොඩනගා ගන්නවා මේ පිළිතුර. එහෙනම් ඔබ මට කියන්න මම මේ කීප එක දැන් ඔබට හොඳාකාරව වැටහුණා නම් ඔබ මට කියන්න අධ්‍යක්ෂකවරයා පින්විතේ බැරිපුර මහන්සියට ෆිල්ම් එකේ බලන ඔබද? එහෙනම් හරියට අපි ඉදිරියේ ඔබ සල්ලි දීලා ෆිල්ම් ගන්නවට වඩා අධ්‍යක්ෂකවරයා ඔබට සල්ලි දීලා ෆිල්ම් ගන්නවට මේ මේ ෆිල්ම් දෙන්න ඕනේ නේද ඔබට? මම ටිකක් හැදුවා ඉතුරු ටික උඹ හදාගනින් කියලා. ඉතුරු ටික ඔක්කොම ඔබනේ පින්විතනි හදාගන්න. ඒ ඒ ඒ එහෙ මාත්‍යක් මොනව හදලා ඔබට එවුවා? ඔබට ගැළපෙන පරිදි ඔබ ඒ ඔක්කොම හදාගන්නවා නේද? ඔබ ඒ ඔක්කොම හදාගෙන ඉවරලා පින්විතනි ඔබ අලුතෙන් ඔබ විඳින්න පටන් ගන්නවා නේද? නිගමන හිතලා බලන්න පිටුද එනම් මේ කාමේසු කාමසුකල්ලිකාන යෝගෝ කියන එක. මේ කාමයන් හරි සාරය කියලා අල්ලගෙන පිටුදින ඒ කාමයන් නැවත නැවත ලබා ගැනීම උදෙසා දරන අරගලිය කියන එක මොන තරම් අසාර වැඩ පිළිවෙලක්ද කියන්නේ. ඒක පැත්තකින් ඔබ සින්දු අහනවා නම් පිටුදින ඔය සින්දුවක් අහනකොට මොන තරම් දුකක් විඳිනවද කියන හිතට බලන්න. ඔය ෆ්‍රීකවන්සි එකක් ෆ්‍රීකවන්සි එකක් නෑ අරගෙන කණෙන් අරගෙන ඔබ මලකුණු බවට පත් කරලා ඒ මලකුණු ටික හරියාකාරව සකස් කර මතකද මම ඔබට ගිය සතියේ කිව්වේ රාග මේගිය උපවාන කියලා නම් තුනක් කියලා ඉවරලා මම ඔබට කිව්වේ මේ මේ කියපු වාක්‍ය ඇතුලේ නම් තුනක් තියෙනවා මේ නම් තුන තුන නම් ටික මට කියන්න කියලා. රාග මේගිය උපවාන කියලා කිව්වට පස්සේ මේකදී ඔබ කිව්වේ රාග මේගිය උපවාන කියලා නම් තුනක් කිව්වේ. හොඳට මතක් කරගන්න. රාග මේගිය උපවාන කියලා මම එක වන එක එක වචනයක් කිව්වට පස්සේ මම අහනවා මේකේ තියෙනවා වචන තුනක්. ඒ වචන තුන මොකක්ද කියනකොට ඔබ කියනවා ඔබට ගැළපෙන පරිදි එකක් රාග අනිත් එක මේගිය අනිත් එක උපවාන. හැබැයි පින්වතුනි ඕක එකක් රා අනිත් එක දමේ අනිත් එක ගියෝපවාන එහෙම වෙන්න බැරිද? එහෙනම් ඔබ කොහොමද ඒක රාද මේ ගියෝපවාන කියලා කියන්නේ? අන්න බලන්න පින්වතුනි ඔබගේ කැමැත්තට ඔබ මේක හදා ගන්න. ඇයි? දැන් මම කිව්වා නම් එක රා. දැන් ඔබ කැමති නෑ. ඔබ කැමති මොකටද? ඔබ කැමති රාද. ඒක නිසා ඔබ හැමතිස්සෙම රාද හදා ගන්නවා. එහෙනම් දැන් ඔබට මේ පේන්නේ නැද්ද පින්වතුනි? අර කියපු ඒ සින්දුව කියන කෙනා කියන එකට වඩා පිටුතුනි ඔබට ඕන එකයි ඔබ ඔය හදාගන්න කියන හැමතිස්සෙම. ඔබව සතුටටපත් වෙන වැඩ පිළිවෙලට තමයි පිටුතුනි ඔබ ගන්න හැදිලේ. ඒ කෙනා වචන මොනවා කිව්වත් අන්තිමට ඔබ අල්ලගන්නේ මොකද? ඔබට ගැළපෙන වචන ටික. ඔබට හරියන වචන ටික. ඔය ටික අල්ලගෙන ඉවරලා පිටුතුනි ඔබ මොකද කරන්නේ? ඔය තුලින් ප්‍රීතියටපත් වෙන්න හදනවා. එහෙනම් ඔබට සින්දුවක් අහලා පිටුතුනි කවදාකවත් මානසික සංයමයට මානසික තෘප්තියටපත් වෙන්න බෑ. හැබැයි ඔබට හිතෙනවා ඔබ සින්දුවක් අහන වෙලාවට ඇස් දෙකක් තියාගෙන ඉවරලා මනෝලෝකික තනි වුණාට පස්සේ ඔබට හිතෙනවා අනේ හරි සතුටුයි දැම්මට මට පුදුමාකාර සහනයක් ලැබෙන්නේ මේ සින්දුව ඔයාලා කියලා. නමුත් අන්තිමට ඔබට ඉතුරු වෙලා තියෙන්නේ අර කියපර මානසික පීඩාව විතරයි. මොකද ඔබ මනසින් මා පුදුමාකාර වැඩ පිළිවෙලක් කරලා කරලා කරලා තමයි පිටින් ඔබ අඳුරගන්නේ නිකමට හිතට බලන්න. ඔය සින්දුව යන වෙලාවට පිටින් එක පැත්තකින් තබ්ලාව ගහනවා අනිත් පැත්තෙන් වයලින් එක ගහනවා අනිත් පැත්තෙන් গিitar එකක් ගහනවා අනිත් පැත්තෙන් බටනලාවක් ගහනවා. ඔය ඔක්කොම ටික අරගෙන ඉවරලා ඔය ඔක්කොම මලකුණු කරලා හරියට මලකුණු උනාට පස්සේ මොකද කරන්නේ මේ මන විසින්? ඔය ඔක්කොම එකින් එක එකින් එක හරිතෙන් වලට දදා හරිතෙන් වලට දදා මේතර දාලා හරියන්නේ මේකට මම කැමති නෑ මෙතනට දාන්න ඕනේ මෙතන දැම්මම යෝක හරියන්නේ කී කී පිඟුදෙන විවිධාකාරයෙන් මේක දදා හද හදා හද හදා හදා හදා නිමිති බලන්න විඳින්නේ මේක ඇත්තකට දකින්න බෑ මම ඔබට කියවනේ ඔබ ප්‍රඥා ගෝචරෝ මේක දැක ගන්න උත්සාහ කරන්න. ආ මේක දැක ගන්න ඉතින් ඔබට තේරෙයි මිනුදෙනි මොනතරම්නම් මානසික පීඩාවක්ද නැදෙන්නේ කියලා. නිගමන කිය හිතලා බලන්න පිළිදී අරියතුන් වහන්සේ නම් කර කවුරු හරි කතා කරනවා නම් ඒ කතා කරන ටික උන්වහන්සේට මොනතරම් වදයක්ද කියන්නේ. ඇයි ඒ ටික උන්වහන්සේ අහගෙන ඉන්නද? ඒ ටික උන්වහන්සේ අහගෙන ඉන්නවා කියලා කියන්නේ උන්වහන්සේ නිවැරදි මතී සංකාර වඩ වඩා මොකද කරන්නේ? ඒව ගැළපෙන පරිදි උන්වහන්සේ සකස් කරගන්න ඒව හැබැයි අபிසංකාර කියන ගණයට වැටෙන්නේ නැහැ. ඒව සංකාර කියන ගණයටයි වැටෙන්නේ. මොකද ලෝකේ පැවැත්වීමේ අදහසක් උන්වහන්සේට නැහැ. සෝඋපදීය හේත නිසා ශාරීරිය හේත වෙලා තියෙන නිසා පිටුදෙනේ උන්වහන්සේට මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ මේ මොහොත. මේ මොහොත ජීවත් වෙන නිසා උන්වහන්සේට සංකාර වඩන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක එකක්වත් අபிසංකාර නෙවෙයි. එහෙනම් සංකාර වඩ වඩා උන්වහන්සේට සිද්ධ වෙනවා පිටුදෙනේ ඒකට දාලා අමුත්‍ය ගලප ගලප ගලප ගලප වචන හදන්න. හරියටම වාන්දේ නමක් අරිහත් ඵලයේ පූර්ණේ කරලා ඉවරලා ජීවත් වෙනවා කියන එක පිටුදෙනේ උන්වහන්සේලා ඒ තරමට බන්ධනීයයි. මොකද උන්වහන්සේලා ජීවත් වෙන්නේ අපේ නිසා. නිකමට හිතලා බලන්න පිළිතුරු ඒ தත්ත්වෙටපත් වෙච්ච උත්තරෙක් ජීවත් වෙනවා කියන එක මොන කරදරයක්ද කියලා උන්වහන්සේ. වචන 10ක් කවුරුහට කිව්වොත් එimhe ඔය වචන 10 කී ආකාරයකට ගලප ගලප ගලප ගලප බලන්න ඕනේද කියන්නේ. ඇයි හරියන වචනේ නිකන් ඔක්කොම ගලපන්නේ. ඔක්කොම ගලප ගලප උන්වහන්සේත් බලන්න ඕනේ. මහා පීඩාකාරී ස්වභාවයක උන්වහන්සේලා ජීවත් වෙන්නේ. එහෙනම් ඔබ හිතලා බලන්න පිළිතුරේ ඔබ මොන තරම් පීඩාකාරී ජීවිතයක් ගත කරන්නේ කියලා මොකද හැමතිස්සෙම ඔබට උරුම වෙලා තියෙන ඔය ටිකනේ. මේවා එකක්වත් පේන්නේ නැහැ පිළිතුරේ මොකද හේතුව ඕක තමයි ඔබගේ සාමාන්‍ය தත්ත්වය. ඔය සාමාන්‍ය தත්ත්වයේ මිදිලාවට පස්සේ තමයි ඔබට තේරෙන්නේ ඥානෙ මේක වඩා හොඳ තැනක් තියෙනවනේ කියලා. ඔය සාමාන්‍ය தත්ත්ව තුළ ඉන්න ගම ඔබට වැටෙන්නේ එකම එක දෙයයි යන්නේ හරි කොච්චර ෂෝක්ද මේ යන වැඩ පිළිවෙල. ඒක නිසා ඔබ මොකද කරන්නේ පිළිතුරේ පුළුවන් තරම් මේ වාහනේ යනකොට හරි පහන්සි හරි තේට්ටි අපි දින්දුවක් අහමුද? ඒකනේ මිනි මුට්ටියක් කරේ තියාගෙන යන එක අර දෙමිදුර හරි මහන්සි හරි තෙහෙට්ටුයි කියලා වී මුට්ටියකුත් තියාගන්න ඒක උනේ. ආන් මේ වගේ වැඩ පිළිවෙලක් නේද බලන්න කරන්නේ අර වාහනේ යනකොට හරි මහන්සි තෙහෙට්ටුයි කියලා ඉවරලා මොකද්ද කරන්නේ? තවත් පුළුවන් තරම් තවත් ලොකු බරක් ඔළුවට දාගන්නව දැන් මොකද කරන්නේ අර මේකේ හොඳ වාසියක් තියෙන පිංගුතුනි ඔබට මේක හරියාකාරව එක එක පැත්තකින් වැටහෙන්නේ නැති එක අනිත් එක තමයි පිංගුතුනි මේ හිත් ප්‍රකෝටි ගන්න හැදෙනවා ඒක තප්පරයකට. ඒක තප්පරයකට හිත් ප්‍රකෝටි ගන්න හැදෙන නිසා ඔබට මේව වැටෙන්නේ මෙතනින් මහා දුකක් සිද්ධ වෙන බව ඔබට වැටෙන්නේ නැහැ. අර ප්‍රකෝටි ගණන් හැටි හැටි හැටි හැටි හැටි හැටි මේ කටයුත්ත වෙන නිසා. හැබැයි ඔබ ප්‍රඥා ගෝචරව මේක දිහා බැලුවනම් මේකදී ඔබගේ මනසට මහා විඩාවක් නේ ඇත්ත නේ නම් මේ කියන්නේ. එහෙනම් නිකමට හිතලා බලන්න විදිහට බල ටිකක් ඇහුවද ඔච්චර තමයි. නම් බල ටිකක් ඇහුවට පස්සේ නිගිතින ධම්මානව සමුදය හොති කියන ස්වභාවය එනවනේ තමන්ට මෙතනින් මිදිර යන වැඩ පිළිවෙල සකස් වෙනවනේ. හැබැයි සින්දුවක් ඇහුව කියලා කවදාවත් ඒ ටික වෙන්නේ නැහැ නේ. සින්දුවක් යවුවා කියලා කියන්නේ තව තවත් මේ ලෝකෙට ඇලි ඇලි යන ක්‍රමවේදයට පරදෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒක කරන වෙලාවෙදී මිනිත්තු නිකමට හිතට බලන්න ඔබ මොනතරම් මානසික ව්‍යාකූල ස්වභාවයකට පත් වෙනවද මානසිකව පුදුමාකාර විදිහට බෙහෙතට පත් වෙනවද නැද්ද කියන්නේ. ඒ වගේම ශාරීරිකව මොනතරම් බෙහෙතට පත් වෙනවද කියන්නේ. ඇයි ඔබගේ කන කියන එක මිනිත්තු නිරන්තරයෙන් වැඩ කරන්නේ නැහැ. ඔය එක එන එක ෆ්‍රීකවන්සි එකකට දෙගොතනේ කම්බේ එකපාරක් වයිබ්‍රේට් වෙන්න ඕනේ නේද? කම්බේ එකපාරක් චලනය වෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට ආය චලනය වෙනවා ඊළඟට ආය චලනය වෙනවා ඊළඟට ආය චලනය වෙනවා ওই විදිහට පිළිතුරු මේ කණ ඇතුලේ මහා පුදුමාකාර වැඩ පිළිවෙලක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය ටික ඔක්කොම සිද්ධ වෙලා ඉවර වෙලා ඔය ඔක්කොම මලකුණු බවට පත් වුණාට පස්සේ මන ඇවිදලා ඉවරලා හිමීට එක එක තැන් වලින් තිය තිය තිය තිය තිය තිය ඔක හදලා ඉවර වෙලා ඔබට දෙනවා ප්‍රතිඵලය. මේන්න ප්‍රතිඵලය මේන්න ප්‍රතිඵලය මේන්න ප්‍රතිඵලය මෙන්න තව චන්ද ප්‍රතිඵලයක් ආදි වශයෙන් මොකද කරන්නේ? ඔක්කොම ඇද ඇද ඇද ඇද ඇද ඇද දෙනවා. ඉතින් ඔබ හිතනවා මොකද්ද? ආනේ ෂෝක් සින්දුවක් කරනවා. ඉතින් ඔකට හරිය ප්‍රීතිය මොකද හරිය කැමැත්තෙන් හිටියා අහවල් ගායකයාගේ අහවල් සින්දු අහන්න කියලා දැන් ඔබට ඒක ඇහුණාට පස්සේ ඔබට හරිය සතුටුයි නමුත් ඔබට මට රසක් වෙන්නේ නැහැ පිටින් ඔබ මොනතරම් පීඩාවටපත් වෙනවද මේක හැරුවේ කියලා. ඉතින් ඔය සතුට හොයනවා කියන එක පිටින් ලේසි පාසු දෙයක් නෙමෙයි ඔබ හැම මොහොතකම ඔය එක ඉන්ද්‍රියක් ඉන්ද්‍රියක් නැහැ පිටින් ඔබ ඔය දුක විඳිනවා. ඔය බත් ගුලියක් හදාගෙන ඉවර වෙලා මොන හරි මාළුන් ටිකක් ඔක්කොම දාගෙන බත් ගුලියක් හදාගෙන ඉවරලා ඔය බත් ගුලිය කටේ තියාගත්ත මොහොතේ වෙන ටික ගැන දීකන් බලන්න දැන් ඔබට දැන් මම ඇහැටයි කනටයි කිව්වනේ ඔබ දිවට කියලා හිතලා බලන්නේ තමගේ මනසේ හිතට බලන්න ධර්ම විමර්ශනය කරන්න පුළුවන් තරම් පිටුදින මේ හේයි කියලා පිළිගන්න එපා එකක්වත් හොඳ ආකාරව විමර්ශනය කර කර බලන්න දැන් මම මේ කීපක දිවට දාලා බලන්න දැන් ඔගේ බීට් තියෙනවා ඔගේ කැරට් තියෙනවා ඕකේ තව මොනව හරි තියෙනවා. තවත් දේවල් තියෙනවා. ඔය ඔක්කොම දැන් බත් රසයක් තියෙනවා. ඔය ඔක්කොම පිළිදෙන දැන් දිවට දාලා. දැන් නිගමනයේ ඉතල බලන්න දිව කියලා කියන්නේ තනිකරම කම්මලක් වගේ වෙන්නේ නැද්ද කියලා වෙලා. ඇයි එකින් එක එකින් එක අරගෙන ඉඳලා ඔය ඔක්කොම මලකුණු බවට කොට ගන්න. නිගමනයේ ඉතල බලන්න පිළිදෙන දිව හරහා මොළයට යන ස්නායු පද්ධතිය මොන ආකාරයෙන් ක්‍රියාත්මක වෙද්ද කියලා අපි හිතමු නිකන් එක ලයිට් එකකින් වගේ පේනවා කියලා. තනිකරම බත් ටික කඩේ තියාගත්ත පස්සේ මොනවා වගේ නේද? තනි කරපු කියන ලයිට් යනවා යනවා යනවා යනවා ඉවරයක් නැතුව යා ලයිට් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔතනින් මක් කරනවා. ඔතනින් මනස ඔක්කොම නිදහස් කරලා නිදහස් කරලා මලකුණු ටික දානවා ඇතුළට. දැන් මලකුණු ටික තියෙනවා දැන් මන වටන් ගත්ත වෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් මන ආ මේ බීට්නේ. දැන් දිවට පුළුවන් ද පිටින් බීට් අඳුනගන්න? දිවට පුළුවන් ද බීට් අඳුනගන්න? බෑ බෑ. දිවෙන් කරන්නේ අර මලකුණු ටික ගෙනත් දාන්න එක විතරයි. එහෙනම් ඒටි ඕතන ගෙනත් දැන් මට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් මම ඉතින් ඔය ඔක්කොම එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කළා මේ බීට් දැන් කෑවම දැන් මේක කෑවම මේක කෑවම දැන් ඉතින් හරිය සතුටටපත් කරන වැඩ පිළිවෙලක් එහෙනම් හිතලා බලන්න පින්වතනි ඔබ බඩගින්නට හැරෙන්න තව මේ වෙන අරමුණකින් ඔබ යම් කිසි ආහාරයක් ගන්නවද මොනතරම් මෝඩ වැඩ පිළිවෙලක්ද ඒ කරන්නේ කියලා දැන් මම ඔබට කිව්වොත් එහෙම බඩ කිලන විතරක් කාපල්ලා ඊට වඩා කන්න එපා කියලා ඔක ඔක පිළිගන්න බෑ. ඕක කරන්න බැරි වෙලා. ඒකට හේතුව තමයි පින්විතනි යම් දෙයක Taman කැමැත්තක් හටගත්තා නම් ওই කැමැත්ත හටගත්ත එක නෙමෙයි පුළුවන් තරම් Tamanට ලැබෙද්දී තමයි මම කියන්නේ. ඔය පිළිවෙල මහා සතුටක් ඔබගේ හිතට ඇති හැබැයි ඔබ ඇත්ත දැනගත්තා නම් පින්විතනි මේ ආහාරය සම්බන්ධව තියෙන ඇත්ත తත්ත්වය දැනගත්තා. අන්න එතකොට පින්විතනි ඔබ බඩ පිරෙන්න කන ටිකක් ඔබට වදයක්. දැන් බඩ පිරෙන්න කන ටික වදයක් නෙමෙයි. ඇයි බඩ පිරෙන්න දැන් කන කනකොට ඒක දිවේ තියාගත්තට පස්සේ ඔය දිව කම්මල වගේ වෙන්නේ නැද්ද ආපස්සට? එකින් එක එකින් එක අරගෙන අරගෙන අරගෙන දදා අර මලකුණු ටික හදා හදා ඊට පස්සේ මන ඇවිදින්න මලකුණු ටික අලියට ගොඩ ගහලා මේ පිළිවෙලට හදලා ඔය ඔක්කොම කරලා ඉවරලා මහ රතුණක් ලබන වැඩ පිළිවෙලක් කරන්නේ. එතකොට ඒ ටිකත් මේකතුනේ ඒ විදිහට මෙනවා නේද අර බඩට බඩට අවශ්‍ය ටික දාගන්න වෙලාව වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්නතුනේ මේ කය පවත්වාගෙන යන්න නම් ඒ පණ්ඩමට ආහාර ඕනේ. එහෙනම් කය පවත් ගන්න ඒ මට්ටමට ආහාර මොකද නම් පිටුදේ නිකවට හිතලා බලන්න එතනින් එහාටත් ඔබ ආහාර ගන්නවා නේද? එතනින් එහාටත් ඔබ ආහාර ගන්නවා නම් පිටුදේ ඔබ තනි කරව මහ විනාශයක් නෙමෙයි ඔබට කරගන්න කියන්නේ. කිසිම ඵල ප්‍රයෝජන නැති වැඩක් කරා. ඒකෙන් මහා මහා මානසිකව මහා පීඩාකාරී ස්වභාවයකට පිටුදේ ඔබපත් වෙන්නේ. ඔබට ඒක තේරෙන්නේ නැහැ. නමුත් මේක හිතන්න පටන් ගත්තට පස්සේ ඔබට වැටහිලා එයි. මොකද මේක සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර දෙයක් නෙමෙයි සම්මේ දැනෙන පරිදමිය. ඒකයි තථාගතයන් වහන්සේ පෙන්눔 කරලා තියෙන දෙන්නේ මේ නිවම්මග කියන එක. මේකදී මේ ලෝකේ තියෙන යථාර්ථය කියන එක වේදනා චෛතසිකයෙන් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වේදනා චෛතසිකයෙන් අල්ලන්න පුළුවන් උත්තරයක ඉන්නවා. ඒ තමයි සුගත තථාගතයන් වහන්සේ උන්වහන්සේට පුළුවන් මේක ඔන්න වේදනා චෛතසිකයෙන් අල්ලන්න. අනාවරණ ඥානෙ උන්වහන්සේට තියෙන නිසා පිළිදෙන මේවා අති සූක්ෂම මට්ටමින් මේක ගිහිල්ලා දැක බලා ගන්න පුළුවන් මෙහෙම එකක් තියෙනවා කියලා. අපිට කවදාවත් ඒක කරන්න බෑ. ඒකම තමයි හෙන උරාට ඉඳලා තියෙන්නේ. මේක හරියාකාරව අපිට පේනවනේ. ඔය කියන වේදනාව අපිට ස්ලෝ මෝෂන් එකේ හරි දැනෙනවනේ. කවදාවත් හයිද? දැන් මේ හිතන්නකො ඔබගේ ඔබගේ දිව පුරාම තුවාල හැදිලා. අර ගිනියම් බිමිලි කියලා જાතියක් හැදෙන්නේ. ඔය ගිනියම් ගෙඩි ටිකක් මුළු දිවේම ඇවිදින්න. දැන් ඔබට බත් ටිකක් ගෙනත් දෙනවා කන්න කියලා. දැන් ඔබ කන්නේ බඩ පිරෙන ප්‍රමාණයටද නැත්නම් ඇතිමනක් කනවද? යන්තමින් ජීවිතේ පැවැත්මට විතරක් නෙමෙයි දැන් ඔබ කන්නේ. ඇයි ඇයි කන එක මහ වේදනාවක් නිසා නේද? ඉතින් ඒ කන එකේ වේදනාව ඔබට දැනෙන්න පටන් ගත්තා නම් තින්දුනේ ඔබ කවර කවදාකවත් ඔය කියන බඩ පැලෙන තරම් කන්නේ නැහැ. ඔබ කන්නේ තමන්ගේ ජීවිත පැවැත්මට අවශ්‍ය මේ බඩට අවශ්‍ය ප්‍රමාණය විතරමයි කන්නේ. එතනින් එහාට කන්නේ මොකද හේතුව අර කියන වේදනාව තමන්ට හරියට දැනෙන්නේ නැති නිසා. ඒ කියන වේදනාව තමන්ට හරියාකාරව දැනුන නම් තින්විතනි කවර කවදාකවත් ඔය මට්ටම උදා වෙන්නේ නැහැ. එහෙනම් දැන් හොඳට හිතන බලන්න තින්විතනි ඔය කියන වෙහෙත කොච්චරද කියලා. දැන් නහයට ඔබ දාලා බලන්න. ඔබ ගන්නවා මොකක් හරි සුවඳක් අරගෙන ඔක නහය නිවින වෙලාවේ මොනවද වෙන්නේ කියලා. ඔය නහයේ තියෙන ඔක්කොම ඔය ඔය තියෙන ඒ ස්නායු තන්තු ඔක්කොම ප්‍රകෘතියට පත් වෙලා ඉර වෙලා ඔය රුධිර ටික අරගෙන ඉවිල්ලා ගිහිල්ලා මොලේටත් ගිහින් ඉවිල්ලා එතනින් එහාට පිඟුතුනේ ඒක මනස නිදහස් වෙනවා. ඔය කියන සාධික කර්තව්‍ය සිද්ධ වෙන්න මෙන්න. එහෙනම් ඔබ හොඳ සුවඳක් අරගෙන ඒක අරගෙන ඉන්නවා කියලා කියන්නේ දැන් සුවඳින්ගේ මොකටද? නිගමන ඉඳලා බලන්න ඔබ අර ඔබ සුවඳක් ඉන්නේ මොකටද ඔය සුවඳින් ඉන්නේ? මොකද්ද ඔබ එකෙන් ලබපු ඵලේ? එහෙනම් කිසිම ඵලයක් ලබන්නේ නැතුව පිළිගින අරණිය මලක් දකින්නවා දැකලා අරණිය මල අරගෙන ඉන්නවා. ওই අරණිය මල අරගෙන ඉන්න වෙලාවෙත් පිළිගින ඔබට මොන තරම් ශාරීරික වෙහෙසක් තියෙනවද කියලා හිතලා බලන්න. මේ සූක්ෂම මට්ටමින් හිතලා බලන්න. එහෙනම් අරණිය මලක් දැකලා ඔබ කවර ඕක අවබෝධ වුණා නම් පිළිගින ඔබට අරණිය මලක් දැක්කට පස්සේ ඔබට කිසිම අවස්ථාවක් එන්නේ නැහැ ඔකේ ඉන්නේ. රෝධ මලක් දැක්කයි කියන ඔකේ ඉන්න කිසිම අවස්ථාවක් එන්නේ නැහැ ඔබ යථාර්ථය හරියට දැකගත්ත කෙනෙක්. මොකද හොඳාකාරව දැනෙන හොඳ දේ තමයි මේකද ඔය අරණිය වල තමන් ඉන්න වෙලාවේ තමන්ට එකාකාරව මහා ශාරීරික වෙහෙසක්. ඒ ශාරීරික වෙහෙස විතරක් නෙමෙයි පිටින් නාසය හරහා ඕක ඇවිල්ලා මලකුණු බවට පත් වුණාට පස්සේ ඔය මලකුණු ටික එකතු කර කර එකතු කර කර එකතු කර කර එකතු කර කර මන විසින් මහා දැවැන්ත වැඩ පිළිවෙලක් කරනවා. ඒ වැඩ පිළිවෙල කරලා ඉවරලා ඔන්න ඔය සුන්දර ටික ඔක්කොම අඳුරගෙන ඉන්න හතරට ඕකපත් වෙනවා. එහෙනම් ශාරීරිකවයි මානසිකවයි මහා පීඩාකාරී ස්වභාවයකට පත් වෙලා තින්විතරි ඔබට සුවඳ කියන එක දැනෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙනම් ඔබ මේ සුවඳකට යම් කිසි ආකාරයක ඇලිලා තියෙනවා නම් පින්විතනේ මේ සුවඳට ඇලුනා කියන එක තුළම ඔබට මහා විනාශ දෙමින් පාර තියෙන්නේ. එහෙනම් දැන් මට කියන්න පින්විතනේ ඔබ යම් දෙයකට කැමති වුණා කියලා කියන්නේ ඔබට විනාශ දෙමින් තියෙන්නේ. දැන් ඔබ කැමති වෙච්ච දෙයකින් ඔබට සතුට වෙන්න පුළුවන් ආකාරය කියන්න බලන්න. හරි රොටි එකට කැමති වෙලා හතුරු වෙන්න පුළුවන් ආකාරය කියන්නේ මොකද මම ඔබට කියන තථාගතයන් වහන්සේ පෙන්වුම් කළා කියලා තියෙනවා එක දෙයක් ඒ තමයි දුකට හේතුව ඔය කියන කැමැත්ත කියන්නේ. ඇයි? ඒකනේ ප්‍රශ්නේ. තථාගතයන් වහන්සේ කිව්ව ඵලෙට පිළිගන්න බෑනේ. වචන විතරක් අරගෙන ඉන්න ලෝක වඩන්න බෑනේ. අපි හරියට අවබෝධ කරගන්න එපා. ඇයි? මොකද ඒක ඇයි එහෙම කියන්නේ? ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ? මම මෙතන කාලා අරන් ආපු දෘෂ්ටියක් තියෙනවා. මම මෙතන කාලා අරන් ආපු දෘෂ්ටිය තමයි. මම යම් මම කැමති දෙයක් මට ලැබෙනකොට මට සතුටුයි. එහෙනම් මගේ සතුට සම්පූර්ණයෙන්ම තීරණය වෙලා තියෙන මගේ කැමැත්ත මත. එහෙනම් මම දෙයකට කැමති නම් මට සතුට වෙන්න පුළුවන්. මම දෙයකට අකමැති වුණොත් මට ඒක ලැබෙන්නේ මට සතුටක් නෑ. එහෙනම් මම කරන්න ඕන පුළුවන් තරම් මේ ලෝකේ තියෙන ඒවාට මක් වෙන එක. කැමති වෙන එක. ඒතකොට ලැබෙන ලැබෙන දෙයට මම සතුටුයි. නේද? මොන මොන දෙමළ පත්‍ර කෑල්ල හරි කමන්නේ. ඒකට කැමති වෙලා හිටියනම් මොකද වෙන්නේ? කවුරුත් දෙමළ පත්‍රයක් දික් කරලා නම් මොකද වෙන්නේ? ඈ එතකොට සතුට වෙන්න පුළුවන්. එහෙනම් පුළුවන් තරම් කැමති වුණා නම් හැම දෙයකටම බිහිදෙන්න ලැබෙන්න ලැබෙන්න සතුට වෙන්න. නමුත් තථාගතයන් වහන්සේ පැත්තකින් දේශනා කරනවා යම් යමෙක් යම් දෙයකට කැමති වුණා. ආන් ඒ කැමති වීම නිසා ඒක නට අනන්ත අප්‍රමාණ මහා දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. එහෙනම් දැන් ඕක ඔබ කරගම් හරියාකාරයි. එහෙනම් දැන් මට කියන රොටියකින් කැමති වෙන ඔබ ඔබ සතුටටපත් වෙන විදිහ. දැන් ওই රොටිය අරගෙන දිගේ තියාගත්තට පස්සේ මේක ඉතින් ඔබට කොහොමද දැනෙන්නේ? ආ මට කියන්න බෑනේ ශාරීරික වෙහෙස. ශාරීරික වෙහෙස කියන්නේ මානසික වෙහෙස කියන්නේ. ඕක අරගෙන දිවේ තියාගත්තට පස්සේ වෙන විදිය. එහෙනම් ඒක අරගෙන දිවේ තියාගත්තට පස්සේ පිංගුතුනේ එතනින් එහාට මොකද්ද වෙන්නේ? එකින් එක එකින් එක එකින් එක. දිවේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා ඉවර වෙලා ශාරීරිකව මහා වෙහෙසකටපත් වෙලාපත් වෙලාපත් වෙලා මොලේ පවා වෙහෙසෙනවනේ. අපි මේක දැනෙන්නේ නැති වුණාට තින්ගුදුනි මොලේ පවා වෙහෙසෙනවනේ. දැන් අපි හිතන්නේ ගණන් හදනකොට විතරයි කියලානේ මොලේ වෙහෙසෙන්නේ. නමුත් කන වෙලාවක් වෙලාවක් නැර. ඕක කටේ දාලා හපන හපන වෙලාවක් නැර. ඇයි පින්ගුදුනි මේ කට මේ මේ මේ දෙක එකට හපන්නේ කොහොමද? මේ හපු දෙකෙන් පුළුවන් ද පින්ගුදුනි එකට හපන්න මොලේ පාවිච්චි කරන්නේ නැත්නම් එහෙනම් බලන්න දැන් මොනතරම් කාය සංකාරයක් වඩන්න ඕනද කියලා මේ හකු දෙක හඳුනවන්නේ. ඒ හකු දෙක හඳුනන හකු දෙක විතරක් හරියන්නේ නැහැ. ඊට පස්සේ දිව එහෙට කරකවලා මෙහෙට කරකවලා අර දිවින්ද ටික අනන්න වගේ මෙහෙට පෙරලලා මෙහෙට පෙරලලා හැපිච්ච නැති දැන් ඔක්කොම ආයි හපවන්නෙත් නැහැ. ඇයි? ඇයි හැපිච්ච නැති ඒවා තියෙන රසෙ? ඒ ටිකක් ගන්නෙත් නැහැ එළියට. ඒක නිසා මොකද කරන්න ඕනේ? ඒ පැත්තෙන් මේ පැත්තට ගහලා ආයි හපවන්න ඕනේ. ඒක හපුවල ඉවරලා ඒ ටික හැපුණාට පස්සේ ආයේ මේ පැත්ත පෙරලෙලා ආයෙ හැපිච්ච රෙදි ටික ආයෙ හපවනවා. ඒ ටික කළාට පස්සේ මොකද වෙන්නේ? අර ඊළඟ ජූස් ටික එළියට එනවනේ ඔක්කොම තියෙන්නේ. ඒකනේ රසයෙන් තියෙන්නේ. කුඩේ නෙමෙයි රසයෙන් තියෙන්නේ. ඒ ටික එළියට ආවට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඕක දිවට දාලා ඉවරලා ඒ දිවෙන් අර අර දිවේ තියෙන ස්නායු ප්‍රාණාංශු හරහා. ඕක ඇතුළට ගන්නවා අර ජූස් ගන්නවා ඇතුළට. නෑ ජූස් බඩට. මොනවද ඇතුළට ගන්න? ඒකේ තියෙන රස කියන කොටස ඇතුළට ගන්නවා. ඒ රස කියන කොටස ඇතුළට ගන්නකොට තියෙන ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ එකක් යනවා මොළේ. දැන් බලන්න මේ සම්පූර්ණ මොන මුලාවක්ද කියලා තියෙන්නේ මේ වැඩ පිළිවෙල. බඩට කණ එක මුලාවක් නෙමෙයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. බඩට කණ එක මුලාවක් නෙමෙයි. ඔබට වෙන ක්‍රමයක් තියෙනවා නම් තියෙන්නේ මේ පැත්තෙන් සිත් එක ඇරිය බඩට දාගත්ත කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම ක්‍රමයක් හදාගන්න විදිහක් නෑ. ඒක නිසා ඔබ දිව හරහාම තමයි ඔබ මේකෙන් මම ගිය සතියේ කිව්වේ මොන කරුමකටද මන්ද මේ දිව කටේ මේකුවේ. මේ දිය වෙන කොහෙද ඔබල තිබ්බනම් ඔය කියන රෝග එකක්වත් නැහැ නේද කාටවත්. කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ, දීවැඩිය හැදෙන්නේ නැහැ, අධික ස්ථූලතාවය හැදෙන්නේ නැහැ, මොකුත් නැහැ. ඔය දිව කටේම බීපු නිසා මොකද වෙන්නේ? බරණ කන්න ගියාට පස්සේ ඔබ දිව රහා දාදී මන හිනවා ඊට පස්සේ මොකද? තව මලකුණු ටිකක් එවපන්. ඉතින් තව මලකුණු ඉල්ලනවා මන. ඒක නිසා මොකද කරන්නේ? මේ පැත්තෙන් අනානා අනානා මන සහ මුලින්ම මහා සහයෝගයක් දෙනවා පිටුදින් මේ කය චලනය කරකට මේක අනානා අනානා මේකේ ඔබන්නේ. එහෙනම් නිගමන හිතන බලන්න දැන් මහා මේ තාම මේ රොටිය කනවා. තාම ගියේ නෑ මේ දැන් ඔන්න දැන් ජූස් ටික ආවා. දැන් ඕකෙන් නිකන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ගිහින් ඉවරලා ඕක යනවා මනරට. කවදාකවත් ඔබ හොඳටම දන්නවනේ ඉගෙන ගත්තා ඉන්න මේ මේ මේ බයොලොජි වගේ දෙයක් ඉගෙන ගත්ත කවුරු හරි ඉන්නවනම් දන්නවනේ මේකෙදී ස්නායු තන්තුවක් කරා ජූස් යන්නේ නේද? ස්නායු තන්තුවක් කරා යන ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ. එහෙනම් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ එකක් හොඳට ගිහින් ඉවරලා ඕක මනරට සම්බන්ධ වුණාට පස්සේ ඔන්න මන අඳුර ගන්නවා මොකද්ද? ඕම් පැණි රසක් ආවා කියන. දැන් බලන්න ඇත්තටම පැණි රසක් ආවේ කියන්නේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ගියේ. දැන් මම මේ කතා කරන හඬ පින්වතුනි මේ මේ මයික් එකේ වයර් එක හරහා. එතකොට මේ මේ මයික් එකෙන් කන්වර්ට් කරනව නේද මම මේ කතා කරන එක තනිකරම කරන්ට් එකක් බවට. මගේ වචන ටික කරන්ට් එකක් බවට කන්වර්ට් කරලි වෙලා ඕක ස්පීකර් එකට ගිහලා ස්පීකර් එකෙන් මොකද කරන්නේ? ඒ කරන්ට් එක ආපහු කරලා වචන බවට පරිවර්තනය කරනවා. ඔන්න ඔයගේ වැඩ පිළිවෙලක් සිද්ධ වෙනවා. මේකද මේ දිවහරහාවේ ගත්ත ඉලෙක්ට්‍රික් ෂොක් එක මොලේට ගියාට පස්සේ මොලේ කියන ඔන්න දැන් පැන් රහයි. ඒක මනරේ ඉඳහස් කරනවා. දැන් අර අර කියන පාර උපාද වුණා, වැය වුණා පහ. ඒ පහත් එක්ක පිටුතර දැන් මේ මල කුණු ටික දැන් ඔන්න මල තියාගෙන ඉන්නලා මන මොකද කරන්නේ? දැන් එකින් එක එකින් එක සකස් කරනවා. එකින් එක එකින් එක එකින් එක සකස් කරලා ඉවරලා පිටුතනේ ඔබට කියනවා ඕම් උඹ පොල්ලු ටික ආවා කියලා. ඉතින් දැන් ඔබට හරි සතුටුයි. ඉතින් මට කියන්න පිටුතනේ ඔබ මේ මහා මානසික 10කින් මහා ශාරීරික 10කින් පස්සේ නේද ඔය සතුටුයි කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ඔබ සතුටක් වෙලා බලලා තියෙනවා. ඔබ සතුටුයි කියලා හිතාගත්ත විතරයි නේද? ඇත්තටම සතුටක් ලැබෙනවා නම් පින්වදනේ ඔබට හරිනම් මක් වෙන්න ඕනේ. ඔබට ඔටෝමැටිකලි ওই ඔක්කොම දැනෙන්න ඉපැයි. ඇයි මොකටද හපන්නේ? ඔය මොකුත් නැතුව පින්වදනේ ඔබට තනිකරම මානසිකව දැනෙන්න බර ආපස්තර බ්‍රහ්මයන්ට දැනෙන්නේ. ආවතර බ්‍රහ්මයන්ට ප්‍රීතිය කියන එක බලදලා නේ ජීවත් වෙන්නේ. දැන් ප්‍රීතිය කටේ දාලා හපනවද එයා? ප්‍රීතිය කටේ දාලා හපල ඉවරලා දිවෙන් පෙරලා රේමේ කරලා ඔක්කොම ගිහින් ඉවරලාද ප්‍රීතිය ගන්න. ආවතර බ්‍රහ්ම ලෝකින බ්‍රහ්මයන්ගේ ආහාරය ප්‍රීතිය. ඒ රූප දහම රූපයක් නෙමෙයි එයාගේ ආහාරය වෙන්නේ පිළිදේ නාමය. එහෙනම් මේ ප්‍රීතිය කියන එක බලදලා එයා ජීවත් වෙන්නේ. එහෙනම් අන්න එතන නම් කිව්වාගේ බින්දුනේ එහෙමද? නමුත් මේ වෙලාවේ සිද්ධ වෙන්නේ මේ කියන දේ මේකෙන් කොහොමද බලන්න ප්‍රීතියක් ගන්න? එහෙනම් නිකමට හිතට බලන්න විදිහනේ ඔය ආකාරයට නෙමෙයිද කියලා හැම එකම. දැන් ඔබද ඔබගේ හිතට නංගල බලන්නේ එහෙනම් රෝත මලක් දැකලා ඔබ සතුටු වෙන්නේ කොහොමද කියලා? ඔබ රෝස මලකට කැමති වෙලා ඔබ කොහොමද දැන් ඒකෙන් සතුටු වෙන්නේ ඇත්තටම ඇත්තම තත්ත්වෙ හිතට බලන්න. රෝස මල දැක්කට පස්සේ ඕකේ තියෙන වර්ණාංශ එක එක එකින් එක එකින් එක අරගෙන ඉවරලා ඇහැ හරහා ඔබ දුස්තික ස්නායු හරහා ගිහින් මුලයට ගිහිල්ලා ඔය ඔක්කොම ටික නැවත නැවතත් පිංගුදින මලකුණු බවට පත් කරලා මන ඇවිදින් ඉවරලා ඔය මලකුණු ටික එහෙට මෙහෙට සකස් කරලා ඔක්කොම කරලා ඉවරලා ඔබ මලක් දැක්කයි කියලා කියන ඔබ ඕකන සතුට වෙනවනම් පිංගුදින එකම නිතර බලන්න මොන විකාරකින්ද ඉන්නේ කියලා. එහෙනම් මට පෙන්නන්න පිංගුදින මේ පංචකාමයේ ඇතුලේ ඔබට සතුට වෙන්න පුළුවන් එකම එක තැනක්. ඔය ටික හරියාකාරව ඔබ අවබෝධ කරගන්නයි ඕනේ. ඒකයි මම ඔබට කිව්වේ තියෙන්නේ මෙතන ඔබ නිරන්තරයෙන් මේ ධර්ම දැන් ඔබ මෙතනින් මේ න්‍යාය ධර්මය අල්ලගත්තට පස්සේ එතනින් එහාට ඔබ ඔබේ ජීවිතේට මේක දාන්න. ඔබ කාපු දේවල් වලට දාන්න. ඔබ සූදගත් දේවල් වලට මේක දාන්න. එකින් එක දදා දදා දදා බලන්න පිටුතුනි ඇත්ත වශයෙන්ම මේ ලෝකෙ මොකද්ද මේ විද්‍යාමානවේ මේ ඉන්නේ කියලා. එතකොට ඔබට හොඳාකාරව තේරෙයි ඔබ යම් දෙයකට කැමති වුණා කියලා කියන්නේ ඒ කැමති වෙච්ච පමණින් පින්විතනි ඔබට මහ දුකක් උදා වෙන්නයි පටන් ගත්තේ කියලා. මම මේ කියන්නේ මහා සියුම් මට්ටමේ මම මේ දරුවා ගැන කතා කළා නෙමෙයි. ඔබ දරුවෙකුට කැමති වුණා දරුවෙක් හම් වුණා හම් වෙච්ච දවසේ නම් මහා දුක්ඛන්දරාකට දුක් විඳ දැන් ඒක ඔබ දන්නවා මම මේ මට්ටමෙන් දැන් දේශනා කරන්නේ නෑ. ඊට වඩා බොහොම සියුම් මට්ටමේ මේ දේශනා කරන්න මොකද සෙන්තුරක් දවසක් නේ. ගැඹුරු දහම අහන්න කැමති පිළිදෙන පිළිදෙ ටිකක් මේක තව ඇතුළට කීලාපත් වන්න මේ හිතවන්න පුරුදු කරන්න වැඩ පිළිවෙලක් තමයි සෙන්තුරාදට කෙරෙන්නේ. ඒක නිසා මම දරුවෙක් ගැන තියෙන වේදනාව නෙමෙයි දැන් මේ කියන්නේ. කතාදයක් පදින්න ඕන වුණා කතාදයක් පද්ද වැඳගත්තා ඊට පස්සේ දිලිච්ච දුක ගැන දැන් කතා කරන්නේ ඒව ඉරිද දවස් වලට කතා කරන්නේ සෙනසුරාදා දවස් වලට ගැඹුරු දහම කතා කරන්නේ එහෙනම් දැන් බලන්න ඕන කිව්වදනේ ඔබ ඔබ රූපයක් බලන්න ආස වුණා රූපයක් බලන්න ආස වෙලා ඔබ කිදපු දුක් ගැහැට ගන්නේ එහෙනම් ඔය දුක් ගැහැට විඳින්න නැතුව පින්විතනේ එකම එක මොහොතක්වත් ඔබට පුළුවන් ද බලන්න රූපයක් දකින්න එහෙනම් ඒ ආකාරයේ මහා දුකක් විඳින නම් පින්විතනේ ඔබ ඒ රූපය දකින්න එහෙනම් ඔබ වලට කියන්නේ ඔබගේ නිගමනයේ කියන රූපයක් දැකලා ඔබට සතුටු වෙන්න පුළුවන්ද නැත්නම් දුක් වෙන්නද වෙන්නේ ඕකේ තව අනිත් පැත්තක් තියෙනවා. ඒ තමයි දෙවිඳුනි ඔබ කැමතියි කියලා රූපයක් බලන්න ගියාට පස්සේ දෙවිඳුනි ඔතන මෙන්න තව ප්‍රශ්නයක් තියෙනවා. තථාගතයන් වහන්සේ මේ උදයම්බේ දකින්න කියලා දේශනා කරපු ක්‍රමය. ඔන්න මම දැන් මෙතනින් දැන් එක පැත්තකට දැන් ආයි ආයි යන්න හදන්නේ. මේ දක්වා කතා කරපු ටික ඔබට වැටහුණාද? ඒ ටික වැටහුණා නම් දෙවිඳුනි ඔබ නිරන්තරයෙන් මේක අනුමතරමේ 100කට දාන්න. ඒකයි ඔබගේ භාවනාව. තථාගතයන් වහන්සේගේ දේශනාව දෙවිඳුනි සහ මුලින්ම ප්‍රායෝගිකයි. සුණාත ධානේත තරාත. ඔන්න ඔය වැඩ පිළිවෙල හොඳ ආකාරව ඔළුවේ තියාගන්න. සුණාත ධානේත තරාත කියන ස්වභාවයට එන්න ඕනේ. තන් තන් සුණාත සාදුකම් මානසිකවරුත්. හොඳින් මේක අහගෙන ඉවරලා මානසිකාර කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හොඳට මේක අහගෙන ඉවරලා මානසිකාර කරන්න. දැන් ඒ අහගත්ත ධර්ම හොඳට මානසිකාර කරලා ධාරණය කරගන්න. ඒ ධර්මයේ කරගත් දහමක් තියෙනවා නම් ආන්නේ දහම දැන් ප්‍රායෝගිකව යොදවන්න. ප්‍රායෝගිකව යොදවනවා කියලා කියන්නේ පින්විතනේ තනි කරම තමන්ගේ ජීවිත අභ්‍යන්තරයට මේවා දාන්න. තමන් කාපු දෙයම ගන්න. අද ගිහිල්ලා මොනවා හරි ඔබ ආයෙ කනවන. ඒ කන වෙලාවේදී මිනිත්නේ සිහියෙන් ඉඳගෙන කන්න. ඔබ මේ මේ බත් පිටක් හරි අනාගෙන ඉඳලා ඔබ ඔබ දිවේ තියන්න. මේ දිවේ තිබ්බට පස්සේ වෙන වැඩ පිළිවෙල හොඳ ආකාරව දකින්න. ඊට පස්සේ බලන්න පිටුතුනි ඔය බත් කන වෙලාවට නෙමෙයි නිකන් ඉන්න වෙලාවට ඔබ කනෝ වගේ ඇඩ් කරන්න කනෝ වගේ රණපාන්න නිකන් ඉන්න වෙලාවට නිකන් හපු දෙක හපල හපල හපල හපල හපල දිවෙන් එහෙට දාලා මෙහෙට දාලා ඒ ටික කරලා කරලා කරලා ගිලින්න ඒ ගිලලා බලන්න පිටුතුනි ඔබට වෙහසක් දැනෙන්නේ නැද්ද කියලා හැබැයි කෑම කටේ තියෙනකොට වෙහසක් නෑ මොකද හේතුව අර හිතාගත්ත ප්‍රීතියක් තියෙනවනේ. දැන් මේ රස මෙහෙම දැනෙනවා මෙහෙම දැනෙනවා කියන ඒවට පටිච්ච වෙලා තියෙන නිසා මිනිතුනි අර කියන වේදනාව ඔබට දැනෙන්නේ නැහැ. නිකන් ඔබ ওই ටික කරලා බලුවා නම් ඔබට හොඳ ආකාරව දැනෙන්නේ මිනිතුනි කනවා කියන එක මොනතරම් බදයක්ද කියලා. එහෙනම් ওই ටික ඔය ආකාරයෙන්ම තමන්ගේ ජීවිතේට දදා දදා දදා හොඳට බල්ල ඉවරලා අවබෝධයට ගන්න ඒ කාරණා. එතකොට එහෙනම් ඔබට හොඳ ආකාරව ওই ටික හොඳට අවබෝධයට ආවනම් පිළිදෙලි ඔබට වැටහෙන්න ඕනේ කාරණාව තමයි මේ කියන කිසිම කාම වස්තුවකින් මොකද මම මෙතනින් ස්පර්ශ කාමයට යන්නේ නැහැ කුණුහරුපේ කිව්ව වෙනවා ඊට පස්සේ ඒව ඔබ දැන් ඔළුවේ හදාගන්න මොනතරම් වේදනාවක් ඉඳගෙනද මොනතරම් ශාරීරික 10ක් මොනතරම් මානසික 10ක් ඉඳගෙනද කියලා මේ කාම සම්පත්තිය කියන එක මේ ප්‍රයෝගී කරගන්න භුක්ති විඳින්න හදන්න එහෙනම් ඒකේ කවදාකවත් සතුටක් ලැබෙන විදිහක් නැහැ කියන එක අවබෝධ කරගන්න ඒකෙන් සතුටක් නෙමෙයි ඒ කාන්තේ මහා දුකක් නෙමෙයි දැනෙන්නේ ශාරීරිකව දුකක් දැනෙන්නේ මානසිකව දුකක් දැනෙන්නේ මහා පීඩාවක් නෙමෙයි රෝගේ එක එක ආකාරයට තපසන ගන්න එක ඕම් ඔය ආකාරයෙන් දැක ගන්න හැබැයි උතන තියෙන ගැටලුව තමයි පිටුදෙනි ඔබ යම් කිසි පුද්ගලයෙක්ගේ ඒ කියන්නේ අසත්පුරුෂ අසුරක් නිසා ඔබගේ ඔළුවට කාමදුන නම් යම් කිසි දෙයක් ඒ කාමදීම නිසා ඔබට ඒක ලබා ගන්න ලබා ගන්න සතුට වෙන්න පුළුවන් මොකද නැත්තම් ඔබට ඇහි ඔබ මගෙන් අහන්න පුළුවන් එහෙනම් දැන් මේ අපිට මේ මේ මේ හරියට සතුටක් එනවනේ. ඒක මොකද්ද කියලා ඔබට අහන්න පුළුවන්. හරි දැන් ඔය කියන දුකත් හරි ඔය කියන මානසික දුකත් හරි ශාරීරික දුකත් හරි ඔක්කොමත් හරි. ඒත් අපිට ඒක නෙමෙයිනේ දැනෙන්නේ. අපිට මේ මේ රූපය බලද්දි සුවය දැනෙනවා. මොකද්ද ඒක කියලා අහන්න පුළුවන්. ආන්ගේ දැනෙන එක තමයි පිටුදේ ඔබ අසත්පුරුද ඇසුරක් නිසා ලබා ගන්න. මොකද ඔබගේ අර පහ උස්ස ගත්තට පස්සේ ඒ පහ ඉස්සීම නිසා පින්විතනි දැන් ඔබට ඒක ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න මොකද වෙන්නේ ඔබ මානසිකව තෘප්තියකටපත් වෙනවා මොකද හේතුව මේ පහ උස්ස ගත්තට පස්සේ පින්විතනි ඔබ මහා පිළීමකින් පෙළෙනවා. ඒ පහ උස්ස ගැනීම නිසා පෙළීමකින් පෙළෙනකොට දැන් ඔබට ඕනේ මොකද්ද කොහොම හරි ක්‍රමයකින් ඒ පහ මේ තමන්ගේ ගාවට ගෙන්න ගන්න. තමන්ගේ සතු කරගන්න. තමන්ගේ සතු කරගන්න නම් සලායතනික ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නම ඕනි. සලායතනික ක්‍රියාකාරීත්වය සිද්ධ වුණේ නැත්නම් ඒක මගේ සතු කරගන්න බෑනේ. දැන් උදාහරණයක් ගන්නකෝ මේ. මෙතන තියෙනවා ෆෝන් එක. දැන් මේක ඔබ සතු වෙනවද? දැන් මේ ෆෝන් එක පිටුදුනේ මේ ෆෝන් එකේ රූපේ ඔබ සතු කරගන්න පුළුවන්ද? මම කියනවා මේ මාර නියම ෆෝන් එකක් මේක ලෝකේ තියෙන හොඳම ෆෝන් එක මේක මේක මැනිකල් දෙක තුනකුත් අරලා තියෙන එකට ලයිට් එළිය බැන්නා මහා දිස්නයක් තියෙන. ඔහම කිව්වට පස්සේ දැන් මොකද වෙන්නේ කිව්වදනේ ඔය කියපු ආකාරයට සම්බන්ධව දැන් මොකද උනේ පහේ පහේ එකක් හොඳට දැන් ඉස්සෙලා තියෙනවා. දැන් පහේ එක ඉස්සෙලා විලා දැන් ඔබට ඕනේ මොකද්ද කොහොම හරි මේක මගේ කරගන්න. මගේ කියන මේ වස්තුව නෙමෙයි. වස්තුව මගේ කරගන්න කලින් පින්වදනේ ඔබ මගේ කරගන්න එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද මේක තියෙන රූපේ. මේ රූපේ මම මගේ කරගන්න ඕනේ. රූපේ මම මගේ කරගන්න නම් තින්ගොතනි ඔබට ඒ කාන්තේම මොකක් කරන්න සිද්ධ වෙනවද? මේක බලන්න සිද්ධ වෙනවා. සලායතනයේ ක්‍රියාකාරීත්වයක් කරලම ඕනේ තින්ගොතනි ඒක මගේ කරගන්න. එහෙනම් සලායතනයේ ක්‍රියාකාරීත්වයක් කරලා ඔබ කොහොම හරි ඇහ කරකවල ඔලු කරකවල බෙලි කරකවල ඉවරලා මේක කොහොම හරි දැක ගන්න. එහෙනම් බලන්න අර අහත් පුරුෂයෙක් විදිහට තින්ගොතනි ඔබගේ පහක් උතර තිබ්බට පස්සේ ඔබ නිරන්තරයෙන්ම පෙලි පෙලි නෙමෙයි දින්නේ. එහෙනම් ඔබගේ ජීවිතයේ උස්සීලා තියෙන පහේම ගානටම වින්විතිනි ඔබ පෙළෙනවද නැද්ද? මට ඔබ දැන් තව එකකට මෙලවන්න පුළුවන්. රහත් පුරුෂ වැඩක් කරන්න විතරයි තියෙන්නේ. මොකක් හරි දෙයක් ගැන ලොකු වර්ණනාවක් කරනවා. දවසක් කෑමක් හම්බුණා ඒ කෑම මේමයි මේමයි මේමයි කියලා දුන්නා නම් එහෙනම් මොකද වෙන්නේ? එතනින් කොහොම හරි ක්‍රමයකින් ඔබගේ පහ ඉස්සුනා නම් වින්විතිනි ඔබ එදා පටන් තේලි කෙලි ඉන්නේ. ඒකයි කියන්නේ මෙහෙතන මේ තෘප්තියටපත් වීමක් නෑ මේ පිළීම ඉවරයක් නෑ. මේ පිළීමේ නිදාස වෙනවා පිළිතුරු මේ පිළීමට කන්න දීලා හරියන්නේ නෑ. දැන් සමහර අය කියන්න පුළුවන් මෙහෙම. ඉස්සෙල්ලම මේවා අත් විඳින්න ඕන. අත් විඳලා අත් දකින්න ඕනේ ඊට පස්සේ. නැත්නම් අත් දැකලා අත් විඳලා අත් හරින්න ඕනේ. ආදි වශයෙන් එහෙමත් කියන්න පුළුවන්. හැබැයි තථාගතයන් වහන්සේ කාමය හා සම්බන්ධ කිසිම දෙයක් නම් ඔහොම දේශනා කළා නෑ. තත් කාමය කියන එක පිටුදින කවදාකවත් අත් විඳලා අත්තරින් පුළුවන් එකද? දැන් තේරුම් ගන්න මේ කියන එක මේ හැබැයි මෙහෙමයි දැන් මේ කියන ධර්මයේ පොඩ්ඩක් ගැඹුරුයි. අද සෙනසුරාදා දවසක් ඒක නිසා අමතක කරන්න එපා. සෙනසුරාදා දවසට දේශනා කරන්නේ ගැඹුරු ධර්මයක්. නැත්නම් එහෙම මොකද වෙන අලුතෙන්ම කවුරු හරි කෙනෙක් එහෙම ඉඳගෙන බණ ටික අහනවා නම් බුදුආමෝ බුදුබල මෙච්චරම මන්නම් මේ ආයි බණ අහන්න කියලා ආපහු එන එකක් නෑ බණ අහන්න. එහෙම කරගන්න එපා. මේ අද දේශනා කරන්නේ මහා ගැඹුරු ධර්ම. ඉරිදා කරන දේශනාවලට සම්බන්ධ වෙන්න. ඔය අන්තර්ජාලය හරහා හරි සම්බන්ධ නැත්නම් අපේ ස්වාමින් වහන්සේලා දේශනා කරන සමහර ධර්ම වලට සම්බන්ධ. සමහර ඒවා උන්වහන්සේලා මහා ගැඹුරට දේශනා කරනවා. ඔබට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඇවිදින්න අහන්න උන්වහන්සේලාගෙන්. මේ වෙලාවත් උපයෝගී කරගන්න පිළිතුර. එච්චරයි තියෙන දේ දේශනාව අවසන් වෙලා ඔබට මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ ඉන්නේ ස්වාමීන් වහන්සේලා. අහන්න. අහන මට්ටමට උන්වහන්සේලා උත්තර දෙයි. හොඳට ඔබේ මට්ටමින් ඒව අහලා දැනගන්න. ලෝකයේ ඇත්ත දකින්න ඔබට අයිතියක් තියෙනවා. ලෝකේ මුලා වෙලා ඉන්න එපා. ඇත්ත දකින්න. ඇත්ත දැකලා ඕන එකක් කරගන්න. මුලා වෙලා නම් කටයුතු කරන්න එපා කොහොම කරනවද? මොකද ඔබට ලොකු අයිතියක් තියෙනවා මේකෙන් මෙතන නිදහස් වෙන්න. ඔබ මෙතන නිදහස්ුනේ නැත්නම් ඔබට වෙන දේවල් අපි කියලා තියෙනව නැති වෙනකම්. ඒව ගැන හොඳට ඔළුවේ තියාගෙන කටයුතු කරන්න. මොකද මේ අපි කතා කරන්නේ තනිකරම ඇත්ත. ඒතකොට ඔබට මොනවා හරි මේව සම්බන්ධ මේ මේ කතා කරන මා ගැඹුරක්නේ. ඒ ගැඹුර සම්බන්ධ ඔබට මොකක් හරි ගැටලුවක් ඇවිදින්න තියෙනවා නම් ඒ දේවල් පොඩ්ඩක් විමර්ශනය කරන්න. නිරන්තරයෙන් විමර්ශනය කරලා ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරලා කොහොම හරි මේ ගැට ගහ ගැට දිගට ඔක්කොම ලියාගෙන යන වැඩ පිළිවෙල කරගන්න. මොනවා ගැනද අන්තිමට ගියේ කීදී? කාමයේ කියන එක පින්වතුනි අත්හරිනවා කියන එක කවදාවත් අත් විඳීමෙන් කරන්න බෑ. ඒ මුලාවල් වලට වැටෙන්න එපා කියන්නේ කවදාවත් කරන්න පුළුවන් ඒවා නෙමෙයි තථාගතයන් වහන්සේගේ ධර්මයට සම්පූර්ණයෙන්ම විපරණහණීය දෙන්නා. කාමයේ කියන එක අත්විඳලා අතහරින්න පුළුවන් කියන. ඒකට හේතුව තමයි තේරෙන්නේ කාමයේ කියන එක තුල කවදාකවත් කිසිම කෙනෙක් තෘප්තිමත් වෙන්නේ නැහැ. තෘප්තිමත් වෙන්නේ නැති හේතුව තමයි පිටුතුනේ උස්සගත්ත පහ. ඒ පහ ඉස්තිලා තියෙනකම් පිළිමෙලී තියනව හැරෙන්නේ. ඒ මොහොතට පිළීම සම්සිඳුනට ඒක හරියට පිටුතුනේ. අපි උදාහරණයකට ගත්තොත් එහෙම. සෙරෙප්පුවක් අරගෙන ඔය සෙරෙප්පුව කෙලින් අතර තියලා ඉස්සරහට නවල අතෑරියොත් මොකද වෙන්නේ? ඉස්සරහට නැවිලා තියෙනකන් නැවිලා නේද? අතහැරපු ගමන් ආයෙ මොකද වෙන්නේ? ආපහු සරයක ඔහු කෙලින් එනවා නේද? ආයෙ ඉස්සරහට නවල අතහැරියොත් එimhe ආයෙ කෙලින් එනවා නේද? හැබැයි ඉස්සරහට නවල තියෙනකන් මොකද වෙන්නේ? දැන් නැවිලා. හැබැයි අතහැරපු ගමන් ආයෙ එනවා. එහෙනම් පිළිදෙන මේ කාමය කියන්නේ ඔන්න ඔයගේ එකක්. මොකද කාමය කියන එක හටගන්න හේතුව තමයි මේ උස්සගත්ත පහ. ඒ ආපු වටිනකම කාමයේ රූපේ ඔය ඔක්කොම අටගන්න හේතුව තමයි පිටින් ඔය කියන වටිනකම දැන් රූපාවතර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන් රූප දැකලා දැකලා දැකලා දැකලා දැකලා දැකලා පුළුවන් පිටින් රූපෙන් අත මිදෙන්නේ කොහේද එහෙම බ්‍රහ්මයේ ඉන්නේ කවදාකවත් එහෙම කරන්න පුළුවන් වැඩ නෙමෙයි මොකද ඔබ බුද්ධිගෝචරව හිතන්නේ මොකද හේතුව පිටින් මේ පහ ඉතුණාට පස්සේ ඒ ඉසිච්ච පහ නිසා ඔබ පෙළෙනවා එහෙනම් මේ පෙළීමෙන් නිදහස් වෙන්න පෙලීමට ආහාර දීලා හරියන්නේ නැහැ. පෙලීමට හේතුව හොයලා අන්න ඒකයි නැති කරගන්නේ. එහෙනම් පෙලීමට හේතුව මොකද්ද කියලා බලද්දි පින්තනේ නෝන දැන් ඉස්සර අපි දේශනාවල කිව්වා. පෙලීමට හේතුව මොකද්ද? වසඟේ පවත්තන්නේ. දැන් ඒකම කියනවා පින්තනේ ඊට වඩා තව ගැඹුරට අරගෙන ගිහිල්ලා. ඒ මොකද්ද? උස්සගත්ත පහ. උස්සගත්ත පහ කියන්නේ මොකද්ද? දැන් මොන පාද ඉස්සෙලා තියෙන්නේ? අකමැති පාද කැමැති පාද? කැමැති පහ. කැමැති පහ තමයි ඉස්සලා තියෙන්නේ. ඔන්න ඕක තමයි ඒ ඒ කාලේ කරපු දේශනාවල කිව්වේ. කැමැත්තේ පවත්තන්න ගිහිල්ලා මේ මෙලෙන්නේ. දැන් මොකක්ද එහෙනම් මේ කැමැත්තේ පවත්තන්නේ? ඔය කියන පහමයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ උස්සගත්තා. පහ උස්සගත්ත නිසානේ පිස්සුනේ. පහ ඉස්සුනේ පිස්සු. දැන් මොකද උනේ? දැන් පිස්සු. දැන් මොකද වෙලා තියෙන්නේ මේකෙන් පෙරිපෙරි ඉන්න කෙනා අපින් මේක සලායතනක ක්‍රියාකාරීත්වයට ගේන්න හදනවා හැමතිස්සෙම. සලායතනික ක්‍රියාකාරීත්වයට ගේන. මොකද මේ පහ ඉස්සුනාට පස්සේ නිකුත්නේ මේ ඉස්සිච්ච පහ හැමතිස්සම අර අනාගතයට බරව තියෙන්නේ. පහ ඉස්සුනේ අතීතයට ගිහිල්ලා. ඒකත් පටන් ගමුකෝ ඒකත් හොඳට අවබෝධ කරගන්න. මේ ලෝකේ ඇත්තටම විද්‍යාමාන වෙන්නේ පච්චුප්පන්න මොහොත විතරයි. පච්චුප්පන්න මොහොත කියලා කියන්නේ තියෙන්නේ හේතුන්ගෙන් හටගත්ත කොටසනේ. ප්‍රත්‍යයෙන් උප්පන්න කියන එක තමයි පච්චුප්පන්න කියන්නේ. එහෙනම් ප්‍රත්‍යයෙන් උපදින වෙලාව මේ ලෝකේ ඇත්තටම තියෙනවා. ඒ ප්‍රත්‍යයෙන් මේක ඉපදුනාට පස්සේ එතනින් එහාට තියෙන ටික මේ ලෝකේ නැහැ. ඒව ඔක්කොම තියෙන මොන ලෝකෙද? මනෝ ලෝකේ. Tamange හිතේ ඒව ඔක්කොම තියෙන. එහෙනම් පංචඋප්පන්න මොහොතට අතහිත දී ගත්තාම මේක කොහෙට ගියාද? අතීතයට ගියා. අතීතයට යනවා කියන්නේ මොකද්ද? අතහිත දීලා අල්ලගත්තා. අතහිත දුන්නා කියන්නේ උපාදාන කරගත්තා. දැන් එහෙනම් ප්‍රත්‍යයෙන් උපදින වෙලාවේ හටගත්ත පහ උපාදාන කරගත්තා කියලා කියන්නේ මොකද? ඒ පහ ඉස්සුණා. දැන් මේ පහ ඉස්සෙනකොටම මොකද වෙන්නේ පින්වතුනි අර උපාදාන කරගත අර අතහිත දීගත්ත නිසා දැන් මොකද උනේ තනි කරම අනා ගැනීමක් සිද්ධ වුණා. ඕම අනා ගැනීම තමයි අනාගතේ තියෙන්නේ. අනාගත ටිකේ දැන් ඉන්නේ. තනි කරම අනාගෙන ඉන්න ජීවිත. අපි අනාගත කියලා කියන අයියෝ මේක අනාගත වෙන්නේ. එහෙනම් මොකද උනේ අර උපාදාන කර ගැනීම තිබුණ තනි කරම අනා ගැනීමක් බවට පත් වුණා. දැන් අනාගතේ තමයි දැන් මේක තියෙන්නේ. එහෙනම් උස්සගත්ත පහක් තියෙනවනම් ආන්ගේ උස්සගත්ත පහ හැමතිස්සෙම තියෙන්නේ අනාගතේ. පහ උස්සා ගැනීම තමයි අතීතේ. ඔන්න හොඳට අල්ලගන්නේ කියන කාල තුන. දැන් අරිහතුන් වහන්සේට මොන කාලෙද තියෙන්නේ? අරිහතුන් වහන්සේට තියෙන්නේ පංචඋප්පන්න මොහොත විතරයි. එහෙනම් අරිහතුන් වහන්සේ කාලෙන් සොයාගත්තද නැද්ද? අරිහත් උන්වහන්සේට කාලයක් තියෙනවද? නෑ. අරිහත් උන්වහන්සේට කාලයක් නෑ. හැබැයි මේ කියන්නේ ඔරලෝසු කාලය ගැනද? අරිහත් උන්වහන්සේගේ ඔරලෝසු 12 දෙන්නේ නැද්ද කවදක්වත්? එහෙම එකක් ගැනද මේ කියන්නේ? එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. අරිහත් උන්වහන්සේගේ ඔරලෝසු 12 දෙන්නේ නැති එක නෙමෙයි. ඔරලෝසු කාලය කියලා කියන්නේ සම්මුතියක්. ඒක හැමෝටම තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන ඔරලෝසුවක් තියෙන හැම කෙනාටම තියෙනවා ඒක. ඒක සම්මුතියක්. නමුත් මේකෙදි මේ යථාර්ථවත් කාලය කියලා එකක් තියෙනවානේ. ආන්ගේ කාලයේ මේකෙදි එහෙම යථාර්ථවත් කාලය කියන එක ඇත්තටම නැහැ. යථාර්ථයෙන් ගලුත් එහෙම. එතකොට එතකොට තථාගතයන් වහන්සේට හෝ එහෙම නැත්නම් අරිහතුන් වහන්සේලාට තියෙන්නේ මොකක්ද? ඒ පත්‍යුප්පන්න මොහොත විතරයි. එහෙනම් උන්වහන්සේලා ඒ මොහොතේ විතරයි ජීවත් වෙන්නේ. ඒ මොහොතේ ජීවත් වෙනකොට ඒ මොහොතේ පහක් උපදිනා උන්වහන්සේලාගේ ජීවිතේ යනවා. දැන් ඒකට ඒකත් තව ටිකක් වැඩිපුර විස්තර කරගන්න මට කියන්න. ජීවත් වෙනවා කියලා මොකක්ද කරන්නේ? දැන් මේ බණ අහුවයි නේ මේකෙන්ද මට උත්තර ඕනේ. ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? පහේම ගොඩ ගන්න එකනේ. මොකද පහේ එකක් ගොඩ ගැහුනේ නැත්නම් ජීවිතේ නෑ එතන. එහෙනම් හැම මොහොතකම මොකද්ද කරන්න ඕනේ? පහේ එකක් ගොඩ ගගහ ගොඩ ගගහ ගොඩ ගගහ මේක අරයි යන්න ඕනේ. පහේ එකක් ගොඩ ගැහුණා ඊළඟට ආයෙ ගොඩ ගැහුණා ඊළඟට ආයෙ පහක් ආවා ඊළඟට ආයෙ පහක් ආවා ඊළඟට ආයෙ පහක් ආවා ඔය ඔක්කොම මොකද්ද? ඔය ඔක්කොම මම. ඔය ඔක්කොම බෑන්ඩ් එකකින් මොකක් හරි පටියකින් බැඳගත්තා නම් ඒකට කිව්වා මම කියලා. අරියතුන් වහන්සේලාට උන්වහන්සේලාගේ ජීවිතේ පවතිනවනේ. එහෙනම් උන්වහන්සේලාට මොනව කරන්න ඕනද? ඔය පහේම ගොඩ ගහන්න ගොඩ ගහනවා නෙමෙයි උන්වහන්සේලාගේ මොකද්ද වෙන්නේ? ගොඩ ගැහිනවා. උන්වහන්සේලාගේ ගොඩ ගැහිනවා. උන්වහන්සේලා කරගත්ත කර්ම වලට විපාක වශයෙන් උන්වහන්සේලාට පහේම ඇදී ඇදී ඇදී ඇදී ඇදී ඇදී ඇවිදilla මේ කය කඩල යනකම් පහේව ටික එනවා. ඇවිදින්න ඉවරලා කය කඩලා ගියාට පස්සේ ආපහු දැනයක් ඒමක් නැහැ. අන්න උන්වහන්සේ අනුපාදශේෂ පරිනිර්වාණයටපත් වුණා කියලා කියනවා. හැබැයි සෝපාදශේෂ පරිනිර්වාණය හැමත් කෙලෙස් පරිනිර්වාණයපත් කරගෙන ඒ කියන්නේ අරිහත් ඵලයේ පූර්ණ කරගත්ත මොහොතේ ඉඳලා. දැන් මොකද වෙන්නේ? අර අතීතයේ කරගත් ඒවට අදාළ විපාක වශයෙන් දැන් අර පහේම ගොඩ ගෙහි ගෙහි ගොඩ ගෙහි ගෙහි ගොඩ ගෙහි ගෙහි යනවා උන්වහන්සේට. සාමාන්‍ය මිනිසයාට මොකද්ද තියෙන්නේ? සාමාන්‍ය මනුස්සයට මොකද තියෙන්නේ? සාමාන්‍ය මනුස්සයට පිංගුතුනි ඔය එන පහ හරියන්නේ නැහැ නේද? සාමාන්‍ය මනුස්සයට මොකද කරන්නේ? එන පහ බෑ. මොන පහද ඕනේ? කැමැති පහ ඕනේ. ඒක නිසා එයා මොකද එයාට කැමැති පහ කැමැති පහේව ටිකක් තියෙනවා. ඒ කැමැති පහේම තමයි එයාට ඕනේ. ඒක නිසා එයා මොකද කරන්නේ? එන පහ ගන්නෙ නැහැ. ඒකයි කිවි පිංගුතුනි උරුමේ ගන්නෙ නැහැ. එයා ගන්නෙ මොකද්ද? කරුණේ. උරුමේ ගන්න යටි හතුන් වහන්සේට. එන්නේ උරුමේ මොකද්ද? ඒක කරන් නිකන් හිටියා. හැබැයි සාමාන්‍ය මනුස්සයට උරුමේ ගන්න බෑ. සාමාන්‍ය මනුස්සයා ගන්න කරුමේ. එහෙනම් කරුමේ ගන්න මොකද කරන්නේ? පින්විතනේ අර එන උරුමේ වෙනස් කරන්න හදනවා. අන්න ඒක තමයි කිව්වේ අනිච්ච දේමක් කරන්න හදනවා කියලා. පටිච්ච කරන්න හදනවා කියලා හැම එකක්ම පින්විතනේ එකට බැඳිලා තියෙනවා. අනිච්ච දේ පටිච්ච කරන්න හදනවා. ඒ උදෙසා අபிසංකාර වඩන. එහෙනම් අபிසංකාරයක් වඩන්නේ පින්විතනේ කරුමේ උරුමේ මක් කරන්නද? කරුමේ කරන්න. උරුමෙට කැමති නැති නිසා. ඔබ හොඳට බලන්න පිටුදේ හැමතිස්සෙම ඔබ උරුමෙට කැමති නැති හැම වෙලාවකම මොකද කරන්නේ? අපි සංකාරයක් කළා. ඒක කර්මය කරගන්න. කර්මය කියලා කිව්වේ කාර්ය උරුමේ කළාට පස්සේ එන උරුමේ. ඒ උරුමේ කියන්නේ ඇත්තටම විපාකේ. විපාක එන විපාකයට කැමති නැති නිසා මොකද කරන්නේ කර්මයක් කළා එන විපාකයට කැමති වෙන්න වෙනවා ඊට පස්සේ. ඒකටත් කැමති නැත්නම් ආපහු සැරයක් කර්මයක් කළා එන විපාකේ බලනවා. ඒකටත් කැමති නැත්නම් ආයි කර්මයක් කරනවා. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව. තස්මා පුනබ්බවෝති. ඒවල් ලෝකේ පවතින්නේ ඔන්න ඔය ආකාරයට මේ ලෝකේ පවතිනවා. කර්මයේ විදිහින් විපාකයෝ ගෙන්න විපාකයෝ විදිහින් කර්මය රැස් කරනවා. ඔය වැඩ පිළිවෙල තමයි ඔය යන වැඩ පිළිවෙල. එහෙනම් මේ මුදින දැන් මොහොතක් මොහොතක් නැහැ. පහේවා දදා පහේවද දා පහේවද දා යන ගමන නේද මේ තියෙන දැන් ජීවත් වෙනවා කියන්නේ. එහෙම යන ගමනක නම් පින්විතනි ඔබට හැමතිස්සෙම පහේව ඕනේ. ඒ පහේව ඕනේ කොට පින්විතන දැන් ඔබ මොකද කරන්නේ? අර අසත්පුරුෂ හැඟීමක් නිසා අසත්පුරුෂ දීප වර්ණකමක් නිසා ඔබට එක එක මට්ටමින් ඉස්සිච්ච මේ පහේ ටික තියෙනවා. එතකොට මේ එක පහක් ඉස්සුණා කියලා කියන්නේ මේ පහ දැන් තනි කරමු. පච්චුප්පන්න මොහොතෙන් පස්සේ මේක අනාගතයට යනවා. මොකද පත්‍යුප්පන්න මොහොතේදී මේකට උපාදාන වුණා කියලා කියන්නේ ඒක අතීතයට ගියා. ඒ අතීතයට ගියේ ඒක දැන් මේ නම් මේ ඇවිල්ලා තියෙන්නේ අනාගතයට. එහෙනම් දැන් අනාගතයට මේ ඇවිල්ලා තියෙන පින්විතනි ඉස්සිච්ඡ පහක්නේ. ඒ ඉස්සිච්ඡ පහේම අනාගතයේ තියෙද්දි දැන් ඔබ පෙළෙනවා පුදුමාකාර ලෙස. මොකද හේතුව මේ වයෙන් දැන් ප්‍රීතිය ලබන්න ඕනේ. එහෙනම් මේ වයෙන් ප්‍රීතිය ලබන්න නම් මොකක් කරන්න වෙනවද ඔබට? මේක ගෙනියන්න වෙනවා මොකක් හරහාද? සලායතන හරහා. මොකද සලායතන කියලා කියන්නේ පින්වතුනි පත්‍යුප්පන්න මොහොත. එහෙනම් මේ පත්‍යුප්පන්න මොහොත හරහා පින්වතුනි මේ අනාගත ක්‍රියාකාරීත්වය අරන් යන්න උදාහරණයක් කියමු. ඔබ වැඩිපුරම කන්න කැමති කෑමක් කියලා හිතන්න. කෑවුම්. ඔබ හරිය කැමති කෑවුම් කන්න. හෙට කෑවුම් කන්න. අම්මා කියන හෙට කෑවුම් දෙන්න. එතන හෙට දවස උදා වෙනවා. පුතේ හෙට කෑවුම් දෙන්න. දැන් ඔබට සතුටුද? ඔබට පුළුවන්ද ප්‍රීතිය? එහෙනම් යමක් අනාගතයේ තියෙනකොට පිඟුතේ ඔබ පෙළෙනවද නැද්ද? දැන් හෙට කැවුම් මුදේ මම ඔබට හෙට කැවුම් හදලා දෙන්නම්කෝ. දැන් මූ දඩී ප්‍රීතියක් එහෙම තියෙනවනම් කැවුම් ගන්න උට නිින්ද යන්නෙත් නෑ නේද? ඇයි කැවුම් කන මොහොත එනකම් ඌ බලන් ඉන්නව නේද? එහෙනම් පිඟුතේ බලන අර යමක් අනාගතයට ගියා කියලා කියන්නේ ඒ අනාගතයට ගිය දේ පිඟුතේ පුදුමාකාර දෙලිල්ලක් ඇති කරන තමන්ගේ ජීවිතේ. එහෙනම් අන්නේ පිළිල්ල තුල ඉන්නකොට පෙලීමෙන් නිදහස් වෙන මහා අරගලයක තමයි පිවිතුණු යෙදී ඉන්නේ. එහෙනම් පෙලීමෙන් නිදහස් වෙන්න මොකද කරන්නේ? කොහොම හරි මේක සලායතන අරහා අරන් යනවා. එහෙනම් සලායතන අරහා අරන් යන්න නම් පිවිතුණු අර කැවුම් ගෙඩි අරගෙන අම්මට අම්මගේ කැවුම් ගෙඩි අතට අරගෙන ඉවරලා ඒක බලනවා. ඔන්න ඇහැ හරහා මේක අරගෙන ගියා. දැන් පෙලීම සම්සිඳුණාද? නෑ. දැන් උනේ මොකද අර දෙරෙප්පු පල්ලිහාට නැමුණා විතරයි. නැමිලා ඉවරලා ආය අතරිය ගමන් ආය මොකද වෙන්නේ? ආයෙත් ආව නැත්තම් පිටුතුනි ඔබට යම් දවසක කැවුම් කන්න ආස වුණා නම් ඒ කැවුම් කන්න ආස වෙලා ඉවරලා ඔබ කැවුම් කෑව නම් පිටුතුනි යම් දවසක ආයෙ කැවුම් මොන වෙන්නේ නැති වෙන්නේ නැහැ ඔබට පිළිම සම්හඳුනන මොකද ඔබ කැවුම් කන්න ආසල ඔබ කාගෙන කාගෙන කාගෙන කාගෙන ගියා අම්බෝ අපි ආයෙ නම් කන්න බෑ කාලෙකට මට කැවුම් ආයෙ අපට කැවුම් පෙන්වන්න එපා කියලා කියයි. හැබැයි මේ කැවුම් පෙන්වන්න එපා කියලා කියන්නේ පිටින් ඉඳන් මේ දුප්පීර්පත් වෙලා. එතන තෘප්තියටපත් වීමක් නෙමෙයි තියෙන්නේ. ඒක ඇවුම් කාලා කාලා කාලා කාලා කාලා මොකද වෙලා තියෙන්නේ? ඒකෙන් දැන් වෙනසක් දැනෙන්නේ ඒක නිසා දැන් කාලයකට ඇති. එහෙනම් මේ තෘප්තිය කියන එක ලැබුණේ නැහැ පිටුදෙනි කවදාද? දැන් ආයෙ මොකද වෙන්නේ? ආපහු දැන් අර බලුණකට වගේ තමයි. ඔක කොච්චර උඩුකුරකේ දාලා තිබ්බත් මොකද වෙන්නේ? දිගෑරෙන්නේ නැහැ කියන කතාවක් තියෙනවානේ. ආන් ඒ වගේ පිටුදෙනි ඔක දිගෑරලා ආයෙත් මේ මායි මොකද වෙන්නේ? නකුට ආපහු දැන් කැරකෙනවා. එහෙනම් ඔන්න ඔය මට මේ පිඟුතුනේ අර ඉස්සිච්ච පහේව තියෙන්නේ. මොකද ඔබ ඔය පහේවට කරන ප්‍රතිකර්මය නෙමෙයි කරන්නේ ඔබ ඔය පහේවට ආහාර දීලා ඒ පෙවීමෙන් తాවකාලිකව නිදහස් කරනවා. කාමයේ කියලා කියන්නේ ඔන්න ඕකට පිඟුතුනේ අර පෙලීමෙන් తాවකාලිකව නිදහස් කරලා දෙන වැඩ පිළිවෙලට. එහෙනම් දැම්මට ඔබ කියන්නේ යථාර්ථවත්. කවුරු කිව්වත් ගන්න එපා මං කිව්වා කියලා ගන්නත් එපා. දහම තුලින් තමන් අවබෝධයෙන් මට එක දෙයක් කියන්නේ. අත් විඳලා පුළුවන් ද? කාමයේ දුරු කරගන්න. පුළුවන්ද? කවදාවත් වෙන වැඩක් නෙමෙයි. කාමයේ කියන එක දුරු කරගන්න නම් පින්විතනි ඒ කාන්දේම කළ යුතු දේ මොකක්ද? ඔය උස්සගත්ත පහ දිගතියක්. මොකද ඔය පහ ඉස්සලා තියෙනකන් තමයි පෙලෙන්නේ. ඔය පෙලීම දුරු කරගන්න නම් ඔය පහ කොහොම හරි බිම තියාගන්න. එහෙනම් ඒ පහ යම් අවස්ථාවක බිම තිබ්බනම් පින්විතනි එතනින් එහාට පෙලෙන්නේ. එතනින් එහාට පෙලෙන්නේ නැත්නම් ඒ උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්නේ නැහැ. ඔබ යම් මොහොතක පිළිතුරේ අවබෝධයට අරගෙන ඉවරලා අවබෝධය තුලින්ම සත්පුරුත් අසුරක් අරගෙන කැවුම් වල තියෙන ආදීනව මනාකොට දැක ඉවරලා කැවුම් වලින් නිස්සරණේ වුණා නම් නිස්සරණේ වුණා කියන්නේ මොකක්ද? නිස්සරණේ වුණා කියන්නේ මොකක්ද? අර උස්සකරත පහ බිම තියපා. දැන් ඔබ කැවුම් නිසා පෙළෙනවද ආයි? එහෙනම් පිටි කොට හදනවද මෝලටයි? සීනි ගින්න යනවාද කඩේ ආයි ලිපගිනි මොලෝගිනි ඉවරලා කැවුම් හදනවාදයි මේක පැනල වෙලා ඔබ හපහ කනවාදයි අවශ්‍යතාවයක් එහෙනම් දැන් ඔබට කියන ඔබ පිංගුතුනි කැවුම් කාල ප්‍රීතියටපත් වෙනවාද එතකොට ආයි එහෙනම් අර ප්‍රීතිය කියලා කිව්වේ නම් ඔබට පේනවද පිංගුතුනි ඔබ අද මම මේ තාම මේ මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ මොකද්ද මේ මොකද්ද මේ ප්‍රශ්නේ මම මේ දෙන උත්තරේ ප්‍රශ්නේ තමයි ඉතින් අපිට ප්‍රීතිය දැනෙනවා ඒක මොකද්ද දැන් මම ඔබට මුලින්ම පෙන්නුවනේ මේක තනිකර ශාරීරික 10ක් මානසික 10ක් විතරයි තියෙන්නේ. එතකොට ඔබ මගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි එතකොට අපිට දැනෙන අර රසත් එක්ක දැනෙන අර සුවය ඒක මොකක්ද? එතන දැනෙන ප්‍රීතිය මොකක්ද? ඒකට උත්තරේ තමයි මේ දුන්නේ මෙච්චර වෙලා. එහෙනම් මොකද්ද මේ ඉතින් ඔය ඉන්නේ? තනිකර මෙන්නේ අර පෙළීම. අර පෙළීමෙන් ඔබ නිදහස් වෙද්දී ඔබට හරි ප්‍රීතිය. බලන්න ඔබ ලබන ප්‍රීතිය. ඔබම මේකට පිළිලා ඉවර වෙලා ඒ පිළීමෙන් නිදහස් වෙන්න පිටුතුනි ඔබට හරි ප්‍රීතිය. මතකද ඔය ගැන අපි ඉස්සර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. තාත්තා ටොක්කක් ගන්නාම අම්මා තෙල් ගාද්දී අපිට හරි සනීපයි. ඒ සනීපේ ඔළුවේ අනිත් පැත්තටත් ගන්න නම් දැන් මොකද්ද කරන්න ඕනේ? තව ටෝක් කන්නල් වෙනව නේද තාත්තගේ. එහෙනම් ඒ ටෝක් කාලේ වෙලා ආයි අම්මා තෙල් ගාද්දි ආයි ප්‍රීතිය නේද? ඉතින් පිඟුදෙනි ඔබ ඔහොම ප්‍රීතියක් නේද ලබන්නේ. මා මේ කියන දේ ඔබට වැටහෙනවද? අනේ දහස්වර වැටහෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. මොකද හේතුව පිඟුදෙනි ඔබට යුතුයකමක් තියෙනවා. වගකීමක් තියෙනවා මේ ලෝකයේ ඇත්ත දකින්න. ඇත්ත දකින්න. කැවුම් කන්න ගෝලි ගණන් ප්‍රශ්නයක් නෑ ඇත්ත දකින්න. මේ පිළීම තින්වලදී ඔබ ඔය සතුට කරන්නේ පිළීමෙන් ඔබ මොහොතකට නිදහස් කරද්දී ඔබ සතුට වෙන්නේ ඔය. නේසි දෙයක් නෙමෙයි. ඔබට ඇත්තටම මේවා මේ කාමයේ ඉදිනවට පස්සේ කාමයේ හා සම්බන්ධ මොකක් හරි ඇස කන නාසය දිව ශරීරය කියන මොකක් හරි හරහා යම් ස්පර්ශයක් ලැබුණාට පස්සේ බින්දුවේ ඔබ ඒ සතුට වෙන්නේ අර පිළීමේ මොහොතකට ඔබ නිදහස් වෙච්ච නිසා. ඒ හැරෙන්න නිවිදේ ඔබට තියෙන ඒ කාන්තේම මහ දුකක් විතරයි ඔකේ. අර මානසිකව ඔබට මේක දැනෙන නිසා බින්දුවේ ඔබ ඒකට කැමති අර අර තියෙන දුක් ඔක්කොම අමතක කරනවා. නිකමල ඉඳලා බලන්නකෝ ඔබට කවුරු හරි කියනවා මේම ඵල 25කට විතර ගියක් ගැහුවා නම් පුදුම ලස්සනයි මේ පදාර්ථේ කොහෙවත් නැහැ අහවල් කෙනාට විතරයි තියෙන්නේ එයා ගාමයි ඒ ගමේ ඉන්න ලොකුම කෙනා ඔය ටික ඔබගේ ඔළුවට දැම්මට පස්සේ ටික දිනේ ඔබ දිවා රෑ නැතුව හරකෙක් වගේ වැඩ කරනවානේ මොකටද අර ඵල 25 ගේ හදාගන්න ඒ වෙලාවට ඔබට දැනෙනවද ශාරීරික වෙහෙස මානසික වෙහෙස ඔය එකක්වත් නැහැ. ඔහේ නනෝ වාහනේ නැග්ග ගියා ගෙදර වැඩ කළා එතන වැඩ කරලා ඉවරලා නයිට් shift එක ගියා එතන වැඩ කළා ආය උදේ වගේ වැඩ කරලා ඉවරලා යන්තම් වාහනේ පැත්තක නවත්තලා ඉවරලා පැය දෙකක් නිදාගත්තා ඒ නිදාගෙන ඉවරලා ආපහු සැරයක් ගෙදර දැනෙන්නේ නැහැ එකක්වත්. ඔබ වෙලින් එකට ලෑස්ති වෙන වෙලාව මතක් කළේ නැල වෙලින් එකට ලෑස්ති වෙච්ච වෙලාව ලක්ෂ 25ක් ඕනේ හොටෙල් එකට දෙන්න. ඒකට මහන්සියෙන් දැන් රස්සාව කරන්න ඕනේ දැන්. දැන් රාත්‍රීත් වැඩ කරන්න ඕනේ. ආදි වශයෙන් මොනතරම් මෙහෙත නැබැයි වේදන එක වෙලාවකවත් පිටුතුනි ඔබට මේ වේද දැනුන්නේ. ඔය ටිකමයි පිටුතුනි හරන්න තියෙන්නේ. හරකගේ ඉස්සරහින් තරබල පිටියෙන්නවා ඔය ටිකම නෙමෙයිද තියෙන්නේ. ඌ හපුතලේ කන්දක් අද්දනවා නේද? තරබල පිටියේ තියෙන ආදාවට. දැන් ලං වෙයි කියලා. දැන් ලං වෙයි කී කී පින්වතුනි අර තනකොළ මිටියට උන් ලං වෙන්න උත්සාහ කරනවා. දන් දෙන්න නැතුව කොහෙ ගිහිල්ලා? හපතලේ ගිහිල්ලා. ඔය ස්වභාවයේ නෙමෙයිද බලන්න තියෙන්නේ. එහෙනම් දැන් ආත්මින්දල ඉවර වෙලා පින්වතුනි මේ දෙවිල්ලේ නිදහස් වෙන්න බෑනේ. දැන් ඔබට ප්‍රත්‍යක්ෂ දෙයක ආයි කවුරු කිව්වත් ගන්න ඒ නෙමෙයි. කවුද කියන්නේ ඒක වැදගත් නෑ. ඔබට ප්‍රත්‍යක්ෂයි නම් එච්චරයි. එහෙනම් දැන් ඔබට වැටහිලා ඉන්නෝනේ තමයි මොනම ක්‍රමයකින් හරි මේ උත්සගත පහර බිම තියෙන එකම තමයි කරන්න තියෙන්නේ මේකෙන් නිදහස. එහෙනම් ඒකාන්තයෙන්ම සත්පුරුෂ සංසේවණයට යන්න ඕනේ නේද? අසත්පුරුෂ සංසේවණේ නිසා ඉස්සිට මේ පහ සත්පුරුෂ සංසේවණයෙන් බිම තියා ගන්නවද නේද? ඒ බිම තියා ගන්න නම් පින්වතුනි ඔබ මෙනෙහි කළ යුත්තේ මේ ඉස්සෙච්ච පහේ තියෙන ආදීනවද නැත්නම් වෙන එකද? එහෙනම් ඔබ දැකිය යුත්තේ බින්දුතුනි මොකක් උදා වෙන එකද? මොකක් වැය වෙන එකද? මොකේ ආස්වාදයේද? මොකේ ආදීනවේද? මොකේ නිසාද? කැවුමේද? නැත්නම් ඉස්සෙච්ච පහේද? කැවුමේ ආස්වාද ආදීනෝ නිස්සරණ දෙයක් ඕන නැත්නම් ඉසිච්ච පහේ ආදීනෝ ආස්වාද ආදීනෝ නිස්සරණ දෙයක් ඕනේ. අල්ලේන තථාගතයන් වහන්සේ පිංගුතුනි සෝතාපන්න සූත්‍රයේ දේශනා කරන්නේ. වහන්නි සෝතාපන්න යෝධසා මොකද්ද කරන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ උදයංගම අන්තංගම ආස්වාද ආදීනෝ නිස්සරණ තත්තු ලෙස ශ්‍රවණය කරා. මේ ශ්‍රවණය තුල දර්ශනය කරගන්න. එහෙනම් පින්වතුනි දැන් ඔබ දැක ගන්න ඕනේ ඕම් ඔය රුසිච්ච පහ ඔය ඉසිච්ච පහේ ඔක්කොම පහේව තමයි ඉස්සලා තියෙන්නේ. කැවුම සම්බන්ධව ඉස්සලා තියෙන්නේත් මොකද? පහේ එක. අරලිය මල සම්බන්ධව ඉස්සලා තියෙන්නේත් මොකද? පහේ එක. රෝස මල සම්බන්ධව ඉස්සලා තියෙන්නේ පහේ එක. ලේන්සුවක් සම්බන්ධව ඉස්සලා තියෙන්නේ පහේ එක. එහෙනම් මේ පහේව තමයි පින්වතුනි මේ ඉසි ඉසි ඇවිදින්න තියෙන්නේ. ඔය මොන පහේ ගාවත් ඔය පහේ එකේ තියෙන්නේ මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහට බැඳි චන්ද රාගයේ යම් කිසි පුද්ගලයෙකුට දුරු කරගන්න පුළුවන් නම් ආන්ගේ චන්ද රාගය දුරු කරගත්ත කෙනා සියලු පහේම කොහෙද තියෙනද තියෙන්නේ? බිම තියෙනවා. සියලු පහේම විපදිවිච්ච කෙනා මොකක් නිසාද පෙළෙන්නේ? පෙළීමක් තියෙනවද? ආයේ කිසිම තේරීමක් නැහැ මානසික. දැන් තියෙන්නේ හදාගත්ත කය දෙලීම විතරයි. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් තමයි. ඒත් ප්‍රශ්නයක් නෑ. ඇයි? පිරිණිවියෙන් ඔක්කොම ඉවරයි. මානසික ප්‍රශ්නේ සහ මුලින්ම ඉවරයි. ඕන්න ඔය උත්තරයට කියනවා පින්විතනි කවුරු කියලා? අරිහතුන් වහන්සේ කියනවා. එහෙම හොඳාකාරවම දකින්න. මෙන්න මේ ඉස්සිට පහේව දුරු කරගන්න කල ඔබට කාමය දුරු කරගන්න බැහැ. එහෙනම් දැන් මොන ප්‍රශ්නයක් ඔබ මගෙන් ඇවිල්ලා අහුවත් මට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? දැන් ඔබ ඇවිල්ලා අහනවා ස්වාමීනි මං කැවුම් කන්න ආසයි ස්වාමීනි මට දිය බෙදියා වැදෙන ඒත් මට තරහා ගන්න බෑ මං දැන් මොකද කරන්නේ? දැන් ඔබ කාමයේ පිළිබඳ ප්‍රශ්නයක් නේද ඇහුවේ? දෙන්න තියෙන උත්තරේ මොකක්ද? බලන්න ඕනෙම මේ ඕනෙම ලෙඩකට දෙන්න තියෙන එකම බේතයි තියෙන්නේ. මොකද්ද? ඔය උස්සගත් පහ කැවුම් පිළිබඳ ඉස්සිච්ච පහ බිම තියන්න. එහෙනම් කැවුම් පිළිබඳ ඉස්සිච්ච පහ බිම තියන්න නම් තිබෙන්නේ ඔය පහ උත්පාද වෙන හැටි, වැය වෙන හැටි දැක ගන්න. උත්පාදයේ දැකගත්තා වැය වීම දැක ගන්න. එහෙනම් උදා වීම දැක්කා වැය වීම දැක්කා. ඊට පස්සේ ওই පහේ තියෙන ආස්වාදය දැක්කා. ওই පහේ තියෙන ආදීනවේ දැක්කා. ওই පහෙන් නිස්සරණේ වුණා. දැන් ඔන්න ওই දේවල් දැන් මේකත් හොඳට අවබෝධ කරගන්න. මම මේ ළඟදී මට දැක් මම දැක්ක පොතක්. කවුරු හරි කෙනෙක් ඉතින් පූජා කරලා ඉතින් ඔය ඔය පොත් බුක් ෂොප් එකකට ගියාම අනේ හාමුදුරුවන්ට මොනවද බණ පොතක් දීලා පූජා කරන්න ඕන කියලා හිතාගෙන මේ තියෙන පොතක් අරන් පූජා කරලා මම පිටු දෙකක් කියවුවට පස්සේ මට තේරෙනවා හත් දෙයියනේ මේ මොකද්ද මේ කරගෙන තථාගතයන් වහන්සේගේ දේශනාව විකෘතියට අරගෙන ප්‍රකෘතියක් ලෙස ඉදිරිපත් කරනවා. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. තථාගතයන් වහන්සේ සූත්‍රවල දේශනා කරලා තියෙනවා පිටුදී සක්කාය නිරෝධය කරන්න සක්කාය නිරෝධ කරන්න ඔබ වහන්සේට මතකද මම පෙන්නේ පොත සක්කාය නිරෝධ කරන්න කිව්වට පස්සේ පිටුතුනි ඒ පොතේ සඳහන් වෙන පරිදි කරන්න තියෙන මොකද්ද රූප නිරෝධ කරන්න වේදනා නිරෝධ කරන්න සංඥා නිරෝධ කරන්න සංකාර විඥාන නිරෝධ කරන්න පංචස්කන්ධයේ නිරෝධ කිරීමෙන් තමයි නිවන ලැබෙන්නේ කියලා තේරුම් සම්පූර්ණයෙන්ම පොත ලියලා තියෙනවා. අනික් මත ඔක්කොම වැරදි මේ මතයි හරි කියලා බුදුහාඳුරන්ගේ දේශනා අරගෙන පෙන්නලා පොත ලියලා තියෙනවා. ඒ දේශනාවල තියෙන ඒවා පින්වතුනි වැරදියට වටහා ගන්න නිසා දැන් බලන්න සක්කාය නිරෝධ කරන්න කියලා බුදුහාඳුර කියලා තියෙනවා තමයි. සක්කාය නිරෝධ කරන්න කියන්නේ කාය නිරෝධ කරන්න කියන එක. ඔය සත්කාය කියන වචනෙට සත්කාය කියලා ගන්නවා. සත්කාය නිරෝධ කරන්න කියන්නේ කාය නිරෝධ කරන්න කියන එක. දැන් ඔබට වැටහෙනවනේ තියෙන්නේ ඔබට දහම අහපු පිරිසක් ඉන්නේ. දැන් බලන්න මේ විකෘතියටපත් වෙලා ඉන්නන්නේ ඔය ඔය යන්නේ තනිකරම මොන පැත්තටද? අසඤ්ඤ පැත්තට. ඉතින් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නිරෝධ කරපු ගමන් දැන් කොහෙද උපදින්නේ කියලා. අසඤ්ඤ සත්ත්ව බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපදිනවා. මහා කල්ප 500ක් යනකම් ප්‍රශ්නයක් නැතුව හිටියා. මහා කල්ප 500ක් යනකම් නිවන් දැක්කා වගේ තමයි. ශාරීරිකවත් මානසිකවත් දුකක් නෑ මහා කල්ප 500ක්. ඉතින් උතන්ට යන්න තමයි මේ හදන්නේ. පින්වතුනි සක්කාය නිරෝධ කරන්න කියන එක හරියි. කාය නිරෝධ කරන්න කියන එක වැරදියි. සත්කාය කියලා කිව්වේ මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කාය වර්ණේවත් මේ සමූහය වර්ණ ඒවත් ස්කන්ධයයි සත් කියලා ගත්ත වැඩ පිළිවෙලක් තියෙනවා නම් අන් ඒ සත් කියලා ගත්ත වැඩ පිළිවෙල නිරෝධ කරන්න. අන්න බුදුහාඳුරු දේශනා කරනවා. ඒ කියන්නේ මොකද්ද මේ රූපේට බැඳි චන්දරාගයමක් කරන්නද? නිරෝධ කරන්න. සත් කියලා ගත්ත චන්දරාගයෙන් බැඳිලානේ. එහෙනම් රූපේට බැඳි චන්දරාගය නිරෝධ කරන්න. වේදනාවට බැඳි චන්දරාගය නිරෝධ කරන්න. සංඥාවට සංකාරයට විඥාණයට පැවි චන්දරාගය නිරෝධ කරන්න. ඒක හරියි. හැබැයි ඒකෙන් කියන්නේ නෑ රූප නිරෝධ කරන්න, වේදනා නිරෝධ කරන්න, සංඥා නිරෝධ කරන්න, සංකාර නිරෝධ කරන්න, විඥාන නිරෝධ කරන්න කියන්නේ. ඒක නිසා හරි පරිස්සම් වෙන්න පිළිගන්නේ මේ දේවල් මේ පුංචි දෙයක්. දැන් ඔය පොත මම ඔබට දුන්නා නම් එහෙම. ඇයි අර පතරාගෙන යන වහන්සේගේ සූත්‍රම් අරගෙන පෙන්නලා තියෙන නිසා ඔබ හිතනවා ඇත්ත නේනම් මේ කියන්නේ. ඊට පස්සේ වඩිනවා රූපේපා රූපේපා රූපේපා වේදනත් එපා මට සංඥාත් එපා මට නිරංකාරත් එපා විඥානත් එපා ඔය එකක්වත් මට එපා ඔය මතයට යනවා ඔය මතයට ගිහිලාද බොහෝ පිරිසක් අසංඥ වෙලා තියෙනවා අපි දෙකින් හරි පරිස්සමෙන් ඔබ ධම් දේශනා ආදියෝ පොත් කියවදියෝ හරි පරිස්සමෙන්ම කටයුතු කරන්න ඔබගේ මග වැහුල ගියොත් එහෙම ඔබගේ මන මග වෙනස් වුණොත් එහෙම මහා අපරාධයක් මොකද පින්විතනි ඔය කියන අසඤ්ඤ සත්ත්ව ලෝකේ උපදිනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. මොකද ඔතන ඉපදුනාට කමක් නැහැ කියලා කියන්නේ. මහා කල්ප 500ක් යනකම් කිසිම දුකක් වේදනාවක් නැතුව ඉන්න පුළුවන්. ඒක හරියි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මහා මහා කල්ප 500 ගියාට පස්සේ මොකද වෙන්නේ? ආපහු සැරයක් මේ සතර අපායට ඇද වැටෙනවා. ඉතින් ඒ කාලේ වෙනකොට මනුස්ස ලෝකේ තාවත් වැඩක් නැහැ මේ බුදු කෙනෙක් නැත්තම්. තමන්ට හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැත්නම් නිකමල හිතලා බලන්න මොන අපරාධයක්ද කරගන්නේ කියලා. මම ඔබ වෙන වෙන එක දවසක මම ඔබට උපමාවකින් පෙන්නුවා. ඔබගේ තාත්තා ඔබට කියලා යනවා වලන් ටික හොදපන් කියලා. තාත්තා එනකොට වලන් හොදලා තිබ්බේ නැත්නම් ගුටි කන්නේ. මේ වෙලාවේ විතරයි වලන් හොදන්න අවශ්‍ය සබන් දීලා තියෙන්නේ. තාත්තා ගෙදර ඉන්න කලින් හිමීට මල්ලි මොකද කරන්නේ? ඔය බලන් ටික අරගෙන ගිහිල්ලා මල්ලි ගාව තියාගන්න. දැන් තාත්තා විල බලන්දි බලන්නේ දැන් හොදලාද නැද්ද කියලා බලන විදිහක් නැන්නේ. බලන්නේ දැන් තාත්තා ගහයිද? නැහැ. ඒ දවසේ විතරයි බලන හොදන සබන් තිබ්බේ. දැන් සබන් නැහැ ඊළඟ දවසේ වෙනකොට. මල්ලි හිමීට ගෙනල්ලා බලන් ටික තියනවා දැන් මැද්දේ. දැන් තාත්තා දැකපු ගමන් මොකද වෙන්නේ? දැන් කුටි පූජාවනේ. දැන් කුටි කන්නේ නෑ. ඇයි බලන් හොදන සම්බන්නේ නෑනේ දැන්? සමන් දිපි ඊයේ. සමන් දිවිච්ච වෙලාවේ හේතුවේ නෑ මොකද කරේ බලන් ටික හංග ගත්තා. දැන් ඊළඟ දවසේ බලන් ටික එකපාරට එළියට එනවා. එනකොට සමන් නෑ. දැන් තාත්තා කුටි කන්නවනේ හොඳ ආකාරයි. ඔන්න ඔය ටික තමයි ටික තිබෙන්නේ. තථාගතයන් වහන්සේගේ දහම තියෙන වෙලාවේදී මේක සුද්ධ කරගන්නේ නැතුව හිත හංග ගන්නවා. ඒකයි මේ නහඤ්‍ය වෙනවා කියන්නේ ඒකයි. හිත නැති කරගන්නවා. ඉතින් හිත නැති වෙලා තියෙනවා මහා කල්ප 500ක් ඒ ධ්‍යාන පිරෙන්නේ නැතුව ඒ විදිහට ගියොත්. ඒ මහා කල්ප 500 අවසන් වෙනකොට මොකද වෙන්නේ? ආපෞසරයක් ගෙනත් දානවා ගෙනත් දානකොට දැන් දහම නැහැ. ඉතින් දහම නැහැ කියලා කියන්නේ එතනින් යන මොන විනාශයක් වෙයිද කියලා හිතාගන්න බෑනේ. එහෙනම් දහම තියෙන වෙලාවේ මොකද ඒ මට්ටමට නේ ඔය ඔය කියන මේ කියන අසඤ්ඤ සත්ත්ව ක්‍රමයට යනකම් මේ යන්න පුළුවන් කෙනෙක් කියලා කියන්නේ එයාට ඒ කාන්තේම නිවන් දකින්න පුළුවන් කෙනෙක්. මොකද අසඤ්ඤ සත්ත්ව දැනට යනවා කියලා කියන්නේ දෙන්නේ චතුර්ථ ධානය භාවනා ක්‍රමයක් ඔය අසඤ්ඤ සත්ත්ව භාවනාව. එහෙනම් යම් කිසි කෙනෙකුට චතුර්ථ ධානයෙන් සමාපත්තියකට යනකම් ඕක වැඩෙනවා කියලා කියන්නේ. මේ කෙනා ඒකාන්තෙම නිවන් දකින්න පුළුවන් කියන්නේ ඉතින් මේ පුංචි දෙයකින් මම වෙනස් කරගන්න. එහෙනම් ඔබ හොඳාකාරව මතක තියාගන්න ඔබට කරන්න තියෙන පිටුදේ මේ චිත්ත පාරිශුද්ධියටපත් වෙන එක මිසක් චිත්ත නිරෝධය කරන එක නෙමෙයි. එහෙනම් මේ උස්සගත්ත පහ බිම තියෙන එක නිසා උස්සගත්ත පහේව හංග ගන්න එක නෙමෙයි. එතන මේ පහ ඉස්සුනේ චන්දරාගය නිසා චන්දරාගය දුරු කරාම ඒක බිමට වැටෙනවා. එහෙනම් ආයි පිළීම ඉවරයි. එහෙනම් ඒ වාපව සැරයක් සලායතනික ක්‍රියාකාරීත්වය හරහා අරයි යන්න කිසි වුවමනාවක් ඔබට ඉන්නේ නැහැ. ඒ නිසා ඔබ කාය අபிසංකාර වඩන්නේ නැහැ. වචී අபிසංකාර වඩන්නේ නැහැ. මනෝ අபிසංකාර වඩන්නේ නැහැ. මොකද හේතුව ඔබ දැන් පෙලෙන්නේ නැති නිසා. හදාගත්ත අනාගතයක් පච්චුප්පන්න මොහොතට ගේන්න හදනව නෙමෙයි. වැටුණා මේ කියපේ හදාගත්ත අනාගතයක් පච්චුප්පන්න මොහොත ඒ කියන්නේ හදාගත්ත අනාගතයක් යථාර්ථයේ බවට පත් කරන්න හදනව නෙමෙයි. දැන් නම් ඔබ මොකද කරන්නේ? දැන් ඔබ මොකද කරන්නේ? හදාගත්ත අනාගතයක් යථාර්ථයේ බවට පත් කරන්න නේද මේ මහා මහා දුකක් විඳගෙන දඟලන්නේ අනාගතයක් නැති කෙනාට පින්විතනි එතනින් එහාට ආපෞදරයක් ඕක කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ එහෙනම් නිකමට හිතලා බලන්න අරිහතුන් වහන්සේට ඔය කියන අபிසංකාර එකක්වත් වැඩෙන්නේ නැහැ බලන්න මොනතරම් බුද්ධි ගෝචරද කියලා තථාගතයන් වහන්සේගේ දහම එක තැනකින්වත් අල්ලලා මේක වැරදි එන්න මේක වැරදි කියලා කියන්න බෑනේ හොඳාකාරව බුද්ධියෙන් මෙහෙවල බලන්න මේ කියන කරුණු ටික. එහෙනම් මොකක් හරි ක්‍රමයකින් ඔබට කරන්න තියෙන්නේ. මොකක් හරි ක්‍රමයක් වුණේ මේ එකම ක්‍රමයයි ආයෙත් තියෙන සතාගතයන් වහන්සේගේ පිළිසරණම තමයි. ඒ පිළිසරණයම ඔබට මොකද්ද කරන්න තියෙන්නේ මේ උස්සගත්ත පහේ ටික කොහොම හරි විම තියාගන්න. එතකල්ම පින්වතුනි ඔබ පෙළෙනවා. ඔබ පෙළෙනකොට පෙළීමෙන් නිදහස් වෙන ඔය කරන වැඩ පිළිවෙල තුල ඔබට සතුටක් දැනෙනවා ඇති. නමුත් පිළීමෙට කරන වැඩ පිළිවෙල තුල ඔබ නගන්නේ සංකාරණම්. පින්වතුනි ඒ නගන හැම අභිසංකාරයක්ම දුකයි. ඔබ යම් සංකාරයක් ගොඩනගනවා නම් පිළිවෙල ඒ සංකාරයක් කරනවා නම් ඒ සංකාරය ඒකාන්තයෙන්ම දුකයි. ඒ සංකේතම සංකාරයක් සතතක් වෙන්න හේතුවක් නෑ. මොකද ඔබ ඒක කරන්නේ. ඔබ ඒක කයින් කරනවා නම් පිළිවෙලනි කායිකව වෙහසයි, මනින් කරනවා නම් මානසිකව වෙහසයි. එනවා ඔබ කරන්න ඕනේ කොහොම හරි. අර අදාගත් අනාගතයේ මේ සලායතන හරහා ගෙනියන්න නම් පින්වත්නි ඔබ යමක් කරන්න ඕනේ හැමතිස්සෙම. ඒකයි තියෙන්නේ ඔබ රෝස මලකට කැමති වුණා නම් ඔබ පේරාදෙනියට යන්න ඕනේ. පේරාදෙනියට ගිහිල්ලා ටිකට් අරගෙන ඒක ඇතුළට ගිහිල්ලා එතන තැනට ගිහින් ඉවරලා ඇස් දෙක අරින්න ඕනේ. බලන්න පොඩි අභිසංකාර තොගයක් ඔබ වැඩි කියලා පින්වත්නි අර කිව්ව රෝස මල බලන්නේ. බලන්න ඔබට කොයිතරම් ශක්තියක් දෙනවද කියලා අර කියන පෙලීම ඔබ එතනට අරයි යන්නේ. ඔබට කිව්වා නම් එහෙම ලංකාවේ තියෙන පළවෙනි රබර් ගහ. පේරාදෙණිය උද්දිත විද්‍යාලයේ තියෙන්නේ. ඒක දැකපු නැති ඇස් වැඩකුත් නැහැ කියලා වටනකම දුන්නා නම් එහෙම මොකද වෙන්නේ? අද ඉඳලා සතියක් රස්සාව කරලා ඒ හොයාගත්ත සල්ලි වලින් බස් එකකුත් අරගෙන කට්ටියටත් කතා කරගෙන මොකද කරන්නේ? උදේ පාන්දර සැන්ඩ්විච් එක දුනපුත් හදාගෙන කට්ටියවත් දාගෙන ඉවරලා මොකද කරන්නේ? යනවා. ගිහිල්ලා ටිකටුත් අරගෙන ඇතුළට ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා ගිහිල්ලා රබර් ගහ ගාවට ගිහිල්ලා ඇස් දෙක අරිනවා. ඇයි දැකපු නැති ඇස් වැඩක් නැහැ කිව්වනේ. දැන් නම් ඇස් වැඩක් තියෙනවා. ඇයි? දැන් දැක්කනේ. දැන් මට කියන්න ඔය දක්වා කරපු මේ වැඩ පිළිවෙල පින්වතුනි ඔබට මේ ගෙනාවේ සැපයක්ද? බලන්න ඔබ එතනට අරගෙන යන්න තරම් ඔබ මොනතරම් පිළුවද කියලා මේක. ඔන්න ඔය පිංගුතුනි ඔබට හිතන්න තියෙන්නේ. ඕවා හොඳට හිතලා බලන්න ඔබගේ ජීවිතේ මේ මොන අතරද මේ පෙරලෙන්නේ කියන හැමතිස්සෙම. ඉතින් මෙතනින් නිදහස් වෙන්නේ නැද්ද ඔබ? මම ඒකයි කියන්නේ මේ තිරසනෙක් නේ මේක දාන්නකො පැත්තකට. ඔබ ආයි මිනිස්සෙක්ම වුණා කියලා හිතන්නේ. දැන් ඔබ හිතනද ඔබට සතුටින් ඉන්න පුළුවන් කියලා. කො මොන මනුස්සයද සතුටින් ඉන්නේ? අරිහතුන් වහන්සේලා සතුටින් ඉන්න බැරි පිංගුදි නෑයි. ඇයි හදාගත්ත කය ඒ කයේන වේදනාව කොච්චරද? බඩගිනි වේදනාවෙකට උන්වහන්සේ ආහාරදම්ම ගන්න පින්නපාතේ වටින්න ඕනේ. ඒ පින්නපාතේ හැම වෙච්ච ටික උන්වහන්සේ කටේ දාගෙන හපන්න ඕනේ නේද? හපන් රසධාරය ගන්න නෙමෙයි. මොකටද? මේ දිරවීමේ පහසු නිසා ඔබ හපන්න බෑ උන්නාගේ. ඒක හපන්නේදී ඔය හපු ටික එහෙම එහෙම කරන එක සැපද්ද? හපු එහෙම එහෙම කරන එක සැපයි නම් මම ඔබව රස්සාවට ගන්නම් පැයට පැයට දෙන්නම් 5000ක් විතර. ඔබට තියෙන මොකක්ද? හකු මෙහෙම මෙහෙම කර කර ඉන්න. පැයක් විතර මෙන්නන්න පුළුවන්ද? මේ හකු එහෙම මෙහෙම කරන එක පින්වදිනේ සැපයි නම්. මේ කනවා කියන එක සැපයි නම් පින්වදිනේ ට්වින් ගම් කන එක තමයි නම් ඔබට තොම ට්වින් ගම් එකක් දෙනවා ඔබට කියනවා පැය තුනක් ට්වින් ගම් එක හපන්න ඕනේ. හපු දෙවි විලි වෙන එකක් නෑ. එහෙනම් උන්වහන්සේට තිමෙදරි මේ හපු හපු වලින් මේක හපන එක මොකද්ද? වේදනාව, මෙහෙසක්, ශාරීරික වේදනාව. කරන්න දෙයක් නෑ. එහෙනම් මේ ලෝකෙ විඳින සතුටින් ඉන්නවා කියන කරන්න බෑ කාටවත්. අර්ධ සතුටින් ඉන්න පුළුවන්. අර්ධ සතුටින් ඉන්නේ කවුද? අරිහත් වෙනවා. අරිහත් වහන්සේ අර්ධ සතුටෙන් ඉන්න මොකද හේතුව සම්පූර්ණව මානසික වෙහෙස ඉවරයි. කායික වෙහෙසක් ඉතුරුයි. එහෙනම් අනුපාදේශ නිබ්බාන ධාතුන් පරිණිවියටපත් වෙච්ච. ආන්ගේ උත්තරේ විතරයි තියෙන්නේ. ලෝකේ සතුටක් තියෙන දෙයක් තියෙනව නම් තියෙන. ඒ කියන්නේ මේ ලෝකේ ඇත්තටම සතුට කියන එක නෑ. මොකද අනුපාදේශ පරිණිවාන ධාතුන්ටපත් වෙච්ච උත්තරයට එහෙම උත්මයක ඉන්නවද? එතනින් ඉහළට. එතනින් ඉහළට දෙයක් නැති නිසා පින්වතුනි ඒව සතුටක් කියන එකක් එහෙම කියක් හොයන්නේ නැහැ. හැබැයි මානසික දුකෙන් නිදහස වීමතුන් ලබන ප්‍රීතියක් තියෙනවා. ආන්ගේ ප්‍රීතිය ලබන්න කියලා තමයි මම ඔබට කියන්නේ. ඔය දෙලීමෙන් නිදහස වීමෙන් ලබන ප්‍රීතිය නෙමෙයි. ඔබ දෙලීමෙන් නිදහස ලබන ප්‍රීතිය ඒක ගැන නෙමෙයි මම කියන්නේ. ඒක තේරුමක් නැති බවයි මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නේ. එහෙනම් ඔබ කරන්නේ කොහොම හරි පිටුතුනි මේ කියන පහේ ටික උදාගත්තා මේ. එහෙනම් පහේ මේ විවදා ගන්න වැඩ පිළිවෙලක් සාකච්ඡා කරගමු. එහෙනම් පහේ උදා වීම බලමු. පහේ වැය වීම බලමු. මෙන්න මේවා තමයි දැන් වැදගත්ම හරිය. දැන් ඔය එක පැත්තකින් යථාර්ථය දැක්කට පස්සේ පිටුතුනි දැන් ඔබ කොහොම හරි උත්සාහ කරන්නේ මොකද්ද? ඔය කියන පහේ ටික කොහොම හරි විවදියන්නේ. ඔය කියන පහේ ටික ඔබ විවදියාගත්ත කියලා කියන්නේ පිටුතුනි සහ මුලින්ම. ඔය මානසික පිළිමින් ඔබ නිදහස්. ඔබ සම්පූර්ණ නිදහස් වුන් කලේ. එහෙනම් ওই පහ උස්සිච්ච ඒ ඉසිච්ච හේතුව හොයලා බලන්න ඔක්කොටම කරේ. ওই පහ ඉස්සුනේ පිඟුතුනේ. යම් කිසි අසත්පුරුෂ ක්‍රියාදාමයක් නිසා ලොකු වටිනකමක් ඔබට ලැබෙනවා. ඔය වටිනකම ලබලා දෙනකොට පිඟුතුනේ ඔබගේ මානසික ස්වභාවිකුත් තියෙන එක පැත්තකින්. ඒ එන මානසික ස්වභාවය තමයි ඔබගේ ඔළුවේ තියෙනවා පිළිබඳ නැත්නම් ඔබගේ මනසේ තියෙන එක දෙයක් තියෙනවා ඒ මනසේ තියෙන දෙයක් පිළිබඳ ඒක තමයි මේ දේවල් මට කැමති විදිහට තියෙනවා. මෙන්න මේ වචනේ නැතුව තින්දුනේ හරි අමාරුයි මේ වැඩේ කරගන්න. මොකද හේතුව මේ කැමැත්ත නිසානේ මේ හෙනගෙඩිය තියෙන්නේ. එහෙනම් කැමැත්ත පැත්තකට දාලා ස්ථිරද අස්ථිරද කියන එකත් එක්ක හැපෙන්න ගියොත් එහෙනම් තින්දුනේ පොඩි ප්‍රශ්නයක් ඔතන ගොඩ නැගෙනවා. ඔබ සතුට වෙන්නේ ස්ථිර නිසාද කැමැත්ත නිසාද? ඔබ සතුට වෙන්නේ ස්ථිර නිසාද කැමැත්ත නිසාද? අන්න ඒකයි දකින්න ඕනේ. ඔබ සතුටු වෙන්නේ ඔබ කැමති જાතියේ ළමයෙක් ලැබිච්ච නිසාද නැත්නම් ස්ථිර ළමයෙක් ලැබිච්ච නිසාද? දැන් ඔබ දන්නේ නැත්නම් ළමයි ස්ථිර නැහැ කියලා. තියෙන ළමයා නිසා කවදාවත් සතුටු වෙන්න බෑ නේද ඔබට ওই මට්ටමේ? එහෙනම් පිටුදෙනි මෙතන මේ අපිට තියෙන ප්‍රශ්නේ තියෙන ස්ථිරද අස්ථිරද කියන එක මත නෙමෙයි. අස්ථිරයි තමයි. ආයි ඒක දෙකක් නේ. එහෙනම් ඒක අපි අයින් කරනවා නෙමෙයි. ඒක හැමම තියෙන අස්ථිරයි. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ ස්ථිරද අස්ථිරද කියන එක මත නෙමෙයි. අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ පිටින් අපි කැමති නිසා. අපේ කැමැත්ත තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එහෙනම් අපේ අපේ මනසේ තියෙන පිටින් එක දෙයක් ඒ තමයි මේක මම කැමති විදිහට තියෙනවා. ඒක නිසා තමයි පින්විතනි අර අසත්පුරුෂයෙක් අසත්පුරුෂ වචනයක් කියපු ගමන් අපේ පහේවමක් එන්නේ ඉස්සෙන්නේ ඉතින් අසත් දැන් ඔය අසත්පුරුද වචනේ ගිහිල්ලා කියන්න බැරිද අරිහතුන් වහන්සේට? අරිහතුන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා කියනවා ස්වාමීනි කෑවමක් කෑවා ස්වාමීනි පුදුම රසක් තියෙන එක මේ රන්වන් පාටට බැඳිලා පුදුම රසක් තියෙන ස්වාමීනි කියලා කියනවා. දැන් උන්වහන්සේගේ පහේ ඉස්සෙයිද? නෑ. එහෙනම් උන්වහන්සේට ඔබ කොච්චර ගිහිල්ලා කිව්වත් වැඩක් නෑ. එහෙනම් මෙතන අසත්පුරුත හැඟීම අසත්පුරුත ආශ්‍රය විතරක් නෙමෙයි. තව එකක් තියෙනවා උතනට සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙච්ච එක තමයි පිටුනේ කැමැත්ත. කැමැත්ත කියලා කිව්වෙ මොකද්ද? මගේ වශයෙන් මේක තියෙනවා. මගේ කැමැත්තට මේක තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකේ ලෝකේ ඇත්ත ස්වභාවය මොකක්ද? මම දේවල් වලට කැමතියි. හැබැයි මේ දේවල් තියෙන්නේ මම කැමති නිසා නෙමෙයි. දැන් ඔතනට එනවා නේද මෙවලි පටිච්චසමුප්පාදේ. දැන් මම තථාගතයන් වහන්සේ පෙන්වුම් කළ තියෙන ඉතින් පටිච්චසමුප්පාදේ මෙතන නිවන දකින්න දැන් කියන්නේ. ඔන්න ඔතනට එන්නද? මම රෝස මලට කැමතියි. හැබැයි රෝස මල තියෙන්නේ මං කැමති නිසා නෙමෙයි. එහෙනම් මොකක් නිසා? හේතු නිසා. හේතුම් පටිච්ච සම්පෝතං හේතු භංගා නිරුද්ධති. අන්න හේතුන් ටික ගැළපීලා සකස් වීමෙන් රෝසමල විද්‍යාමාන වුණා. හේතු ටික නැති වෙච්ච ගමන් රෝසමල නැහැ. ඕකනේ ස්වභාවය. එහෙනම් හේතු හේතුන්ගෙන් හටගත්ත හේතු නිසා නැහැ. නමුත් ඕක ගන්නේ නැතුව මේකට අරගෙන තියෙන්නේ මොකක්ද? මම දේවල් වලට කැමති. ඇයි මම කැමති? ඒව මට ඕනේ විදිහට තියෙන නිසා. ඔබ මේ ලෝකේ කැමති නිමිතිරි ඔබ විදිහට ඔබට කැමති විදිහට තියෙන්නේ වටද නැද්ද? දැන් හොඳ තර්කයක් අපි මේ කොට නගනවා. හොඳ සිහියෙන් අහගෙන. ඔබ මේ ලෝකේ දේවල් වලට කැමති ඒ දේවල් ඔබ කැමති විදිහට පවතින නිසාද නැද්ද? ඔබට ඉන්නවා දරුවෝ දෙන්නේ. නැත්නම් හිතමු මිනිස්සෙකුට ඉන්නවා දරුවෝ දෙන්නේ. භාර්යාව ටීචර් කෙනෙක්, ස්වාමි පුරුෂයා කසිප්පු පෙරණ කෙනෙක්. ඔය දරුවෝ දෙන්න, දරුවෝ ඒ දෙන්නට දරුවෝ දෙන්නේ කියන්නේ. එක දරුවෙක් හොඳට ඉගෙන ගන්න කැමති බොහොම දක්ෂ දරුවෙක්. අනිත් දරුවා දඩාවතේ යන කසිප්පු ගහන්න කැමති ඒ මට්ටමින් යන කෙනෙක්. මට කියන්න අර ටීචර් කැමති කාට? ඉගෙන ගන්න කැමති කෙනාට නෙමෙයි. අර කතිප්පු ගන්න ළමයාට කැමති කෙනෙක් උතන නැද්ද? ඉන්නවා. ඒ කවුද? අර තාත්තා. තාත්තා කැමති අනිත් පුතා. අනිත් එක අරගෙන ඔළුවට ගාලා යන උඹ නපුරුදකෙක් වගේ පොතේමයි ඉන්නේ පොතේමයි උඹ අම්මට හොඳයි. මේ බලපංකෝ අයියා. මාත් එක්ක ඉගෙන කදිප්පුත් පෙරලා උඹලට කන්න දුන්නත් දෙනවා. ඔය මට්ටමින් කතා කරනවද නැද්ද? එහෙනම් පිටුතුනි ඔය කියන කැමැත්ත කියන එක උදා වෙන්නේ Taman කැමති විදිහට තියෙන එකේ නේද? දැන් ඔය පිළිගන්නවද මම මේ කියන එක? දැන් ඔබේ ජීවිතත් එක්ක ඔබේ ගති පැවතුම් එක්ක තමයි මේක දැන් ඔබ තීරණය කරන්නේ. ඔබ කැමති ලෙස පවතිනවන යම් කිසි දෙයක් ඔබ ඒකට කැමතියි. එහෙම නේද? නැද්ද? එහෙමද නැද්ද? එහෙනම් ඔන්න ආයතනයක් මම කියනවා. ඔබ මම මේ ඔබට ඔප්පු කරන්න යන්නේ මේ දෘෂ්ටි ඔබ තුල තියෙනවා කියලා. එතකොට ආයේ කවුරු කිව්වත් අනිත්‍යද අනිත්‍යද මොකද්ද කියන එක නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතරම දන්නවා. ඇයි යථාර්ථයෙන් ඔබට වැටහිලා තියෙන්නේ. ඔබ දෙයකට කැමති, ඒ දේ ඔබ කැමති විදිහට තියෙන නිසා. එහෙනම් අද ඔබ කැමති දේවල් තියෙනවා නම් ඔය කැමති හැම දෙයකටම ඔබ කැමති වෙලා තියෙන්නේ. ඒවා ඔබ කැමති විදිහට තියෙන නිසා. කියලා ඔබ හිතන නිසා. හොඳ නැද්ද? ඔබ දේවල් වලට කැමතියි. ඔබ මේ දේවල් වලට කැමති වෙලා තියෙන්නේ ඔබ කැමති විදිහට මේවා තියෙන නිසා කියලා ඔබ හිතන් ඉන්න නිසා. එහෙම නේද? එහෙනම් අද ඔබට මොකක් හරි ප්‍රීතියක් ලැබෙන්නේ ඔබ කැමති විදියට මේ ලෝකේ තියෙනවා කියලා හිතන් ඉන්න නිසා. නමුත් මේ ලෝකය ඔබ කැමති නිසාද තියෙන්නේ. නෑ. එහෙනම් ඔබට ප්‍රීතියක් ඇත්තටම තියෙනවද? ඉතින් ඒකට විතරක් උත්තර දෙන්නේ මම ඔබට මේ තර්ක ගොඩනගලා පෙන්නන්න පිටුදී මේ ඔබ විඳින ප්‍රීතිය අර පළක් ඇති එකක් නෙමෙයි කියලා. මේ ලෝකයේ ඔබ ඔබ කැමති නිසාද තියෙන්නේ නෑ. මේ ලෝකයේ ඔබ කැමති නිසා නෙමෙයි නම් තියෙන්නේ පිටුතුනි පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ මේ කැමති වෙලා තියෙන්නේ ඔබ කැමති විදිහට තියෙන ලෝකයකට නෙමෙයි. එහෙනම් ඔබට හැමදාම පෙලෙන්න නෙමෙයිද වෙන්නේ? ඔබ මේ වැරදි ලෝකයකට නෙමෙයිද ඇවිදilla තියෙන්නේ. ඔබ හරි ලෝකේ හොයාගන්න. මොකද්ද හරි ලෝකේ? ඔබ කැමති විදිහට පවතින ලෝකේ හොයාගන්න ඕනේ. එතකොට තමයි ඔබට කැමති දේ කැමති එකක් හදාගන්න පුළුවන්. ඔබ මේ ලෝකේ නම් ඉන්නේ පින්විතනි මේ ලෝකේ නම් ස්වභාවය මොකද්ද? මේ ලෝකේ තියෙන්නේ නම් ඔබ කැමති නිසා නෙමෙයි. මේ ලෝකේ තියෙන්නේ හේතු ටික ගැළපීලා තියෙන නිසා. එහෙනම් හේතු ටික ගැළපීමෙන් මේ ලෝකේ හටගත්තා හේතු ටික නැති වෙනකොට ආයේ මේක නෑ. මේක මේක එහෙමම නිර්රුදා වෙලා යනවා. උදා වීමක් තියෙනවා හේතු තියෙනකන් හේතු නැති වෙනකොට නිර්රුදා වෙනවා. ඒක මේ ලෝකේ හැටි. හැබැයි ඔබට වැරදිලා දැන් ඔබ මේ ලෝකෙට මත් වෙලා ඉන්නේ. කැමති වෙලා ඉන්නේ. එහෙනම් ඔබට මේ ලෝකය ගැන යම් කිසි කැමැත්තක් හටගත්ත මොහොතේ ඉඳලම ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. එයි. මොකද ඔබ වැරදි දෘෂ්ටියකින් ඉන්නේ. ඕම ඒ දෘෂ්ටිය දුරු කරගන්න. මොකද්ද දැන් දෘෂ්ටි මේ ගැඹුරු නිසා මම මේ එකම දේ නැවත නැවත කියනවා මේක ඔබට තේරුම් නැත්නම් අපරාධ නිසා මේ දේශනාව. මට තේරෙන්නේ නැහැ මේ ධර්මයෙන් ගැඹුරට ගැඹුරට ගැඹුරට යන කොහෙන් කෙලවර කරන්නද කියන මේක. ඔබ දෙයකට කැමති වෙලා ඉන්නේ ඒ දේ ඔබ කැමති විදිහට තියනවා කියලා ඔබ හිතන් ඉන්න නිසා නේද? නමුත් මේ ලෝකේ ස්වභාවය මොකද්ද? හේතුන්ගෙන් හටගත්ත හේතු නැතිනකොට නිරුද්ධා වෙන එක නේද ස්වභාවය? එහෙනම් පිළිමුදනේ ඔබගේ ওই දෘෂ්ටිය වැරදි නිසා නේද ඔබ ওই කැමැත්තක් හටගෙන තියෙන්නේ. මොකද දැන් ඔබ මේ කැමති වෙලා තියෙන්නේ ඔබ ඔබ කැමති විදිහට තියෙන ලෝකයකට නෙමෙයි. හේතුන්ගෙන් හටගත්ත එකකට. එහෙනම් ඔබ හැම තිස්සෙම පිළිමුදනේ මහා පිළීමකින් නෙමෙයි ඉන්නේ. ඇයි? කැඩෙයිද, විදෙයිද, නැහැයිද, වෙනසෙයිද? කඩලා බිඳලා නහලා විනාශ කරලා ඉන්නවා. ඔය කියන මානසික මට්ටමේ මෙතේදී පැවතිස්සෙම. ඇයි? ඉතින් ඔබ වාසකේ පවතින නැති දෙයකට නේද පිටුනේ ඔබ මේ කැමැත්තක් ඇති කරගෙන තියෙන්නේ. හේතුන්ගෙන් හටගන්න දෙයකට ඔබ කැමැත්තක් ඇති කරගෙන තියෙන්නේ. ඒක හරියට පිටුනේ අර මොකක් හරි අර මේ රවුමක් කැරගෙනකොට දාදු කැටියක් දාලා ඉවරලා අංකයක් කැසිනෝ ආදී වශයෙන් කියන දෙල්ලක් තියෙන්නේ. ආන් ඒ වගේ එකක් වගේ නෙවෙයි. රවුමන් කැරකෙනවා ඒකේ තියෙනවා අංක 50. ඔබ කියනවා අංක 35. කියලා රවුම දැන් කරකවනවා. දැන් මේ රවුම කැරකිලා නිමුදන කැරකිලා කැරකිලා කැරකිලා ඕක නතර වෙනකන් ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඒ පෙළීමේලා ඔය පෙළීමෙන් ඔබ නිදහස් වෙන්නේ කොයි වෙලාවටද? ඕකට 35ට වැටුණාම නේද? 35ට වැටුනේ නැත්නම් පෙළීමක් වෙනවද? වැඩි වෙනවා. ඊට ආයෙ මොකද කරන්නේ? ආයෙත් ගන්නවා. දැන් ඉක්මනනවා. වෙල්ලේ ආයක් තිබුණ අක්‍රයක වෙලක් කුඹුරක් තිබුණ කුඹුර විකුණනවා. විකුණලා මොකද කරන්නේ? දැන් යනවා පෙමීමේ නිදහසේ. දැන් ආයෙ ගිහින් මොකද කරන්නේ? ආයෙ දානවා. දාලි වෙල්ලා මේක කැරගෙන වාදයක් ගන්න දැන් මොකද වෙන්නේ? පෙරිල මෙල්ල මෙල්ල 25 නම් ආයෙ දැන් මොකද වෙන්නේ? ආයෙත් දෙලින් වැඩි වෙනවා. දැන් විකුණනවා මොකද? ගෙදර විකුණනවා. විකුණ විකුණ හරි මොකද්ද මේ කරන්නේ? මේ දෙලින් මෙන්න නිදහස් වෙන්න නේද හදන්නේ? එහෙනම් මේ විදිහට ඕකම නෙමෙයි බලන්න ඔබේ ජීවිතේ. ඔබට වැරදිච්ච තැන හොයා ගන්න. ඔබට වැරදිච්ච තැන තමයි මේ විදිහට ඔබ ගත්ත දෘෂ්ටිය. මේ ලෝකේ ඔබ කැමති විදිහට තියනවා කියලා. ඒක ගත්ත නිසා ඔබ කැමති වුණා. ඒ උදාහරණයක් එක මිනිහෙක් ඇවිල්ලා කියනවා මේ වාහනේ ඔයාට කැමති විදිහට ඔයා හිතුවා නම් අරහෙට යනවා කියලා මේක හිත යනවා. මෙහෙට යනවා කියලා හිතුවා නම් මෙහෙට යනවා. අරහෙට යනවා කියලා හිතුවා නම් එහෙට යනවා. කියලා ඔබට කියනවා. කියපු ගමන් ඔබ මොකද කරන්නේ වාහනේ ගන්නවා. දැන් ගත්ත වෙලේ ඉඳලා අරහෙට යමන් කියලා හිතනකොට මේක යන්නේ නැහැ. දැන් පේනවද නැද්ද? මෙහෙට යමන් කියනකොට ඒත් යන්නේ. දැන් පේනවද නැද්ද? දැන් ආ පේනවා. මොකද හේතුව? ඇයි ගත්ත දෘෂ්ටිය වෙනස්? ඒ දෘෂ්ටිය නිසායි ගත්තේ. නැත්තම් ගන්නෑ නේ. නේද? මෙහෙට යමන් කිව්වම කාර් එක යන්න නැත්තම් ගන්නවද කාර් එක? නෑ. අර එහෙට යමන් ගෝ ඒක ගන්නෑ. දැන් ගත්තේ. ගත්තේ අර දෘෂ්ටිය ඔළුවේ තියෙන නිසා. මොකද්ද මේකේ මෙහෙට යමන් කිව්වා මෙහෙටයි මෙහෙට යමන් කිව්වා මෙහෙටයි කියලා හිතාගෙන. එහෙනම් මගේ කැමැත්තට මේක තියෙනවා මගේ වශයෙන් මට ඕන විදිහට මේක තියෙනවා කියලා. හිතාගත්ත නිසා බින්දුතුනි ඔබ ඒකට ඇරුණා. දැන් ඇලිලා අර ගලේ පහරමු වලදුන්සේ ඇටි ගෙහෙල් කාපු උගුඩුවන්සේ දැන් මොකද කරන්නේ දැන් පෙලි පෙලි පෙලි පෙලි ඉන්නවා ඔය දෘෂ්ටිය තියෙනකම් ඔබ තව තව දේවල් වලට මක් කරනවා අලුත් කරනවා ඔය දෘෂ්ටිය පහකුනේ නැත්නම් ඔබ තව තව දේවල් වලට ඇලුම් කර කර ඇලුම් කර කර ඔය අමාරුවේ වැටෙනවා. මොහොතක් මොහොතක් නෑර පින්තනේ ඔබ ඔය අමාරුවේ වැටි වැටි ඉන්නේ. එහෙනම් යථාර්ථය අවබෝධ කරගන්න තියෙන හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඔබ කැමති විදියට පවතින ලෝක මෙහි නෑ. මේ කොහෙවත් නෑ ඔබ කැමති විදියට පවතින ඒවා. මේකට තියෙන්නේ පිටු හේතු ගැළපුණොත් ඵල හැදෙන ලෝකයක් මේ තියෙන්නේ. එහෙනම් අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නවට ඔබ කැමති. හැබැයි දරුවා ජීවත් වෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි. දරුවා ජීවත් වෙන්නේ මොකක් නිසාද? හේතු ටික නිසා. එහෙනම් තව දරුවෙක් ගෙනාව චෝක්ද? ඇයි දැන් ඔබ කැමතිද දරුවා ජීවත් වෙනවට? දැන් දරුවා ජීවත් වෙනවනේ. එහෙනම් දැන් Tamanට ප්‍රත්‍යක්ෂ වෙනව නේද එකක් මොකද්ද? මං කැමති විදිහට ලෝකේ තියෙනවා කියලා. දැන් ඇත්තටම මං කැමති නිසා දරුවා ඉන්නේ. නෑ හේතු ටික තියෙන නිසා දරුවා ඉන්නේ. හේතු ටික නැති වෙච්ච එක මං දරුවා ඉවරයි. එහෙනම් දරුවා ඉන්න කාලේදී ඔබ හරි සතුට වෙනවා. පින්වත්නි මොකද මං මං කැමති නිසා මගේ කැමැත්ත මගේ දරුවා ජීවිතෙන් ගත කරන එක මගේ කැමැත්ත. එහෙනම් දරුවා ජීවතුන් අතර ඉන්නම එහෙනම් මේ ලෝකේ මගේ වසඟේ තියෙනවා. ඒ මට්ටමට මේක හිතනවා පින්විතනි. ඔය දරුවා මල ගමන් මොකද කරන්නේ ඊට පස්සේ? පෙරලි පෙරලි යනවා. ඒ ඇඬුවන් අඬනවා මිසක් යථාර්ථය අවබෝධ කරගන්නේ නැහැ යකෝ මං කැමති නෑනේ. ඒත් මේක මලානේ. ඔන්න ඔය ටික අවබෝධ වෙන්නේ නැහැ. මගේ කැමැත්ත දෙන්නේ මේක ජීවත් වෙනවටනේ. අනේ මේක මලානේ. ඉතින් මගේ කැමැත්තට නෑනේ. ඒක අවබෝධ වෙන්නේ නැහැ ඒ වෙලාවේ. මේ වෙලාවේ මරලා තුනදීදී අඬනවා. අඬන ඉවරලා මොකද කරන්නේ? තව එකෙන් හදා ගන්න උත්සාහ කරනවා එතනින් එහාට. මොකද හේතුව අර දෘෂ්ටිය පහ වෙන්නේ නැහැ කියන්නේ කොච්චර මලද? මේ දෘෂ්ටිය පහ වෙන්න නම් මොකක් වෙන්න ඕනේ? තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ. තථාගතයන් වහන්සේ ඔබගේ ලෝකෙට පහළ වෙලා නැත්නම් ඔබ තාම උත්තරදී හේතුම් පටිච්ච සම්පූර්ණ හේතුබංගා නිරුද්ධති කියන ක්‍රමවේදය දන්නේ නැහැ. ඒ ටික ඔබ දන්නේ නැහැ කියලා කියන්නේ පින්විතනේ එතනින් එහාට මොකද වෙන්නේ? ඔබ අර දෘෂ්ටියෙන් ගැලවෙන්නේ නැහැ. එහෙනම් මේ දෘෂ්ටියෙන් ඔබ ගැලවෙන්න නම් ඒ කාන්තේම පින්විතනේ ඔය කියන ස්වභාවය අවබෝධ කරගන්න. එහෙනම් දැන් අපි යන්කෝ අර තියෙන පහ පහට පහේ පළවෙනි එක ඉස්සුණා මොකද? රූපේ ඉස්සුණා. දැන් කියන්න මට රූපේ දැන් ඔබ රූපයට කැමති වුණේ ඇයි? ඔන්න දැන් මම මේ ලොකුවට ලොකුවට කතා කරගෙන දැන් සියුම් තැනට ඇවිදින්න කියලා දැන් මට ඔබ උත්තර දෙන්න ඕනේ. නැත්තම් අපරාධයි. මේක මේ බොහෝම හිමින් මම මේ දේශනාව කරන්නේ. මහා ආයාසකින් මේ කරුණ එනවා එනවා එනවා ඔක්කොම මේ දැන් තියෙනවා තා පැයකට දේශනා කරන්න ඒවා මේ ගැප් වෙලා. හිමීට මේක කරන්නේ නැත්නම් ඔබට මේක තේරෙන්නේ දැන් එන රූපෙට යන්න. ඇයි ඔබ රූපෙට කැමති රූපෙට කැමති වෙන්නේ ඇයි? රූපය මගේ කැමැත්තට තියෙයි කියලා හිතාගෙන ඉන්න නිසා. ඒක නිසා නේද රූපෙට කැමති වුනේ. හැබැයි මේ රූපේ මගේ කැමැත්තටද තියෙන්නේ නෑ. මොකක් නිසාද තියෙන්නේ? හේතු දෙක නිසා. මොනවද ඔය හේතු? අවිද්‍යාව, තණ්හා, කර්ම, ආහාර, නිබ්බාති ලක්ෂණ. රූපේ උපාද වෙන හැටි දේශනා කරලා තියෙන සාරිපුත්‍රයන් වහන්සේ අන්න උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකියන්නේකින් පළවෙනි පහව දැක ගන්නවා. එහෙනම් රූපය කියන එක උදා මේ උස්සගත්තම රූපය උස්සගන්න හේතුනේ මොකද්ද? අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ආහාර, නිපත්ති ලක්ෂණ. ඕම් ඔය පහ නිසා මේ රූපේ හටගත්තා. ඔය පහේ කොතනද තියෙන්නේ මගේ කැමැත්ත? කොතනද තියෙන්නේ මගේ කැමැත්ත? එහෙනම් මගේ කැමැත්ත ওই පහ ඇතුලේ නැත්තම් මේ රූපයේ උදා වීම උදෙසා මට කරන්න පුළුවන් එකම එක දෙයක්වත් තියනවද? නෑ. කර්ම වශයෙන් කරන්න පුළුවන් එකක් තියෙනවා ඇහැ හරමෝන එක. ඇස් පිල්ලන් අරින එක ඕවගේව කරන්න පුළුවන්. හැබැයි සැප දාගත දුක දාගත ආදී වශයෙන් කී කී දේවල් එහෙම අපිට පුළුවන් ඉඳ කරන්න පුළුවන්ද? අසුචි ගොඩක් දැකලා රෝස මලක් එහෙම බලන්න පුළුවන් දෙයකින්. එහෙම කරන්න බෑ. අදාළ ආහාරයට අනුකූලව තමයි මොකක් වෙන්නේ? නිබ්බන්තිය සිද්ධ වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ කියන රූපස්කන්ධයක් ඉපදුනා මේ රූපස්කන්ධය අපි වශයෙන් තියන්න පුළුවන් එකක්ද? එහෙනම් මේකට කැමති වෙලා හරියනවා. අපි වශයෙන් තියන්න බැරි එකකට කැමති වුණොත් මොකද වෙන්නේ? හෙලෙන්න නේද වෙන්නේ. දැන් ඔය වෙලා තියෙන එක නේද? දරුවා කියන එකද ඔබ රූපස්කන්ධයෙන් ඔබ තේරෙන්නේ නැත්නම් ගාල් කෙලිම ආයෙත් ලොකු වස්තුවකට. ලොකු වස්තුවකට ගිහිල්ලා ආපහු අරන් එමු මෙතන. ලොකු වස්තුවකට ගිහිල්ලා බල දරුවා. දැන් දරුවෙක් ලෝකෙට ගෙනාවේ අපි වදගේ තියේ කියලා හිතාගෙන නේද? අපි වදගේ තියේ කියලා හිතාගෙන දරුවෙක් ලෝකෙට ගෙනාවට අපේ කැමැත්තටද දරුවගේ දරුවගේ ජීවිතේ තියෙන්නේ? නෑ. එහෙනම් දැන් අපි අර මෝඩ දෘෂ්ටිය නිසා දරුවෙක් ලෝකෙට ගහලා අමාරු වෙච්ච පිරිසක් බවට පත් වෙලා නැද්ද? ඒක නිසා නේද පිටුදී මොහොතක් මොහොතක් ගාලා දරුවා නිසා මහා වේදනාවකින් පීඩා විඳින දෙමාපියෝ. හොඳට ඉතල බලන්න. ඔබ කියන්නේ නෑ වේදනාව විඳිනවා කියලා නමුත් ඔබ ඇත්ත අතියේ ඔබ ඔබගේ අදමතින් අහලා බැලුවොත් මේ ඔබ දරුවා නිසා පෙලීමකින් පෙලෙනවනේ හැම මොහොතකම. දරුවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා ගෙදර ඉන්න පරක්කු වුණොත් එම් පෙලෙනවනේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. දරුවා දීගේ දුන්නට පස්සේ පෙලෙනවනේ අම්මා තාත්තා. අනේ මේකට උයා ගන්නවා බැරිට අරුවේ ගුටි කනවාද දන්නේ නැහැ කීකියත් පෙලෙනවනේ. පොඩ්ඩක් කොහෙන් හරි ආරංචියක් ආවොත් ටිකක් හයියෙන් කෑ ගැහුවා එහෙම කියලා කියන පාවපුව ගැහිලා යනවා අනේ මගේ කෙල්ලට ගැහුවද දන්නේ නැහැ කියලා. එහෙනම් පිළීම නතර වෙන්නේ නැහැ. ඉතින් මගේ වතකේ පවතිනව නම් පිළෙන්න දෙයක් නැහැ. ඇයි? කොච්චර බරක් වෙලාවක් කමන්නේ මගේ වතකේ පවතිනව නම්. ඇයි? ඔබගේ වතකේ මොකක්ද? ඔබගේ කැමැත්ත මොකක්ද? මගේ දරුවාට කිසිම කරදරයක් වෙන්න එපා. එහෙනම් දරුවා පැය 10න් පරක් වෙලාවක් ප්‍රශ්නයක් නෑ. ඇයි? ඔබගේ කැමැත්ත නම් වෙන්නේ දරුවට කරදරයක් වෙන්නේ නෑ. ඔබගේ කැමැත්ත නම් වෙන්නේ ආයේ බෝධි පූජා කියන්න දෙයක්වත් නෑ. විභාගෙට යනකොට නම් නෑ. සිස්සන් විභාගෙට යනකොට බෝධි පූජා කියක් තිබ්බද ඔබ? ඇයි ඒක කලේ? කැමැත්තට පවතින නම් මොකටද ඒව කරන්නේ? මගේ දරුවා තමයි ලංකාවේ පළවෙනියා. එතකොට මොකද වෙන්නේ? ඒ අවුරුද්දට ලංකාවේ පළවෙනියෝ කොච්චරක් ඉන්නවද? ඇයි විභාගෙට ගියන ලියන හැම එකම මොකද්ද? පළවෙනියනේ ඇයි හැමම මට මොනේ මොකද? පළවෙනිය කරන්නේ. එහෙනම් තමන්ගේ වසඟෙට මේක පවතිනවා නෙමෙයි. හේතුන්ගෙන් මේක හටගන්නවා. ඔන්න ආයේ කෙනාල කෙනාල දාන රූපෙට. එහෙනම් දැන් මේ රූපේ උත්පාද වීමට තින්වදින තමන්ගේ කැමැත්ත බලපානවද? නෑ. එහෙනම් මේ මේ රූපේ උත්පාද වීමට තමන්ගේ කැමැත්ත බලපාන්නේ නැත්තම් ඇයි ඔබ මේ රූපෙට කැමති? ඔබ අමාරු වෙන්නේ නැහැ. දැන් පේනවද රූපං අනිච්චා කියන එක තුල රූපේ පෙළෙනවා කියන අර්ථය නැහැ. පිළිනත් වෙන අනිච්චා කියන නැති ප්‍රකාරම දේශනාවක්. මේ පෙළෙන නිසා අනිච්ච කියනවා කියලා. දැන් වදාකාරම් බලන්න මේ පෙළෙන හැටි මේක. එහෙනම් ඔබට තේරුණා නම් මේ රූපේ උත්පාද වීම. දැන් බලන්න උත්පාද වීම කියන එක දැකගත්තේ නැත්නම් කොහොම කරලවත් මේක අවබෝධයට ගන්න බෑ නේද අපේ කැමැත්තට මේක නෑ කියලා. එහෙනම් උදේ දකින්න නැතුව, වැය දකින්නේ නැතුව කොහොම කරලවත් මේ මඟ අවබෝධ කරගන්න බෑ නේද? උදේ දැකගත්ත නිසා නේද උදේ මේ උදා වෙන ක්‍රම පහ දැකගත්ත මෙන්න මේ පහට අනුව තමයි මේක උදා වෙන්නේ කියලා දැකගත්ත නිසා නේද අපිට දාගන්න පුළුවන් ඇත්ත මේ මේක කැමැත්ත කියන එක නෑනේ. හැබැයි දැන් මෙහෙම. ඔතන මෙහෙම නිකුත් බලන්න ඕනේ. ඒ තමයි බුදුහාමුදුරනේ කියන්නේ අවිද්‍යා සමුදය, තණ්හා සමුදය, කම්ම සමුදය, ආහාර සමුදය, නිබ්බති ලංකන සමුදය ආදී වශයෙන් බුදුහාමුදුරනේ කියන්නේ. දැන් බුදුහාමුදුරෝ කියන ඉඳ අරන් හරියනවද ඔක? නෑ. එහෙනම් දැන් බලන්න ඕනේ අපේ ජීවිත තුලින් පිටුතුලින් මේක කොහොමද ඔය පහේ උදා වෙන්නේ කියලා. පෙර හයක් තියෙනවනේ. ඒකන ප්‍රශ්නයක් නේ. හයක් තියෙනවනේ. බුදුහාමුදුරුවෝ කිය දෙන්නේ පහයි නම්. බෑනේ. එන බුදුන් කිව්වා කියලා පිළිගන්නවද? එහෙම බෑ. තර්ක හරියට බලන්න ඕනේ. Taman තර්කානුකූලව තමගේ ජීවිත අත්දැකීම් වලින් බලන්න ඕනේ මේ බුදුන් කියන එක හරියද? එහෙනම් බලමු කොහොමද කියලා දැන් ওই රූපේ ඉස්සුන්නේ. ඉස්සෙල්ලම මොකද වෙන්නේ? අසම්පූර්ණ ආශ්‍රය. ඒ කියන්නේ මේ අසාර වූ ලෝකේ සාරයි කියලා පිටුසේ ඕප්නන් වල දෙනවා. ඔය ඕප්නන් වීම ගත්තට පස්සේ ඕම් අවිද්‍යාව ආවා. ඔය අවිද්‍යාව නිසා දැන් ඊළඟට මොකද වෙන්නේ පිටුසේ මේක මම මගේ කරගන්න ඕනේ. එහෙනම් මේක මම මගේ කරගන්න නම් දැන් මොකද කරන්නේ? දැන් කියන්නේ මම මගේ කරගන්න ඕනේ කියන තණ්හාව ඔන්න ජනිත වුණා. බලන්න වටිනකමක් ඒකට තණ්හා වෙනවද කියන එකට? ඔබ අද තණ්හාවෙන් බැඳිලා තියෙන ඔක්කොම ඔබගේ ජීවිතේට වටිනවා කියලා හිතාගත්ත ඒවා නෙමෙයි. ඔක්කොම ඒවා. එහෙනම් ඔබගේ ජීවිතේට වටිනවා කියලා හිතාගත්ත දේවල් නිසා ඔබට තණ්හාවක් ඇති වෙලා තියෙනවා. ඔබ ජීවිතේ තීරණය කරලා තිබුණා මේ කිසිම වටිනකමක් නැහැ කියලා. ඔබට ඒකට තණ්හාවක් නැහැ. උදාහරණයක් විදිහට ගන්නමු පිළිකාව. එහා ගෙදර එකාට වාහන දෙකක් තියෙනවා. වාහන දෙකක් තියෙන නිසා ඔබට තණ්හාවක් ඇතිලා තියෙනවා. වාහන වලට අනේ එකගේ වාහනේ කොච්චර ලස්සනද කී කී බල බල ඉන්නවා. එයා ගෙදර කාට පිළිකාවක් හැදලා තියෙනවා ඔබට කවදාවත් හිතෙන්නේ අනේ ඌටමයි පිළිකා හැදෙන්නේ මට හැදෙන්නේ නැහැ කියලා. එහෙනම් ඔබට යම් කිසි වටිනකමක් දැනෙුණා නම් අන්නේ වටිනකම නිසායි තණ්හාව හැදෙන්නේ. එහෙනම් අහන පුරුෂ ඇතුලේ මොකද වෙන්නේ මුලින්ම ඔබට වටිනකම දෙනවා. ඔන්න අවිද්‍යාව පටන් ගන්නවා. ඒ අවිද්‍යාව නිසා දැන් මොකද උනේ තණ්හාව හටගන්නවා. තණ්හාව හටගත්තට පස්සේ දැන් මේක මගේ කරගන්න ඕනේ නේද? මගේ කරගන්න නම් මම කරගන්න නම් ඔය කියන එක සලායතනහා යවන්න ඕනේ නේද? එහෙනම් ඒක උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්න ඕනේ. ওই ටික කරගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඒකට අදාළ ආහාර සකස් වීම වෙන්න ඕනේ. එහෙනම් ඔබ ඇහැ හරහා නම් යන්නේ සලායතන වල ඇහැ හරහා නම් යන්නේ. දැන් මොකද වෙන්නේ ආහාර වශයෙන් සකස් වෙන්නේ මොනවද? ඇහැයි රූපයයි සකස් වෙලා චක්කු විඥාන හැදලා ස්පර්ශ වෙලා ඔන්න වේදනා සංඥා සංකාර ආදී වශයෙන් මේ දේවල් කොට නැගෙන්නේ. ඕන්න ඔය ටික ගොඩ නැගුණාට පස්සේ උන්න ආහාර වශයෙන් මේව ගොඩ නැගි නැගි ගොඩ නැගි නැගි අන්න අර නිප්පත්ති ලක්ෂණයෙන් පිටුතුනි මේක උදා වෙවි උදා වෙවි එනවා. ආන්ගේ උදා වුණා ඔන්න දැන් රූපය කියන එක උදා වෙච්ච හැටි. එහෙනම් දැන් බුදුහාඳුරුගේ පින්දද ගන්න. නැත්තම් ඕක නෙමෙයි සාමාන්‍ය ජීවිතේ ඔබට උනේ. කවුරු හරි කෙනෙක් කියුම් එක අහලා ඊට පස්සේ ඒකට තණ්හාව ජනිත කරගෙන ඊට පස්සේ ඒක බලන්න පුදුමාකාර විදිහට පෙරිලා ඒක බැලී මුදසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරලා ඇහැ රූපේ ගාවට ගිහිල්ලා නැත්නම් රූපේ ඇහැ ගාවට ගෙනල්ලා ඔය දෙක ගත වෙලා අදාළ ආහාර ටික නිෂ්පාදනය කරාට පස්සේ අර රූපේ කියන එක නිබ්බත් වේලාවනේ ඕක නෙමෙයි ඔබට උනේ එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ කියපින්දද ගන්න ඕනේ නැත්නම් ඔබට මේකේ අත්දැකීම තියෙන ඉඳද ගන්න ඕනේ රූප දැකලා නැද්ද කවුරුත් දැකලා තියෙනව නේද එහෙනම් දැන් අත්දැකීමෙන් මේක ගන්න පුළුවන් නේද එහෙනම් රූපේ උදා වෙච්ච එක දැන් ඔබ දැකගත්තද එහෙනම් ඔය රූපේ උදා වෙන එක ඇතුළේ නිමිතික බින්දු මාත්‍රයක්වත් අපේ කැමැත්ත කියන එක නෑ අපේ කැමැත්ත කියන එක බින්දු මාත්‍රයක්වත් නැත්නම් පිංගුතුනි ඔය රූපෙට කැමති වුණා කියලා කියන්නේ මේ ඒකාන්තයෙන් පෙරෙන්න වෙනවනේ. එහෙනම් හොදාකාරව අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේ රූපං අනිච්චා කියලා පෙන්වුම් කරලා තියෙනවා. එහෙනම් මේ රූපය කියන එක බින්දු මාත්‍රයක්වත් අපවහනකේ තියන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද රූපය කියන එක උදා වෙනවා, වැය වෙනවා, මේ ආකාර පහෙන් උදා වෙනවා, මේ මේ පහ නැති වෙනකොට වැය වෙලා යනවා. එහෙනම් මේ පහෙන් නම් උදා වෙන රූපය කියන එක අපිට ඕනේ කැමති කැමති රූප කියන ඒවා උපද්ද ගන්නවා කියන එක කවදාවත් වෙන වැඩක් නෙමෙයි. එහෙනම් ඒ කාන්තේම පින්විතනි ඒ වගේ රූපයකට අපි කැමති වුණා කියලා කියන්නේ ඒ රූපයේ ඉස්තිලා තියෙන මොහොතක් මොහොතක් නෑ අපි තේලෙනවද නැද්ද? අන්න එහෙනම් දකින්න පිළිවිදින රූපෙට රූපෙට යම් කිසි කැමැත්තක් ජනිත කරගත්තා නම් වෙන පිළීම කොච්චරද කියන්නේ. එහෙනම් රූපේ පිළින ආකාරය හොඳ ආකාරව දැක ගන්න. එහෙනම් රූපේ පිළිනවා නම් පිළිවිදින පිළින යම් රූපයක් තියෙනවා නම් ඒක සැපයිද දුකයිද? ඒක ඒකාන්තයෙන්ම දුකයි. එහෙම දුක් වෙනවා නම් පිළිවිදින මේ රූපය කියන එක පිළිවිදින නම් ඒකාන්තයෙන් මේ රූපේ සාරයිද අසාරයිද? අසාරයි. අර රූපම් වික්කවේ අනිච්චා යතනිච්චා සංදුක්ඛං යං දුක්ඛං සතරත්තා. රූපය කියන එක ඒකාන්තයෙන් මේ පෙළෙන ආකාරය තමන් හරියාකාරව දැකගත්තා නම් ඒක තුලින් මහ දුකක් ජනිත වෙන බව දැකගත්තා නම් ඒක මහා ආසාරයක් බව තමන්ට වැටහුණා නම් ආයෝ සුඹයි දසුඹයි කියලා ගන්න තීරණය මොකක්ද සුඹයි දසුඹයි අසුඹයි ඊවෙන ඉස්සරනේ රූපේ නිස්සන්නේ වෙලා ගියා. එහෙනම් දැන් ඇහෙන් එන රූප විතරද? කනෙන් එන රූප කොහොමද? නාසයෙන් එන රූප, දිවෙන් එන රූප, කයෙන් එන රූප, මනෙන් එන රූප ඔය ඔක්කොම ගත්තත් පින්වතුනි ඔය උදා වීම ඔය විදිහටමයි නේද සිද්ධ වෙන්නේ. එහෙනම් හේතුන්ගෙන් හටගන්න දෙයකට අපි කැමති වුණොත් එimhe ඒකාන්තයෙන් පෙළෙනවා නේද අපි? එහෙනම් ඔය රූප මොන මොන තැනකින් ආවත් කලායතනික මොන ක්‍රියාකාරීත්වයේ හරහා ආවත් පින්වතුනි ඒකාන්තයෙන් ඔය හැම රූපයක් අපි පෙළෙනවද නැද්ද? ඉතින් මුන්නෝ හොඳ ආකාරවගෙන කරනවා. හොඳට මෙනෙහි කරන්න පින්තුනේ ඔය කීප කතා. හොඳට විමසලා බලන්න ඔබ දෙයකට කැමති වෙලා තියෙන අන්නර හේතුව නිසා. එහෙනම් ඒ හේතුව මේ ලෝකෙ නැත්තම් ඔබ දෙයකට කැමති වුණා කියලා කියන්නේ ඔබ අමාරු වෙන්න කියන්නේ. ඔබට පෙරෙන්න වෙනවා කියන්නේ. පෙරීම මහ දුක. එහෙම දුකයි නම් දෙකදී ඒකාන්තයෙන්ම ඒ කියපු වැඩ පිළිවෙල මහා සාර වැඩ පිළිවෙලක්. දැන් ඊළ බලන්න වේදනාව. වේදනාව කොහොමද උපදින්නේ? දැන් වේදනාව කියන එකට අපි කැමතියි. හරියටම වහන්සේ මේ වේදනාව කියන එකට සාමාන්‍ය මිනිස්සෙක් කැමතියි. දැන් ඔබ දන්නවනේ ඔබ මොකටද ඇයි කැමති වෙන්නේ දෙයකට කියලා. දැන් උත්තර දෙන්න පටගාන. නැත්තම් නැත්තම් ඔබට භාවනා කරන්න බෑ. ඔබට භාවනා කරන්න නම් ඔබ ඒකාන්තයෙන් මේවට උත්තර දෙන්න ඕනේ. මම කියවනේ දැන් මේ මේ විතාලේ හැදුනට පස්සේ මේ වල ෆයිල් අල්ලලා මේක පැත්තක් සම්පූර්ණයෙන්ම සවුන්ඩ් ප්‍රූෆ් කරලා ගන්නවා. ඒකට අපේ මහතුරු වැඩ පිළිවෙලක් සකස් කරගෙන යනවා. මේ ටික කළාට පස්සේ මෙතන භාවනාව ඔබට කරනවා. හැබැයි මේ භාවනාව කරවන්නේ ලෝක සම්මත ක්‍රමයට නම් නෙමෙයි. ලෝක සම්මත සමහර ක්‍රම වලට භාවනා කරන සමහර. මම මේකෙන් මේ පින්වදින මේ භාවනාව උගන්වන ගුරුවරුන්ටම දොස් කියනවා නෙමෙයි. ඒ ගුරුවරුගේ දෝෂයක් කියම නැහැ වැරදිට එහෙම ඒව ගන්න එපා. සමහර භාවනා ක්‍රම වලට කරන්න කියලා තියෙනදී අන්තිමට පිස්සෝනේ බී වෙන්නේ. පිස්සන් දැන් මේ නේත්තාලාවකට යහපැත්තේ දා පිස්සා කුඩුවකුත් දාගන්න වෙනවා පිස්සු ටික දාලා තියන ඊට පස්සේ භාවනා කරලා හැදෙනවා. එහෙම හරියන්නේ නැහැ. භාවනා කරනවා නම් ඔබ ධම දැනගෙන ඉන්න. ඒ ධම දැනගෙන ඉන්න නම් ඔබට පුළුවන් වෙනවා ධම් කතා කරන්න. එහෙනම් එදාට කරන්න තියෙන දේ ඔබ දවස් හතක භාවනාවකට ගෙන්න ගත්තා නම් පළවෙනි දවසේ දේශනාව, දෙවෙනි දවසේ දේශනාව, තුන්වෙනි දවසේ දේශනා කරනවා හාමුදුරුවෝ. එතන දේශනා 9ක් 10ක් විතර ඔබගේ ඔළුවට වැහිලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනි දවසේ ඔබ මොකද කරන්න ඕනේ? හාමුදුරුවෝ ඉඳගෙන ඉන්නවා. ඔබ මොකද කරන්නේ? ඔබ දේශනා කරනවා හාමුදුරුවෝ. ඉතින් ඔබට ධර්ම කතා හොද්ද සුසරව තියෙනවනේ ඔබට ධර්ම කතා කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් මොකද්ද භාවනාවට ඉඳගෙන කරන්නේ? ඔබ ගොළුයි නම් ඔබට කතා කරන්න බැන්න අපි පොතක් දෙනවා පොතේ ලියන්න කියලා. එතකොට ඔබ මේ ධර්ම කතා කරනකොට අපිත් එක්ක පිළිඳිනේ අපිට හොඳ ආකාරම තේරෙනවා ඔබට මේ ධර්ම පරියාය අවබෝධද නැද්ද? අවබෝධ නැත්නම් ආයෙ මොකද කරන්න තියෙන්නේ? අවබෝධ නැති එක්කෙනා දාන එහා පැත්තට. අනිත් එක්කෙනාව ගන්නවා කියන්නේ. ඒක පැය භාගයක් විතර දේශනා කරන්න ඕනේ. පැය භාගයක් දේශනා කළොත් පැයක් විතර භාවනා කරලා ඒ පැය භාගය අරගන්නවා එයාත් හරියන්නේ නැත්නම් දැම්ම එහා පැත්තට. ඕම ගත්තා. ආවේද මොකද 50 දෙනෙක් ආව භාවනාවට 25කට බෑ පුළුවන් දේශනාව කරගන්න හරියට 25කට බෑ. එහෙනම් දැන් අර 25යි පැත්තකට දාලා ඒක ආයෙ මොකද කරන්නේ? ආයෙ අලුතෙන් දේශනා කරනවා එයාට. ඉතින් ස්වාමීන් වහන්සේලා නැවත වාරයක් දේශනා කර කර ප්‍රශ්න අහලා දේශනා කරලා කරලා කරලා. එතකොට මේ අය දැන් හොඳට දේශනාව පුළුවන් අය. දැන් එයාට කියනවා මොකක්ද? වැඩි නෙමෙයි. පැය භාගයක් ඔය දැන් අපිට කියපු දහම දැන් තමන් තමන්ට කියාගන්න ඇද්දක කියාගෙන දැන් ඔබ හිතනවාද නිල්ලාලෝක දෙයි කියලා? දැන් ඔබ හිතනවාද රතු ආලෝක දෙයි කියලා? ඔය එකක්වත් තේන්නේ නැහැ වෙන්නේ මොකද්ද? කෙලෙස් ගහන්න ගැළවි ගැළවි ගැළවි ගැළවි යන්නේක විතරයි සිද්ධ වෙන්නේ. සමාධිය කියන එක නැගෙන්නේ පිංගුතුනි පස්සද්ධිය තුල. සුඛය තුල. සුඛය කියන එක නැගෙන්නේ පස්සද්ධියෙන් පස්සද්ධිය නැගෙන්නේ ප්‍රීතිය. ප්‍රීතිය කියන එක නැගෙන්නේ නම් හොඳට ධර්ම විමර්ශනය කර කර යන්න විමර්ශනය කර කර ගියාට පස්සේ මේ කෙලෙස් කහට ගැලෙන්නේ. Tamanට එනවා පිංගුතුනි මහා මානසික ප්‍රීතියක්. ඕ ඕකයි ඔය ප්‍රීතිය. මෙච්චර කල් හද හදා හද හදා විඳපු මේ මහ දුකින් ගැලවෙනකොට මහ ප්‍රීතියක් ජනිත වෙලා එනවා හිතෙන්නේ. ඕම් මේ ප්‍රීතියනකොට තමයි පස්සද්ධිය නැගෙන්නේ. ඒ පස්සද්ධියෙන් තමයි සුඛය නැගෙන්නේ. ඒ සුඛයෙන් තමයි සමාධිය නැගෙන්නේ. ඔබ එකපාරටම කියන සමාධි ගන්න හිතන්න එපා. ඔබ හරිනම් මෙතනට එන්න ඕනේ මොකක් සඳහාද? ප්‍රීතිය සඳහාද? පස්සද්ධිය සඳහාද? සුඛය සඳහාද? සමාධිය සඳහාද? එහෙම නැත්නම් ධර්මයේ විමර්ශනය කිරීම සඳහාද? ධර්මයේ විමර්ශනය කිරීම දහම විමර්ශනය කරද්දී ඔබට ප්‍රීතිය නැගෙයි. ප්‍රීතිය නැගෙන ඔබට පස්සද්ධිය නැගෙයි. පස්සද්ධිය නැගෙන ඔබට සමාධිය නැගෙයි. සමාධිය නැගෙන ඔබට මේ සුඛය නැගෙයි. සුඛය නැගෙන ඔබට සමාධිය නැගෙයි. අන්න ඔබට සමාධිය දැන් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝක සත්‍යය භාවනාවට එන්නෙම මොකක් ගන්නද? සමාධිය ගන්න. ඉතින් ඊට පස්සේ සමාධිය කියලා පිස්සුවක් අරගෙන ඉවර වෙලා විවිධාකාරයේ වැඩ පිළිවෙලක් කරනවා. එහෙනම් දැන් ඔබ වේදනාව ගැන මට කියන්න. දැන් මාත් එක්ක කතා කරගමු බලන්න එහෙනම්. ඔබ වේදනාවට කැමතියි ඔබ වේදනාවට කැමතියි වේදනාව ඔබ කැමති විදිහට තියනවා කියලා හිතන් ඉන්න නිසා නේද නැත්නම් ඔබ මේ ලෝකේ දේවල් වලට කැමති නෑනේ ඔබ ඔබගේ දරුවටද ගැටපුර කැමති එහා ගෙදර දරුවටද? හැබැයි එහා ගෙදර දරුවා නම් ඔබ කැමති විදිහට ගොඩක් ඉන්නේ ඔබගේ දරුවා රස්තිය අඩු ගන්න යනවනේ. ඔබ ඔබගේ දරුවන්ට කියනවාද බලපං කර එහා ගෙදර අයියා කොච්චර හොඳයිද ඒ වගේ එකෙක් මට කියන කොච්චර ශෝකද කියලා කියලා නැද්ද ඔන්න එහෙනම් ඔබ මොකාවුණක් කමන්නේ දරුවෝ ඔබ කැමති විදිහට ඉන්නවා නම් ඒකට නේද ඔබ වැඩිපුර කැමති එහෙනම් ඔබගේ කැමැත්ත කියන එක තියෙන්නේ ඔබ කැමති පරිදි පවතිනවා කියලා හිතන් ඉන්න නිසා නේද එහෙනම් ඔබ වේදනාවකට කැමති නම් ඔය වේදනාවට ඔබ කැමති වෙලා තියෙන්නේ ඇයි? ඔබ කැමති විදිහට තියෙනවා කියලා හිතන් ඉන්න නිසා නේද? එහෙනම් දැන් බලමු වේදනාව කියන එක ඔබ කැමති විදිහටද තියෙන්නේ කියලා. වේදනාව කියන එක ඔබ කැමති විදිහට තියෙන්නේ කියලා බලන්න ඔන්න යනවා පිටුදනේ උදේ දකින්න. ඔන්න උදේ දකින්න වේදනාව. මොනවද? අවිද්‍යාව, සමුදය, වේදනා, සමුදය තණ්හා සමුදය වේදනා සමුදය කම්ම සමුදය වේදනා සමුදය ස්පර්ශ සමුදය වේදනා සමුදය ආහාර වලින් දැන් ඉන්නේ ස්පර්ශය එහෙනම් ස්පර්ශ සමුදය වේදනා සමුදය ඊළඟට නිබ්බත් ඉලක්කන සමුදය වේදනා සමුදය එහෙනම් ඔන්න නිබ්බත් ඉලක්කනේ තුලින් ඔන්න වේදනාව කියන එක දැන් උදා වුණා දැන් බලනවා පින්වදනි ඔය පහ ඇතුලේ කොහොමගේ කැමැත්ත එහෙනම් ඔය පහ ඇතුලේ කැමැත්ත නැත්තම් ඔය හැදෙන එකට මම බල කියන්න ඕනේද? මට ඕන විදිහට ඒව හැදෙයිද? අර හේතු වලට හරියන ඒවා නේද දැන් හැදෙන්නේ. එහෙනම් පිටුදිනි මම ගත්ත මුලා දෘෂ්ටියක් නිසා මම වේදනාවට කැමති වෙලා. දැන් මං අමාරු වෙටෙන්න නේද යන්නේ. එහෙනම් ඔය කියන වේදනාව නිසා මට ඒ කාන්තේම දුක නෙමෙයිද දැන් උරුම වෙන්නේ? ඇයි මට තෙලි තෙලි නේද ඉන්නේ? මම කැමති විදිහට තියේ කියලා හිතාගෙන මම කැමති වුණා. නමුත් අන්තිමට කැමති වෙලා තියෙන්නේ මං කැමති විදිහට තියෙන එකද නෙමෙයි. එහෙනම් දැන් මට මොකද වෙන්නේ? දැන් මට පෙලෙන්න නේද වෙන්නේ? එහෙනම් පිටුතරි වේදනාව පෙලෙනවද නැද්ද? මේ පෙළෙන යම් වේදනාවක් තියෙනවා නම් ඒ පෙළෙන වේදනාව සැපයිද දුකයිද යම් කිසි වේදනාවක් Tamanට දුක උදා කරලා දෙනවා නම් තින්තුනේ ඒ කියන වේදනාව සාරයිද අසාරයිද එහෙනම් ඒ වේදනාව උදෙසා මේ භවයේ පරිතරී යුතුද එහෙනම් ওই ටික දැනගත්තද නේද? ඔන්න වේදනාව ප්‍රශ්නේ පිළිගත්තා නේද? දැන් යනවා සංඥාව. එහෙනම් යම් කිසි සංඥාවක් උදෙසා අපි මෙතන කරුණු කරනවා නම් ඒ සංඥාවට අපි කැමති මේ ඇයි? අපි කැමති වෙලා තියෙනවා නම් මේකට දැන් අපේ බුද්ධියෙන් අපි දන්නවා අපි වැඩි අපි කැමති විදියට තියෙයි කියලා හිතාගෙන කරගත්ත හරියක් ඔය. ඒ දෘෂ්ටිය තුළ ඉන්නකන් තමයි අපි දේවල් වලට කැමති. අපි හොඳටම දන්නවා නම් අපි වදගේ මේක නෑ කියලා. අපි ඒකට කැමති වෙන්නේ නෑ. එහෙනම් දැන් ඔන්න ගත්තා. එහෙනම් මේ සංඥාවට කැමති උනේ මේක අපි වදගේ තියෙයි කියලා හිතාගෙන. ඔන්න ගිහිල්ලා බලන්න මේ සංඥාව හටගන්නේ කොහොමද? අවිද්‍යා සමුදය සංඥා සමුදය තන් ඊළඟට අවිද්‍යා සමුදය සංඥා සමුදය තණ්හා සමුදය සංඥා සමුදය කම්ම සමුදය සංඥා සමුදය ආහාර හේවත් ස්පර්ශේ ස්පර්ශ සමුදයා සංඥා සමුදය නිබ්බති ලක්ෂණ සමුදයාහන සමුදය එහෙනම් ඕම් ඔය කියන පහෙන් මේ කියන සංඥාව හට ගන්නව හැරෙන්නේ ඔතනට මගේ කැමැත්ත කියන එක අදාළ වෙන්නේ නැහැ එහෙනම් ඔන්න ඒක හොදාකාරව දැකගත්තට පස්සේ තේරුම් ගත්ත පින්වතුනි එහෙනම් මම යම් දවසක සංඥාවට ඇරුණා නම් මට ඒකාන්තයෙන්ම පෙළෙන්න තමයි වෙන්නේ එහෙනම් සංඥාව ඒකාන්තයෙන් පෙළෙනවද නැද්ද එහෙනම් සංඥා වික්කවේ අනිච්චා යමක් අනිච්චයි නම් හෙවත් යමක් පෙළෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම දුකයි සපයිද දුකයි අන්න යදනිච්ඡන් සම්දුක්ඛං එහෙනම් ඒක පෙළෙනවා නම් ඒක දුකයි නම් නෙමෙයි ඒක ඒකාන්තයෙන්ම සාරයිද අසාරයිද අසාරයි එහෙනම් දැන් ඔබට යම් මොහොතක හිතෙනවා නම් සංඥාව අසාරයි කියලා ඔය ටික වැටහෙන්න ඕනද නැද්ද ඔබ ගත්ත තීන්දුව තීරණ වැරදි නිසා ඔබට මේක උනේ කියලා මේක මතකයේ තියෙනවා කියලා හිතාගෙන අසත්පුරුෂයන්ගේ අතුරටත් වැටිලි වෙලා එතනින් උද්දුම ගත්ත මේ පහ නිසා අනන්ත අප්‍රමාණ ඔබ පෙලෙන්නේ ඕනෝක නිසා. ඒකයි මම ඔබට කිව්වේ පිටින් ඔබ පෙලෙනවා පෙලෙනවා කියලා හරියන්නේ. පෙලෙන්නේ ඇයි කියලා බලන්න ඇයි මේ පෙලෙන්නේ? පෙලෙන්නේ මේක අනිච්ච නිසා නේද? අනිත්‍ය තියෙන අර මූලිකත්වය ගත්තාම උදාවීම වැයවීම මැත්තේ පිළිමුදෙනේ ඔන්නතනින් හදාගන්න හැදිලා එනවා නේද අනිත් කියන මේ මේ තිලීනන්ට එන අනිත්‍යා කියන මේ අපි හදපුවා නෙමෙයි පිළිමුදෙනේ මේ කතා කරන්නේ මේව ඔබ වැඩිපුර අහලා නැති නිසා සමහර අය හිතෙන්න පුළුවන් මේ හදලා කියනවා දහම විකෘති කරනවා එහෙම අදහස් ගන්නවා මේ අපි කියන ඒවා නෙමෙයි එහෙනම් මම නෙමෙයි දහම් විකෘති කරන්නේ සාරිපුත්‍රයන් වහන්සේ උන්වහන්සේට දොස් කියන්නේ නේද? මහා කච්චාන මහා රහතන් වහන්සේටයි දොස් කියන්නේ. උන්වහන්සේලාට දොස් කියන බැනලා පළු වෙනකම් බැනලා ඉවර නැයිලා මට බැනන්න නම් කමන්නේ. උන්වහන්සේලාට පළු වෙනකම් බැනලා ඉවරලා මට පයින් එකෙක් ඉදිරිය වෙයි. මේ මහා ශ්‍රේෂ්ඨ උත්තරයන්ට බැනලා ආයි මට පයින් කෙනෙක් ඉතුරු වෙන එකක් නේ. ඒකයි කියන්නේ නේද? මේ අපිත් එක්ක රණ්ඩු අල්ලලා හරි කියන්නේ ත්‍රිපිටකේ කියවන්නේ. ඔය ඕන කෙනෙකුට කියන්නේ. ත්‍රිපිටකය හරියට කියවන්න කියන්නේ. අටුවාවල් කියවන්න කියන්නේ. මූලික අටුවා ග්‍රන්ථ තුනක් තියෙනවනේ. ඒ මූලික අටුවා ග්‍රන්ථ තුන පටිසම්භිදා මග්ග ප්‍රකරණේ, නිත්‍ය ප්‍රකරණේ, පෙටකෝපදේශේ. ඒවා සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. ඊළඟට අභිධර්ම ග්‍රන්ථ කියවන්න කියන්නේ. සප්ත ප්‍රකරණේ කියවන්න කියන්නේ. එතකොට හරි. ඒවා කියෝලෙන්ද කියන්නේ. එතකොට ප්‍රශ්න ඉවරයි. එතකොට යායි අපිත් එක්ක තර්ක කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒනේවත් කියනවා. සත්‍ය ප්‍රකරණේ කියවනම් හරි අභිධර්මයේ කියලා පිටුදෙන මේ සිත 89ක් ගැන කතා කරන්න වැඩක් තියෙනවා. ආ අභිධර්මයේ විතර සිත 89 විතර. පිටක මේ අභිධර්ම පිටකයේ විතර පොත් හතක් තියෙනවා. මහා ගැඹුරු දේශනා කරපු ධර්මයේ තියෙනවා. ඒ සිත් ගැන විතරක් නෙමෙයි කියලා තියෙනවා. අපේ රේරුකාණේ හාමුදුරුවගේ පොත අරගෙන ඉවරලා ඕකේ දික් ටිකයි. ඕකේ චෛතසිකයි ඔය පොත් අරගෙන ඉවරලා පුළුවන් දෙන්න අභිධර්ම ගැන තීරණයක් ගන්න කාටවත්. ඒ ටික නෙමෙයි ඒකෙන් එහාට ගිය මහා පරතරක් තියෙන සත්‍ය ප්‍රකරණේ. ඒව අරගෙන කියවන්න කියන්නේ. අන්න එතකොට පින්විතනි මේ ඔක්කොම වැටහිතයි. එහෙනම් මේ අපි මේ හදාගන්න ධර්මයක් කියනවා නෙමෙයි මේ තථාගතයන් වහන්සේගේ දේශනාව මේ කතා කරන්නේ. ඒ වගේම මේ තථාගතයන් වහන්සේගේ දේශනාව හොඳට විස්තර විග්‍රහ කරලා දේශනා කරපු සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනා මහා කරිදාන මහරහතන් වහන්සේගේ දේශනා අඩංගු කරලා තමයි මේ එකයි පිළිනට්ටේ නනිච්චා කියලා උන්වහන්සේලා දේශනා කරලා තියෙන අපි නෙමෙයි. එහෙනම් ඒක අරගත්තට පස්සේ හොඳ ආකාරව මේක වැටහෙන නිසා අපි ඒක ගන්නෙ. අනිච්චට අර්ථ දැක්වීම ගොඩාක් දීලා තියෙනවා. මම මට මතකයි 40 ගානක් තියෙනවා අනිච්චට අර්ථ දැක්වීම. ඒව හොයා ගන්න. ඒව හොයා ගත්තට පස්සේ තේරෙයි ආයතනේ නම් මේක කියලා තියෙන නේද ධම්ම විකෘති කරනවා නෙමෙයි මේ තියෙන ධම්ම නෙමෙයි කියන්නේ කියන්නේ. එහෙනම් දැන් හොඳට බලන්න තියෙන්නේ මේ සංඥාව. ඔබ සංඥාවට කැමති උනේ කැමති විදිහට තියෙයි කියලා හිතාගෙන. ඊට පස්සේ බලනවා සංඥාව කියන එක හටගන්නේ කොහොමද? අවිද්‍යාව තෘෂ්ණා කර්ම ස්පර්ශ නිබ්බත් ඉලක්කන වලින් හටගන්නේ. එහෙනම් ඒකෙන් මගේ කැමැත්ත නැහැ. ඕම් මං අමාරුයි වැහන්න එක. ඇයි? මං සංඥාවට කැමති වෙලා තියෙනවා. ඒ සංඥාව මං කැමති විදිහට නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් පිළිපිලි නේද ඉන්න වෙන්නේ? බිරිඳක් ගෙනාව හොඳ සංඥාවකින් මොකක්ද? සුවච කීකරු විදිහට ඉදී කියලා හිතාගෙන බිරිඳක් ගෙනාවා. ගත්ත සංඥාව මොකද්ද? සුවච කීකරු විදිහට ඉන්න බිරිඳක් කියලා සංඥාව ගත්තා. දැන් මොකද උනේ සංඥාව දෙවෙනි දවසේ පළවෙනි දවසේ නම් සෝජකී කරු විදිහට හිටියන්න මොකද වෙඩින් එක දවසේ මාන්ති නිසා අමාරු නිසා දෙවෙනි දවසේ මොකද වෙන්නේ ඔබ ඒක දන්නවනේ මං කියන්නේ දෙයක් නෙවෙයි එහෙනම් සංඥාවේ විපරීතභාවයේ දුක් විඳ නේද එදාම කාන්තාවෝගේ අනිත් පැත්තට හිතා ගන්න ඔය ටිකනේ සිද්ධ වුණේ එහෙනම් ගත්ත සංඥාව එහෙම විපරීත වෙලා කියන්නේ හැබැයි මේ සංඥාව මේ විදිහටම පවතිනවා නම් පිටුත් ඔබ නේද ලෝකේ වාසනාවන්තම කෙනා තවද ඔබට වාසනාවන්ත වෙන්න හම් වෙන්නේ නැහැ හේතුව මොකද ඒ සංඥාව මේ විදිහට පවත් ගන්න බෑ. ඒකට අදාළ හේතු ගැලපෙන්නේ මොකද ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ මොකක් වෙන්නේ? සංඥා ඇති. මොන ස්පර්ශයෙන් දාමේ ඒකට අනුරූපයි සංඥාව කියන්නේ. එහෙනම් ඔබගේ බාල්‍යාවෙදී බල්ලෝ කියලා කිව්වනම් එහෙම දැන් මොකද වෙන්නේ? අර සුවච කීකරු කියන සංඥාව කුඩේ කුඩු යනවා නේද? එයි දැන් ස්පර්ශුනේ මොකක්ද? බල්ලෝ කියන එක නේද ස්පර්ශය. හැබැයි සංඥාවෙන් ගත්තේ සුවච කීකරු විදිහට ඉන්නේ. සුදෝ කියලා කතා කරන්නේ. ඕවා නේද හිතන්නේ. හැබැයි කාන්තාවට කේන්ති ගියා බල්ලෝ කිව්වා එක පාට. දැන් මොකද මේ අර ගත්ත සංඥා කුඩේ කුඩු විසෙල්ලගේ දැන් මහා දෙවිල්ලක නේද තියෙන්නේ. ඒ වගේම තිංගදෙනි සංකාර. දැන් බලනවා සංකාරයේ ස්වභාවය. දැන් සංඛාරයත් උස්සගෙන ඉන්නේ. සංඛාරයේ උත්ගෙන තියෙන්නේ ඇයි කියන බලන්න. ඕන්න බලනකොට පේනවා එක දෙයක්. ඇයි මම සංඛාරයට කැමති? දබන් ඔන්න සංඛාරයේ ඉසුනේයි සංඛාරයට කැමති නිසා. ඇයි සංඛාරයට කැමති උනේ? මගේ කැමැත්තට තියේ කියලා හිතාගෙන ඉන්න නිසා. දැන් ප්‍රශ්නේ තියෙනවා දැන් බලමු මගේ කැමැත්තට සංඛාරේ තියේද කියලා. ගියා. සංඛාර හැදෙන විදිය බලුවා. අවිද්‍යාව, තෘෂ්ණා, කාමය ස්පර්ශ ඒකත් ස්පර්ශයෙන්මයි හැදෙන්නේ. අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ නිබ්බත් එකක් කරන. එහෙනම් ඔය කියන පහය තුනේ මොකක් නැද්ද? මම කැමැත්ත කියන එක නැහැ. එහෙනම් මං ආයෙ වරු නැද නේද තියෙන්නේ? මං ආයෙ වරු නැද තියෙන්නේ මොකද මං කැමති විදියට නැති එකක්. කැමති විදියට තියනවා කියලා හිතාගෙන මක් කරගෙන. කැමති වෙනවා. කැමති වෙච්ච නිසා ඉස්සුණා. ඔන්න වෙච්ච හැටි. දැන් එහෙනම් මොකද වෙන්නේ? හොඳට කල්පනා කරලා බලනවා පිළිදෙනේ ඔය සංකාර ස්වභාවය තමයි පෙළෙනවද නැද්ද? එහෙම පෙළෙන සංකාරයක් තියෙනවා නම් ඒ සංකාරයේ ඒකාන්තයෙන්ම දුක දෙනවද නැද්ද? දුක දෙනවා. එහෙම දුක දෙනවා නම් ඒකේ ඒකාන්තයෙන්ම අසාරයිද නැද්ද? අසාරයි. එහෙනම් පිළිදෙනේ මේකට තියෙන චන්දරාගයෙන් දුර වෙන්න ඕනද නැද්ද? දුර වෙන්න. එන ඒකට තියෙන කැමැත්ත පහලින් ඕනේ ඔය ටික අවබෝධ වෙනවා. චන්දරාගය කිව්වේ කැමැත්ත. ඒකට තියෙන කැමැත්ත එහෙම නැතිලා යනවා. ඊළඟට තියෙනවා පිටු දැන් මම මේ ඔක්කොම කියන්න වෙනවා මොකද මගෙන් මේක අහනවා මේ නිතර නිතර මේ පහම උත්තර දෙන්න කියලා පහටම කියන්න කියලා. එකම දේ කියද්දී ඔබට එපාර වෙනවා. ඒක නිසා මම සාමාන්‍යයෙන් දෙකක් විතර කියලා නතර කරන විතර ටික ඔබට හිතා ගන්න කියලා. නමුත් අත්‍ය තියෙන්නේ මගෙන් නිතර නිතර අහන ඔය පහම කියන්න කියලා. ඒක නිසා දැන් මම එකම දේ පහම රාටම එකම දේ කියන්නේ එකම දේ කියනවා. ඒක ආයෙ අහන එකක් නැන්නේ. දැන් අන්තිමට ඉතුරුනේ මොකද්ද? විඥානය. ඔබත් හිතා ගන්න බෑ නේද? අපි ඒකත් කතා කරමු. එන කියන්නේ විඥාණයට ඔබ කැමති උනේ ඇයි? ඈ ඔබ කැමති විදිහට දියේ කියලා හිතීච්ච නිසා. නැත්තම් මේ ලෝකෙ කිසි දෙයකට ඔබ කැමති වෙන්නේ නැහැ. ඒක ඔබ හොඳ ආකාරව දන්නවා. ඔබ ගැන ඔබ දන්නවනේ මට වඩා හොඳට. ඔබ මේ ලෝකෙ කැමති වෙන්නේ ඔබට කැමති විදිහට තියෙන දේවල් වලට විතරයි. ඔබට හිතුණා නම් මේක කැමති විදිහට කියේ කියලා ඔබ ඒකට කැමති වෙනවා. කැමති වුණ ගමන් ඔබ ඒක ලබා ගන්නවා. ඔඩේ ඉන්න ඔබ කරන්නේ. ලබාගෙන ඉන්න ගොඩ ගහ ගන්නවා. ඒක පස්සේ දුක් විඳින එක වෙනම දෙයක්. නමුත් ඒක උඩ ගා ගන්නවා. අර ටික තමයි දෙන්නේ. කැමති වුණාම ගමන් පහයි ඉස්සෙනවා. පහයි සිච්ච ගමන් පෙරෙනවා. පෙරිච්ච ගමන් ඔක සලායතනික අරහා ගෙන්න ගන්නවනේ. ඒක නිසා ඔක කොට ගන්නවා. ඔය ටික දැන් දෙන්නේ. ඔබ පෙරෙනවනම් ඕක සලායතන හරහා ගෙන්න ගන්නම හදනවා කොහොම හරි. පෙරෙන්නේ අනාගතේටම කියන නිසා. දැන් මේ අද මේ දේශනාවේ සාරාංශ ගතේ ඔක්කොම හිත හිත ගන්න දැන්. මහා කරුණ දෝගයක් අද දේශනාවේ කියුණා. මේ දේශනාව ඔබ 10 පාරක්වත් ඇහුවේ නැත්නම් ඔබට මේ දේශනාවේ කාලක්වත් තේරුම් ගන්න බැරි වෙනවා. ආයි ආයි ආයි ආයි මේක අහන්න. නැත්තම් නම් ඔබට මේක තේරුම් ගන්න මම හිතන්නේ ලේසි වෙයි. බොහොම සුළු පිරිසක් මේක තේරුම් ගන්නේ මුළු දේශනාවම. හොඳට දහම් අහලා හුරු මේක හොඳට විමර්ශනය කරගන්න පුළුවන් අය. හරි. එහෙනම් දැන් මොකද උනේ? දැන් මේකට මේ කැමති වෙලා තිබුණාට මේක මේ මගේ වරණේ තියේ මගේ කැමැත්තට තියේ කියලා හිතාගෙන මේකට කැමති වුණාද? හොයලා බලමු මේක මගේ කැමැත්තට තියෙන එකක්ද කියලා. ගිහිල්ලා බලන ඕන දේශනාවේ මොකක්ද තියෙන්නේ? අවිද්‍යාව, තණ්හා, කර්ම, නාම රූප. අවිද්‍යාව, තණ්හා, කර්ම, නාම රූප නිබ්බත් ඉලක්කන. මොකද මේ විඥානය කියන එක ගොඩනගන්නේ මොනවද? නාම රූප ප්‍රත්‍යය. මේ විඥානය ගැන කියේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන තව ටිකක් විස්තර කරන මම ඊළඟ සතියේ දේශනා කරන්න. ඔය පහ කොහොමද හැදෙන්නේ? ඔය පහේ වැඩ ක්‍රියාකාරීත්වය කොහොමද කියන්නේ? මේ මේ දවස්වල තියෙන දේශනා එකක්වත් මිස් කරගන්න එපා. පුළුවන් තරම් ඇවිදින්න දේශනා ටික ශ්‍රවණය කරන්න. සෙනසුරාදා දේශනා විශේෂයි. ඔය විඥානය කියන එක කොහොමද උතන ගොඩ නැගෙන්නේ? ඇයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ? කොහොමද ඒක සකස් වෙන්නේ? ඔය විඥානේ මොකද්ද? ඔය විඥානේ විඥාන්ත කරගෙන කියන එක මොකද්ද? ඔය ටික ඔක්කොම අපි ඊළඟ දේශනාව කරමු. මොකද අද කරන්න වෙලාවක් නැහැ කළොත් තව පැය තුනමාරක් විතර මේක කරන්න. එහෙනම් දැන් විඥානය කියන එක හදගත්ත විදියක් තියෙනවා උදා වෙච්ච විදියක් තියෙනවා ඒකෙතුනි මේ උදා වීම සිද්ධ වුණේ අවිද්‍යාවෙන් අන්හාවෙන් කර්මෙන් නාම රූප වලින් නිබ්බති ලක් කරනවා. එහෙනම් ඔය කියන මොකද ඔය කියන පහ විස්තර වශයෙන් ඔබ දැනගන්න යුතුත් නැහැ. ඔබට දැනගන්න ඕන වෙන්නේ උතන මොකක් ඉදරද? අර පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂ ඥානයට අහු වෙන්න ඕනේ මේක මේ බුදුහාඳුරෝ කියන එක ඇත්තද කියන එක. මොකද ඔබ එකක්වත් සද්ධාවෙන් ගන්න, ඒ කියන්නේ විශ්වාසයෙන් ගත යුතුයම නෙමෙයි ඔය දේවල්. අපාය ගැන බුදුහාඳුරෝ කියන ඒවා කොහෙන්ද ගන්න ඕනේ? විශ්වාසයෙන් මොකද ඒව දකින්න හම්බෙන්නේ නැති නිසා. අපාය හරි හතරයි ලෝකෙදී පටිච්චසමුප්පන්නව අපිට හිතන්න බෑ. ඒවත් පටිච්චසමුප්පන්න තමයි. නමුත් ඒවා ඒ මට්ටමට පටිච්චසමුප්පාදයේ හිතන්න බෑනේ අපිට. ඒවා ඉතින් සද්ධාවෙන් ගන්න වෙනවා. හැබැයි මේ එකක්වත් සද්ධාවෙන් ගන්න යන්න එපා. මේ ඔක්කොම හොඳට විමර්ශන දීවීමයි ගන්නවා. ඒක නිසා ඔබ බලන්න ඕනේ අවිද්‍යාවෙන් අවි පටිණකමක් ආපු නිසා ඒකට තණ්හාවෙන් බැඳිලා ඒ තණ්හාවෙන් බැඳිච්ච එකට කර්ම කරගෙන නාම රූප හරහා මේ කියන විඤ්ඤාත ස්වභාවය මේ විඤ්ඤාණ කරගත් ස්වභාවය ඔන්න දැන් ආවා. එහෙනම් ඕක ඇතුලේ මට කැමති જાතිය විඤ්ඤාණ කොට නගනවා කියන එකක් සිද්ධ වෙන්නේ නෑ කවදාවත්. එහෙනම් මම මේ විඤ්ඤාණයට කැමති වෙලා මේ විඤ්ඤාණය උස්සගෙන තියෙන්නේ. මං හිතපු මුලාව. ඒ මුලාවෙන් ඉඳගෙන මම මේක උස්ස ගත්තා නම් දැන් මට උරුම වෙන්නේ මොකද්ද? පෙළීමක් විතරයි. එහෙනම් විඥාණය පෙළෙනවද නැද්ද? පෙළෙනවා. එහෙනම් විඥාණය පෙළෙනවා නම් ඒ පෙළෙන යම් කිසි විඥානයක් තියෙනවා නම් ඒකතුලින් ඒ පෙළෙන විඥානය ඒකාන්තයෙන්ම දුකයි සපයි දුකයි එහෙම දුකක් දෙනවා නම් මේ විඥානේ සාරයිද අසාරයිද අසාරයි මෙතන විඥානය කියලා කිව්වේ හිතට නෙමෙයි හොඳට මතක තියාගන්න දේශනාව අහලා තියෙනවනේ විඥානාතිති කෝ වික්කවේ තස්මා විඥානාති මුච්චති කියලා මේ විඥානනය කර දැනගන්න විශේෂ වශයෙන් මේක දැනගන්න ක්‍රමවේදයෙන් තියෙන අන්න ඒකටයි මෙතන විඥානය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේන විඥානය හේවත් හිතට නෙමෙයි මෙතන මේ විඥානය කියන කිව්වේ. මෙතන කියන්නේ දැනගන්න දෙයටයි මෙතන විඥානය කියන්නේ. ඒකයි මම කියන්නේ ඊළඟ සතියේ පැහැදිලි කරලා දෙන්නම් තවදුරටත් කියලා. එහෙනම් මෙතන මේ දැනගත්ත දේ නම් මේ දැනගත්ත දෙයට පිනුත් මේ ආසාවෙන් බැඳලා තියෙන අපිට කැමතිව දැනගන්න පුළුවන් කියලා හිතාගෙන නේද? නමුත් ඒක කවදාවත් වෙන එකක් නෙමෙයි පිනුත් ඒක නිසා මොකද මේ විඥානය නිසා අපි ආන්දන් සාප්‍රමාණව කියලා. එහෙනම් විඥානයත් ඔය ආකාරයෙන් කෙරෙනවා. එහෙනම් දැන් ඔබ උදේ දැකගත්තා නම් පිළිගන්න මේක වැය දැක ගන්න පුළුවන් උදේ නතර වෙනකොටමක් වෙනවා. වැය තමයි. ආයි වැය කියන අලුත් දෙයක් නෙවෙයි. උදේ නතර වුණා නම් ඒක වැය තමයි. උදා වෙන එක නතර වුණා නම් ඒක වැය. එහෙනම් පිළිගන්න දැන් මොකද මෙන්න ඔන්න උදේ දැකගත්තා වැය දැකගත්තා. උදේ වැය දකින්න කෙනාට හොදාකාරව පේනවා පිළිගන්නේ මොකක් නැහැ කියලා. මේක අපි වදගේ පවත්තන පුළුවන් එකක් එහෙනම් අපි වතගේ පවත්වන්න බැරි එකට කැමති වුණොත් අමාරු වෙදෙන්න වෙන බව දැන් තමන්ට අවබෝධයි. ඔය ටික හොදාකාරව මෙනෙහි කර බලන්න ඉඳින ඔබට ටිකින් ටික ටිකින් ටික ටිකින් ටිකක් වෙනවා. ඔය කියන පහත් වීම චන්දන වගේ දුර වෙලා දුර වෙලා ඕක පල්ලයට වැටෙනවා. ඕක පල්ලයට වැහෙනවා කියන කියන්නේ. ඔබගේ පෙදී මෙතනින් ඉවරයි. ආයෙ ඔබ අபிසංකාර වඩන පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මහා සාර කරුණු ටිකක් කතා වුණා. මේකෙන් ඔබට කොච්චර තේරුණාද කියලා ඔබ තමයි දන්නේ. මේ දෙක එකින් එක එකින් එක පෙළගස්සලා. නැවත නැවතත් නැවත නැවතත් මේ දේශනා වහන්න. පැය තුනක් විතර දේශනාව කියන්නේ. පැය තුනක් විතර දේශනාව කියන්නේ නැහැ. පුළුවන් තරමක් බෙහෙතේ මේක ශ්‍රවණය කරන්න. ආයි ආයි ආයි ආයි ශ්‍රවණය කරන්න. මේක හොඳාකාරව ශ්‍රවණය කරන්න. ඔබට වැටහිලා එයි මේ කියන මේ දවස්වල කරන දේශනා එකක්වත් මිස් කරගන්න එපා. පුළුවන් තරම් එවදින්න වෙලා මේක ශ්‍රවණය කරන්න. මෙතනදී ඔබ එක වාසියක් ගන්න. ඒ තමයි නිවැරදි මෙතන ධර්මදර ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න එකෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්න. මම කියන්නේ ධර්මයයි ඔබ ආරාමයේ කියන්නේ ඔබගේ ආරාමය. ඒක හැදුවේ ඔබ වෙන්නේ. භික්ෂූන් වහන්සේලා වෙන අපිට පින්විතනේ ඕනේ තැනක ඉන්න පුළුවන්. නමුත් ඔබට ඇවිදින්න වෙලා සත්‍යධර්මයක් ශ්‍රවණය කරලා ඒ මඟ වටා ගන්න තැනක් තියෙනවා. ඒක නිසා තමයි මේ දේවල් හැදෙන්නේ. එහෙනම් මේ බෑන් ඔබ ප්‍රයෝජනෙ ගන්න. ඔබට නිදහස් වෙලාවක පින්විතනේ ඔබ පිරිසක් එක්ක එන්න ආරම්භ. ඇවිදින්න ඉවර වෙලා. ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරන අනේ ස්වාමීන් අපිට පොඩි දහම් ගැටලු ටිකක් තියෙනවා. මේන්න මේවට අපිට විසඳුම් අරගන්න ඕනේ. එතකොට ධර්මදල ස්වාමීන් වහන්සේ නම පල්ලෙහාට වඩි. ඊට පස්සේ වා එක නමක් හෝ දෙනමක් හෝ තුන් නමක් වඩි. ඒ වැඩියට පස්සේ ඔබ උන්වහන්සේලාට ඉදිරිපත් කරන්න ඔබට තියෙන ගැටලු. දැන් මේ දේශනාව ඇහුවට පස්සේ මේ දේශනාව නැවත වාරයක් අහලා ඒකෙන් ඔබට පැනලා වෙන ගැටලු තියෙනවානේ මට මෙන්න මේ තැන තේරුන්නේ මෙන්න මේ තැන තේරුන්නේ එහෙනම් දැන් ඔබ කරන්න ඕනේ මොකක්ද තේරුන්නේ නැහැ නේ මහා ගැඹුරු බලන්නේ දැන් කියන්නේ මේක නම් හරියන්නේ නැහැ කියලා අල්ලලා දැම්ම මොකද වෙන්නේ ඉතින් ඔබගේ වලට තමයි ඔබ වැටෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ ඒක. මෙතනින් මිදෙන්න ඕනේ කොහොමද? ඉතින් ඔබ ඉස්කෝලේ විභාගෙ ලියද්දි විභාගය අමාරුයි නොලියෙ ඉන්නේ නේ. ඔබ කොහොමරි මහාන් දෙලා දෙවෙනි පාඩම් හරි දීලා පාස් වුණානේ. ඒක තමයි කරන්න තියෙන්නේ. මේක අමාරුවක් කරන්න වෙනවා. න්‍යාය ධර්මයේ වටහා ගන්න විතරයි තියෙන්නේ. එතනින් යාට තනිකර ඔබේ හිතේ ඒක මානසිකාර කර කර මේ ලෝකයේ අර්ථය යථාර්ථය දකින ක්‍රමයක් තියෙනවා. න්‍යාය ධර්මයේ දැක ගන්නකම් ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය නිතරම අවශ්‍ය වෙනවා. ඒක නිසා ඔබ පුළුවන් තරම් ඇවිදින්න ඔබට ප්‍රශ්න තියෙන්න ඕනේ හැමතිස්සෙම. ඔබට ප්‍රශ්න නැත්නම් ඔබ ධර්ම මෙනෙහි කරන කෙනෙක් නෙමෙයි. ඔබට පුළුවන් තරම් මේ ප්‍රශ්න එනේම මේ ස්වාමීන් වහන්සේලගෙන් අහන්න. අහලා ඉවරලා ඒව හොදාකාරවම ග්‍රහණය කරගන්න මේ මොනවද මේ අත්‍යත්‍ය කියන්නේ. ඊට පස්සේ අපි අර භාවනා වැඩසටහන පටන් ගන්නවා. ඔබට ඒකට හදිස්සි වෙන්න එපා. එතකල් ඔබට කරන්න තියෙන හොඳට බලන්න. දැන් මේ පැවිදි වෙන්න එනවා අපේ මහත්තුරු. මහත්තුරු පැවිදි ඉන්නේ ඇවිදින්නදී මාත් එක්ක කතා කරන ගමන. දැන් මා දැන් මාත් එක්ක ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ මං ගැන පොඩ්ඩක් ඔබ වහන්සේ දැනගන්න ඉන්නේ. එහෙම කියනවා. ඒ කියනකොට මම කියනවා මොකද්ද මහත්තයෝ මොකක් කරන්නද? බණ. වෙන මොකුත් නෙමෙයි. එකම එක දෙයක් මම කියන්නේ. මහත්තයෝ බණ. බණ 20ක් අහන 30ක් අහන ඊට පස්සේ 40ක් අහන අහලා අහලා අහලා ඒ කරුණු ධාරණය කරගෙන ඔන්න අපේ ස්වාමීන් වහන්සේලා දැන් මම කරන්නේ සාකච්ඡා අය වෙන මොකුත් තියනවද දැනගන්නවට එකම දේ තමයි කවුරු ආවත් ස්වාමීන් වහන්සේ නමක් ආවත් මට කියන්න තියෙන ඔච්චරමනේ බල ටික අහන්න. ත්‍රිපිටකය පරිශීලනය කරන්න. ත්‍රිපිටකය පරිශීලනය කරන්න බණ අහන්න. පොත් පරිශීලනය කරන්න. අදාළ පොත් විතරයි. ඔය ටික කර කර කර කර කර කර හොඳට ගැඹුරට ධර්ම අවබෝධ කරගෙන ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනවා. ඇයි සාකච්ඡා කරන්නේ? ඔබ අවබෝධ කරගත්ත එක සාහවුරු කරගන්න හරිද කියලා බලන්න. නැත්තම් ඔබ මොන අවබෝධ කරගෙන ඔය ටික භාවනා කරන්න කියොත් එන්නේ මොකද වෙන්නේ? අපරාධයක් කරගන්න ඊට පස්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේත් එක තර්ක කරා. තර්ක කරනවා කියන්නේ දහම් දහම සාකච්ඡා කරනවා. එතකොට ඔබට නොතේරෙන තැන අහන්න. අහලා ඒක තර්ක කරන්න උන්වහන්සේලා කියනවා. තර්ක කරනවා කියන්නේ මං හරි ඔබ වහන්සේලා වැරදි කියන එක එහෙම නෙමෙයි. ඉද මේව සත්‍යම් මොක මං යන්නගේ ඉවරයි. එහෙම නැතුව තම දහම දැනගැනීමේ අතින් තර්ක කරනවා. ඒ තරග කළ ඉවරලා මේ හොඳ ආකාරව දහම අවබෝධ කරගත්තට පස්සේ ආන්න එන්න මාගාල. ඇයිද ලිවිරලා කියන්න ස්වාමීනි මම බණහල්ලා ලියක් යවුවා. ස්වාමීන් වහන්සේලාත් එක්ක මම හොඳට දහම සාකච්ඡා කළා. උන්වහන්සේලාත් හොඳයි කිව්වා. එහෙනම් දැන් මට මොකද කියන්නේ? එහෙනම් දැන් ඔතනින් ඉඳගෙන භාවනා කරන්න. මට දෙන්න දින එකයි ඔතනින් ඉඳගෙන භාවනා කරන්න කියන එක විතරයි. ඇයි? ඉතුරු ටික හොදලා ගන්නවා. ඔබ දැන් අවබෝධයට ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද? හොඳට ධම්ම මෙහෙය කරගන්න. වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ බණ කියන්න කියලා. හැබැයි අවබෝධ කරගත්ත ටික විතරක් නැත්තම් පරිගෙන අහගන්න වෙන්නේ. තමනුත් නැහැ අනිත් උන්ට නැහැ අහගන්න වෙන්නේ. අවබෝධ කරගත්ත ටික විතරක් දේශනා කරන්න. කාට හරි දේශනා කරන්න. තමන්ගේ දරුවට දේශනා කරන්න. තාත්තා නිසා විහාගෙන ඉන්නේ නැහැ. මම කියන දේට අපේ සමහර ස්වාමීන් වහන්සේලා කවුරුත් ඔබ වහන්සේලාගේ බණ අහන්නේ නැත්තම් රබර් ගහක් ගාවද රබර් ගහන්න බණ කියන්නේ කියලා. ඇයි බින්දුනේ ඉස්සර අපි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නකොට අපි එහෙම නේද කළේ? කන්නාඩියක් ඉස්සරහට ගිහලා කන්නාඩියට ඉංග්‍රීසියෙන් කතා කළේ. ගස්වලට ඉංග්‍රීසියෙන් කතා කළේ. ඇයි? ගස් hina වෙන්නේ මිනිහෙක් කතා කරනකොට මේ බැරිච්චකම hina ලංකාවේ පිටරටවල නම් එහෙම නැහැ. එහෙනම් මිනිස්සේ ඔබ වහන්සේලාගේ බණහන් නැත්නම් මම කියලා දෙන්නේ මොකද? රබර් ගන්නවට හරි මම කියන්නේ. එහෙනම් හොඳට තමන් අවබෝධ කරගත්ත ධර්ම තමන් තුළින් නැගෙන්න ඉඩාදී. ඒකයි දෙවෙනි තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ ක්‍රමවේදය මම ඔබට කියන්නේ. තථාගතයන් වහන්සේගේ ක්‍රමවේදය තමයි පිළිගන්නේ. පොඩි න්‍යාය ධර්මයක් දීලා මොකද කරන්නේ? ඒ පුද්ගලයා තුළින් මේ ධර්ම එළියට ඇදලා ගන්න ක්‍රමය. මම යම් කාලයක් ලංකාද්වීපයේ එංගලන්තයේ පන්ති කළා ওই පන්ති කරනකොට මම ওই න්‍යාය ධර්මයේ තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා තමයි පිළිතුරු ළමයි බොහෝ ප්‍රමාණයක් 99ක් ඒ අදාළ ප්‍රතිඵල ලබාගෙන සතුටටපත් වෙනවා. මට හරිය ලේසි උගන්නන්න මම මොකද කරන්නේ? න්‍යාය ධර්මයේ දීලා ඉදිරි ටික ඒගොල්ලෝ තුලින් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ වෙහෙසටපත් වෙනවා මං හොඳට ඉන්නවා. මං කරන්නේ මොකක් විතරද? න්‍යාය ධර්මයේ දෙන එක විතරයි. ඒ න්‍යාය ධර්මයේ දුන්නාට පස්සේ ඒගොල්ලන්ට මං කියනවා ආ දැන් එනම් මේකට උදාහරණ සහිතව කියන්න. ආ මේ උදාහරණෙත් එක කියන්න. මේ උදාහරණෙත් එක කියන්න. එතකොට පන්තිය වැඩි වෙලාවක් ගත කරන්නේ මොකටද? න්‍යාය ධර්මයේ දෙන්න තේ කාලයි. ඉදිරි පැය එකයි විනාඩි 45ම මොකටද ගත වෙන්නේ? ඒගොල්ලන්ගේ අවබෝධය කතා කරනවා. ඒක නිසා අපි මුදනි වතුර වගේ ෆිසික්ස් එහෙම පුළුවන් දරුවෝ. ඒකයි ක්‍රමයේ. තථාගතයන් වහන්සේ ක්‍රමයේදී තමයි අනුගමනය කරන්නේ. තථාගතයන් වහන්සේ රූපය ගැන කියන්නේ නේද? ස්වාමීනි මට කෙටිම ක්‍රමයක් කියන්න. අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න. මහණ මේ රූපේ නිච්ච දනිච්ච. අනිත්‍යය තමයි දුකයි. දුකයි නම් සාරයි සරණයි. එහෙනම් මහානෝත්තර එහෙනම් වේදනාව ගැන කියන්න බලන්න. දැන් උන්වහන්සේ වේදනාව ගැන කියනවාද? ආයි උන්වහන්සේ වේදනාව ගැන කියන්නේ නැහැ. උන්වහන්සේ ආද වේදනාව ගැන කියන්න බලන්න. ආ සංඥාව ගැන කියන්න බලන්න. සංකාර ගැන කියන්න, විඥාන ගැන කියන්න. හරි මහාන ඔබට තේරුණා. දැන් යන්න දැන් ඉන්න බලන්න. එහෙනම් නිවැරදි මේ න්‍යාය ධර්මයේ දීද වෙලා තමන් තුළින් මේ න්‍යාය ධර්මයේ එළියට ඇදලා ගන්න වැඩ පිළිවෙල තමයි තථාගතයන් වහන්සේගේ ක්‍රමය. ඒක තමයි ඔබ තුළින් වෙන්නත් ඕනේ. ඒක නිසා මේ න්‍යාය ධර්මයන් අල්ලගෙන ඉඳලා තමන් තුලින් මේක විශ්ලේෂණය කරන හෝම්වර්ක් වැඩි මේකේ. පන්තියේ වැඩ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මේ දේශනාව තමයි මේ පන්තියේ වැඩේ. දැන් ඕක අරන් ගිහලා දැන් මොකද කරන්නේ? දැන් හෝම්වර්ක්. දැන් ගෙදර ගිහිල්ලා පුළුවන් තරම් මේක උපමා උපමේය වලට දාගෙන විවිධ ආකාරයෙන් ගන්න දැන් කැවුම් උදාහරණයක් ගන්න ඔබ කිරිවත් උදාහරණයක් ගන්න. ඉතින් ඔබ මේවා කරන්නේ නැත්නම් ඉතින් ඔබ නිවන් දකින්න ආපු කෙනෙක් නෙමෙයි. ඔබ අර ආසාවට බනන්න ආපු කෙනෙක්. නිවන් දකින්නවා කියන එක කෝස් එකක්. ඒ කෝස් එක දිගට මේක දවසක් පන්තියට ඇවිල්ලා ඉරලා එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. දිගින් දිගටම දිගින් දිගට එක බණයි මොකක් හරි එක බණක් අහගත්තා ඒක හොඳට ෆලෝ කරන්න. නැත්තම් වැඩක් නෑ. නැත්තම් ඔබ නිකන් බණක් අහලා සතුටු වුණා. මේ ෂෝක් බණක් කිව්ව ඒ හාමුදුරු තරම් අම්බෝ පුදුම අවබෝධයක් තියෙනවා. ඔය ටික කී කී යන්න තමයි තියෙන්නේ. මම ඔබට කියන දේ මගේ අවබෝධයෙන් ඔබට ඇති බල තියෙනවද? මගේ අවබෝධයෙන් ඔබට පළක් නැහැ. ඔබට පළක් තියෙන්නේ ඔබගේ අවබෝධය. මේ හොඳට මතක තියාගන්න. මම පෙළෙනවද නැද්ද කියන එක තුන ඔබ ගැනීම තීරණය වෙනවද? නෑ. එහෙනම් මගේ මාර්ගඵලයෙන් හොල වැඩක් වෙනවද ඔබ? මම ඊට සතිය ඔබට කිව්වේ මගේ මාර්ගඵලයෙන් හොයලා ඔබට වැඩක් නෑ. එන්න කවර කවදාකවත් මගේ මාර්ගඵලයෙන් හොයන්න යන්න එපා. වංගුදලා හරි අහන්න යන්න එපා. මොකද ඔබට ඒකෙන් වැඩක් නෑ. මම උත්සාහ කරන්නේ කොහොම හරි තෙලීමෙන් නිදහස් වෙන්න මිසක් වෙන දෙයකට නෙමෙයි. පල ලැබුණත් එකයි නැත්නම් එකයි මට තෙලීමෙන් නිදහස් වෙන්න තියෙනවා. සම්පූර්ණම මානසික පිළීමෙන් නිදහස් වීම උදෙසා තමයි දෙන්නේ මම මේ සියලු කර්තව්‍යයන් කරන්නේ. ඒක නිසා මම පිළීමෙන් නිදහස් වුණාම ඔබ පිළීමෙන් නිදහස් වෙන්නේ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ බලන්න ඕනේ මොකද්ද? ඔබගේ පිළීමෙන් නිදහස් වෙන්න. මම වගේ පිළිමින් නිදහස් එච්චරයි කරන්න තියෙන්නේ. ඒක නිසා තමයි මේ මෙතන ඔබයි මමයි අතර ලොකු පරතරයක් තියලා තියෙන්නේ. නැත්තම් තේරුමක් නැහැ. මා වුණ ගෑන ඔබට අවස්ථාවක් නැහැ කොහොමදවත්. මොකද හේතුව මට තියෙනවා ලොකු වැඩක්. මොකද? පිළිමින් නිදහස්. ඔබට තියෙනවා ලොකු වැඩක්. මොකටද? මොකද? මාව වුණ ගෑන දැන් හරියනවද ඔක? නෑ. සමහර මිනිස්සු ඉන්නවා මේ මේ ධර්මයයි ඔබයි මේ පද්ධතියට මහා සේවයක් කරගෙන එහෙම යන තිරිස් ඉන්නවා. ඒ අය මම මුණ ගැහෙනවා පද්ධතියේ වැඩක් උදෙසා. නැතුව ධර්මයේ උදෙසා නෙවෙයි. ඒ ධර්මයේ උදෙසා මම මුණ ගැහෙන්නේ නැහැ. දේශනා තියෙනවා. ස්වාමීන් වහන්සේලා තියෙනවා. ඒ විදිහට කතා බහ කරන කටයුතු කරගත්ත හැකියි. හැබැයි පද්ධතිය යම් කිසි වැඩ පිළිවෙලක් තියෙනවනම් ඒ පද්ධතිය වැඩ පිළිවෙල නිසා මම ඒකට මොන ගහනවා. ඒ වෙලාවට ඉතින් කල්දුටු කාල වලය ගන්නවා. පද්ධතිය කතා විනාඩි 5කින් කරලා ඉඳලා පැය දෙකම මම කිද ප්‍රශ්නාලේ ඉතින් ඒවත් ඉන්න ගන්න කමක් නැහැ ධර්මයේ යන්නේ. ඒක නිසා. පැය භාගයක් ස්වාමීන් වහන්සේ මුල ගැහෙන්න දෙන්න මේ මේ පද්ධතිය මේ කටයුත්ත කියලා ඉතින් ඇවිදilla පැය 3කට ඉඳලා පස්සේ යනවා. ඒකම නිසා තමයි මේකට මම වැඩි මුල ගැහෙන්න උත්සාහ කරන්නේ නැත්තේ. මොකද ඔබ ප්‍රශ්නයක් අහුවට පස්සේ ඔබ දන්නේ නැහැ මේ ප්‍රශ්නෙට උත්තරේ කොච්චර ගැඹුරුද කියලා. එතකොට මම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. සමහරවිට ඔබ පැය තුනමාරක් ඔතන ඉඳලා වේලි වේලි ඉන්න මම මේ පැය තුනමාර ඔබට ඒ දහමට උත්තරේ කියනවා. ඔය වගේ තුන් දෙනෙක් ආවනම් එහෙම දවස් ඉවරයි. තුන් දෙනෙක් නෙමෙයි ලක්ෂ 30ක් විතර ඉන්නවනේ. එක එක්කෙනා අපොයින්ට්මන්ට් දාගෙන ආවොත් එහෙම දෙමිතුනේ හරියන්නේ නැහැ වැඩි. ඒක නිසා තමයි මා වැඩක් නැහැ. අල්ලනම දාන්න. මම කියන්නේ දානයක්වත් දෙන්න එපා මාව වර්ධනය කරගෙන. මහා සංඝයා උදෙසාම කරන්නේ නැහැ. මේ ඉන්නේ බබලන මහා නගරුවක. බලන්න පුංචිම ස්වාමීන් වහන්සේ අවුරුදු 7යි. අර දකින්නේදනේ ඒක ස්වාමීන් වහන්සේනම කවුරුද 11යි මගෙන් ඇහලා උදේ ආවේ ප්‍රශ්න අහනවා උදේ ආවේ. ඔය අද කතා කරපු උදේ බෑ. ඒක ස්වාමීන් වහන්සේනම මට කියනවා ස්වාමීන් වහන්සේ කොහොමද අපි උදේ බෑ ගැන විස්තරයක් කරමුද උතන. අවුරුදු 11යි. ඔබගේ පුතා ගැන හැරලා බලන්න. ඔබ ඔබගේ පුතාට තරවටු කරනවා. ටීවී බලන්න එපා. ඔච්චර. ගරන්ටි ගන්නවා ගිහින්. ඔය ඔබ ඔබගේ දරුවන්ට දීලා තියෙන දායකය. ඒ අවුරුදු 11යි ස්වාමීන් වහන්සේලා ආනන්ද උදේ අපේ ප්‍රශ්න. ස්වාමීන් ස්වාමීන් විඥානේ කොහොමද මොකද කවුරුරි අහන ප්‍රශ්නයක්. කවුරුරි ලොකු ස්වාමීන් වහන්සේ නම ප්‍රශ්නයක් අහලා දෙනවා විඥානේ උදා වෙන හැටි කියන්න බලන්න කියලා. දුවගෙන එනවා. ඇයිද ලහන් ස්වාමීන් ස්වාමීන් විඥානේ කොහොමද කරන්නේ ඒක තියෙනවා ඒක අහගෙන ඉඳලා ගිහිල්ලා hinaගෙන ගිහිල්ලා අදට උත්තරේ දෙනවා. ඉතින් ඒක දන්නවනේ විඥානය කොට නැගෙන්නේ. එහෙනම් දන්නවනේ උන්වහන්සේ මේක මගේ වදකේ පවතින විඥානය නෙමෙයි කියලා. හේතුන්ගෙන් හැදෙන එකක් කියලා. ওই විදිහට පිටුනේ වැටිලා වැටිලා වැටිලා දිය බිඳුව දිය බිඳුව වැටිලා වැටිලා වතුර කලේ පිරීලා ඉතිරිලා යනවා වගේ. යම් දවසක ඵලයේ පූර්ණේ කරන උත්තරේ නේද? ඒකයි මම කිව්වේ ඔබගේ දරුවන්ට සාධාරණය කරන්න එපා. මේ දරුවන්ට තියෙනවා වගේ ඔබගේ දරුවන්ට බින්දු මාත්‍රයක් හරි දෙන්න chance එක. මොකද ඒ දරුවන්ට අයිතියක් තියෙනවා පින්විතේ මේ සතරේ නිදහස. ඔබ දරුවා ඉර කරන්න එපා. දරුවට අයිතියක් තියෙනවා සතරේ නිදහස. ඒ අයිතිය දරුවට ලබලා දෙන්න. දරුවට අයිතියක් තියෙනවා පින්විතේ ප්‍රීතියෙන් ඉන්න ඇත්ත ප්‍රීතියෙන්. දරුවට අයිතියක් තියෙනවා පිළීමෙන් නිදහස් වෙන්න. ඔබ ඒ අයිතිය උල්ලංඝනය කරන්න එපා. හරිනම් තින්දෙනි මානව අයිතිවාසිකම් වල මුලින්ම තියෙනුනේ මොකද? පිළීමෙන් නිදහස් වීමේ අයිතිය. ඒක හදනවට දෙමාපියෝ ටික ඔක්කොම අල්ලලා කොහෙද දාන්නද? ඔබ දාන්න. මං කියන්නේ අසාධාරණයි තමයි. ලෝකයේ පැත්තෙන් බැලුවාම. මං කියන්නේ මම ලෝකෙට කැමති නෑ පිළිගන්නේ මම ලෝකය ගැන නෙමෙයි බලන්නේ. මගේ ලෝකය ගැන ප්‍රශ්න අහන්නත් එපා වෙනවා. මාව මෙච්චර කාලයක් අනන්ත සංසාරයන් තිස්සේම මේ පෙළපු මේ ලෝකෙට මම එක බින්දු මාත්‍රයක්වත් කැමති නෑ. දකින්න බව අප්‍රියයි මම මේ ලෝකේ. ඒක ලෝකේ ගැන කතා කරලා වැඩක් නෑ. ඔය 31 ලෝක ධාතු කොහේ හිටියා? මොන දේ ගත්තද? ඔය 31 ලෝක ධර්මයේ හැමතැනම තිබිච්ච තිබුණේ පිළීමක් විතරයි. කොහේ සත්ව ගහන් ඉඳන් උතර පිළීමක් විතරයි තිබුණේ. පිළීමෙන් මහ දුකටපත් වෙන්නේ මහ දුකටපත් වෙන්නේ විතරයි. ඒක නිසා මේක තනක් කරන්න ඉපලන්නේ. ඒක නිසා මම ලෝකය ගැන නෙමෙයි කියන්නේ මේ උත්තරීතර නිවන ගැනයි දේශනා කරන්නේ. ඒක නිසා සමහරවිට මම මේ කියනේම ලෝකෙට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ අහන්න පුළුවන්. ඉතින් ඕම කියලා එහෙම කොහොමද ලෝකෙ කොහෙද පවතින්නේ? ඕම කියොත් එහෙම. ඔක්කොම පැවිදුනොත් එහෙම කොහෙද මේ ඊට පස්සේ සිංහල ජාතිය හොයන්නවත් නැති ඉතින් ඊට පස්සේ මුස්ලිම්මයි පැවිදෙන්නේ එතකොට හතපේ මම ඔබේ ප්‍රශ්නයක් අහන්න මෙන්න මේකට ඔබ හිතලා බලලා උත්තරය දෙන්න දරුවෝ හදන එක සැපයිද දුකයි දරුවෙක්ලයි උත්තර දෙන්න. දරුවෙක් හදාගන්නට පස්සේ ඔබගේ ජීවිතේ සපවත් උනත් දුක් උනත්. එහෙනම් ඔබගේ ජාතියේ වැඩිපුර දරුවා දන්නවන්නේ අනිත් ජාතියේ. ඔබ උත්තර ජාතියට ආසන්න. ආදරේ. මම මේ කියපේ වැරදියට ගන්න එපා. ඒකෙන් කියන්නේ සිංහල ජාතිය ගැන එහෙම නෙමෙයි. ඒකයි මම කියන්නේ. ඔබ කැමති විදියක් කරගෙන යන්න. මට ප්‍රශ්නයක් නැහැ ඒක. පුළුවන් තරම් දරුවෝ හදන්න. හදන්න අය හදන්න ඕනේ හදන්න. පස් දෙනෙක් හය දෙනෙක් හදලා තුන් දෙනෙක් විතර සාසනයට දෙන්න. අනික කර්මකාරයෝ තුන් දෙනාට ජාතිය පාර දෙන්න. තුන් දෙනෙක් ඉඳන් නිදහස් වෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්. එහෙම නේද? අපිට ගන්ධබ්බිය තව තුන් දෙනෙක් නිදහස් කරන්න පුළුවන් නම් ලොකු ලොකු දෙයක්. හතර දෙනෙක් නිදහස් කරන්න පුළුවන් ලොකු දෙයක්. මේ පැවිදින චුට්ටි දිරිස විතරයි මේ මිනිසුන්ට තේන්නේ තියෙන්නේ. දැන් රට ගිහිල්ලා PR එක අරගෙන රට රාජ්‍ය දරුවෝ තියන් ඉන්න අයට ඒක ප්‍රශ්නයක් නැද්ද එතනේ? දැන් ඒගොල්ලෝ ඒ සිංහල රටවල ඉතුරු වෙන්නේ මෙහි ඉතුරු වෙන්නේ නැහැ. දැන් මෙහි සිංහල ගණනේ ඒකයි ඉතුරු වෙන්නේ නැහැ. නේද? ඒ රටවල වල ළමයි හැම වෙලා ඒ රටවල වල පුරවැසි වෙලා ඉන්නේ. මේ මහාන වෙන අතලොස්ස ගැන තමයි ඔක්කොටම හෘදාව කැක්කුම ගාය ඔක්කොම හැදිලා තියෙන්නේ. මහාන වෙන අතලොස්ස ගැන. කරුණෙන් තමයි දෙමොනවා කරන්නේ. තරුණේ පත් දෙනෙක් ඇවිල්ලා පැවිදුණොත් එහෙම දැන් මොකද වෙලා තියෙන්නේ? සිංහල ජාතියට ලොකු අහිමියක් වෙලා. ඇයි උන් තමයි මුළු සිංහල ජාතියම බෝ කරන් හිටපු පස් දෙනා. දැන් ඉස්සරහට මද පරීක්ෂණයක් කරලා මද අය විතරක් පැවිදි කරගන්න. ඇයි ඔය වේල යවන්න කාටද නිරදාලෙකට යවන්නේ මේ අය අපි පැවිදි කරනවා මොකද මේ අය වඳයි. මෙයාට ළමයි හදන්න බෑ. ඒක නිසා අවසරයක් අරගෙන පැවිදි කරන්නද කියලා අහලා පැවිදි කරන්න කියනවා. මේ ඉස්සරහට අනගාരിക මාර්ග වෙනකොට අපි බඳයි කියාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඒතර කිසි ප්‍රශ්නයක් නැතුව පැහැදිලි කරගන්න පුළුවන්. ඒක තමයි ඉතින් උදේ ප්‍රශ්නේ ඉතින් මේ ලෝකේ උලා ගන්න පුරුදු වෙච්ච පිරිසට. මේ ලෝකේ උලා කනව හැදෙන්න වෙන වැඩක් නැහැ. නාන්න ගියත් ඒක නා ගන්න නෙමෙයි යන්නේ එතනත් ලෝකේ උලා ගන්නයි යන්නේ. වතුර ටිකක් දීුවත් රාග දේශ මොහ නැතුව වතුර ටිකක්වත් බොන්න බෑ. ඒකත් ලෝකයේ උලාහන බලාපොරොත්තු වෙන තමයි වතුර බොන්නේ. අවිද්‍යාවෙන් තුන ලෝකයක් නැති නිසා. නෝ තමයි ලෝක සත්‍යයේ ස්වභාවය. පුළුවන් තරමින් මිදෙන්න. ඔබ දන්නවද සතර අපාය ඔබ එනකම් බලන් ඉන්නවා. ඔබට ඒක පෙන්වලා දෙන්නම් දවසක. අපි හාමුදුරුවෝ ඔක්කොම ලෑස්ති කරගෙන යන්නේ. කාන්තාවෝ හිත සමාන දෙන්න එකක් නැහැ. පිරිමින්ට වැඩිපුර පෙන්වන්න. හොඳ කාන්තාවන්ට පෙන්වලා වෙදන බඩාස් කරන්න වී ඊට පස්සේ. බඩ ගිහිල්ලා ඒව දැකලා. ලෝකේ තියෙන ඇත්ත යථාර්ථය දැකලා. ඒ ඔක්කොම නැති කරගෙන යනවා අපේ ස්වාමීන් වහන්සේලා. සාමාන්‍යයෙන් විනාඩි 40ක විතර දර්ශන ඔබට පෙන්වුවාට පස්සේ ඔබට ඇත්තටම මේ ලෝකේ තියෙන ඇත්ත යථාර්ථය මොකද්ද කියලාම දැනගත්ත හැකි රූප රාමුවේ. කාමයේ තියෙන ආදීනව ආදී වශයෙන් ඔය දේවල්. තථාගතයන් වහන්සේ කාමයේ තියෙන ආදීනව දේ කරපු දේශනාවක් මේ ළඟදී මම කියවුවා සෙමිනර ත්‍රිපිටකේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය. කියවලා බලන්න. තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ පළවෙනි පොතේ කියවලා බලන්න මහා දුක්ඛක්ඛන්ධ කියන සූත්‍රය. ඒකේ නිමිතේ තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ කාමයට දැඩි වෙන කෙනාට වෙන ආදීනව කියලා. කාමෙන් බැඳි වෙන කෙනාට තියෙන එක ආදීනක් විදිහට පෙන්නනවා කාමභෝගී වස්තු ආයුධ වෙන රැස් කරන්න ගිහිල්ලා රජුරුවන්ගෙන් ගැහැට විඳින්න වෙනවා. ඒ එතෙන්දි තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙනවා දෙන්නේ රජුරෝ දෙන දඬුවම් ටික ඒ කාලේ. ඇඟ හිරි වැටිලා මේ සුගති ලෝකයේ ඉන්න මිනිස්සුන්ට දෙන දඬුවම්. එකක් තියෙනවා රාහු මුඛය කියලා. ඒකේ තියෙන අඬු දෙකක් දාලා හටට යටහක්ක යටහනුව පල්ලයට ඇදලා උඩහනුව උඩට ඇදලා දැන් කට වහන්න බෑ. ඔබ දෙන්ටිස්ට් ගාවට ගියාම දත් දොස්තර ගාවට ගියාම දත් ගලවනකොට දාන්න යන මේක කටවහනකට ඒ වගේ එකක් දානවා තදටම කට වහන්න බැරි වෙන්නේ. ඊට පස්සේ පින්විතනි කරන්නේ මොකද්ද? පහනක් පත්තු කරනවා කට ඇතුලේ. මොළේට යනකම් තීචිලා මැරෙන්න යන මිනිහා. පොඩි වේදනාවක් කියලා හිතනවා. මට මේකෙන් කියන්න ඕනේ මේක හැදෙන්නේ ඕක manuss ලෝකේ දෙන දඬුවම. සුගති ලෝකේ ඔච්චර ධර්ම දඩුවක් තියෙනවනේ. නරකාදි ගැන මොන කතාවද? මෝඩ වෙන්න එපා බිල්දුවක් ගන්න. ඔය කවුරු කියන ඒවාට අහු වෙන්න එපා මිනිස්සුනි මිදිල යන්නේ. හෘදයාංගම කමට උඹට කියන්නේ මිදිල යන්නේ. ඔය කවුරු කියන එකවත් කියනවා ඕවා විශ්වාස කරගෙන මෝඩ වෙන්න හදන්න එපා. කාගේවත් අතකොළු වෙන්න හදන්න එපා. තමන්ට ගැළපෙන දේ අරගෙන ඉන්න මෙතනින් මෙදෙන්න උත්සාහ කරන්න පුළුවන් තමයි හැම කෙනාම. නැත්නම් තමන්ට වෙනදී හිතාගන්න බැරි වෙනවා. හොඳයි. එහෙම නැත්නම් ඉතින් ඔබට අවුරුදු කන්නක් තියෙනවානේ. නේද? ආයෙත් ගෙදර ගිහිල්ලා අද සතුටක් වෙන්න පුළුවන්. මොනවා කන්න කැමති අයද? කෑවුම් කන්න කැමති. පින්වතුනි හිස තෙල් ගන්න දවසේ ඔබට ඕනම් පුළුවන් ඇවිදින්න හිස තෙල් ගාගෙන යන්න. එදාට තියෙනවා බුදු පුත් හරසර මේ ශාසනයට උත්තරීතර භික්ෂුන් වහන්සේලා පූජා කරපු. තමන්ගේ දරුවන්ව මේ ශාසනයට පූජා කරපේ අති උත්තරීතර දෙමාපියන් කරන පූජෝපහාරයක් තියෙනවා. ඔබට ඇවිදින්න ඒ දෙමාපියන්ට ආශිර්වාද කරන්න පුළුවන්. හිතදෙනුත් ගා ගන්න පුළුවන්. සියලුම ස්වාමින් වහන්සේලාගේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිද්ධ වෙන වෙලාවේදී දාහක් ආවන් අපි විසින් ඒ දාහගේ මොළුවේ තෙල් ගන්න. මොකද ධර්මයයි ඔබයි කියන්නේ. මේ පැවිදි අපි ඔක්කොම. ඒ නිසා ඒ නැකත් වෙලාවේ පටන් ඒ කටයුතු මේ විදිහට සිද්ධ වෙයි. ඔබට පුළුවන් ඒ විදිහට ඒකට සම්බන්ධ 16 වෙනිදා ඔබ දන්නවා තෙල්ගාන නැකත් වෙලාවල් ගෙදර ගිහින් බලාගත්තා හැකි. ඇවිල්ලා සම්බන්ධ වෙන්න. ඒ වගේම මට දෙමාපියන්ට ආශිර්වාද කරන්න සම්බන්ධ ඒ වගේම ඊළඟ සද්ධර්ම දේශනාව ඊළඟ සතියේ තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න කටයුතු කරගන්න. ඒ වගේම සීනි 10 පැත්තදී නර ඒවට නැත්තම් ඔබ නෑගන් යනකොට ඔබට CD එකක් එහෙම කාටද ගිහින් දෙන්න ඕන ඒවත් අද ලබා ගන්න පුළුවන්. ඒවට කැමති පරිදි දායක වෙලා ඒව ලබා ගන්න. එහෙම කටයුතු කරන්න. ඒ වගේම ඔබ මේ දේශනාව ඉවර වෙලා මෙතනට මුදල් පූජා කරන්න නැතුව අටපිරිකරක් අරගෙන පූජා කරන්න මුදල් මෙතනට ගෙනල්ලා කියන්නේ කරන්න පුළුවන් අවස්ථාවේ අපි එහෙම කරගන්න. මම ඔබට හැමදාම මතක් කරන්නේ ඒකයි. විනයානුකූලව ඒ ඔක්කොම සකස් කරලා තියෙනවා. මම කිව්වා ඒ විනයානුකූලව සකස් කරන්න කියලා. මොකද මෙතනට ඇවිල්ලා රුපියල් 20ක් තියන්න එපා. ඒක ටික හරි වැදගත්. පුළුවන් වෙලාවෙ අපි කරගමු. බැරි වෙලාවෙ ඉතින් පූජා කරන්න. මම මේ කියන්නේ ස්වාමීන් වහන්සේට සල්ලි පූජා කරන්න එපා කියන එක නෙමෙයි. ඉන්නම් වෙන්න නැත්තම් එන්නේ. ඒක නිසා ඒව කැමති විදිහට ඔබ කරගන්න. මම මෙතන කියන්නේ රුපියල් 20 දීලා හරි අට පිරිකරක් කරගෙන පොඩි. එතකොට ගණනක් විදුමක් නැහැ නේද මේ ප්‍රශ්නේ නැහැ. ඒ විදිහට කරා එතකොට ස්වාමීන් වහන්සේලාට මුදල් පූජා කිරීමක් සිද්ධ වෙන්නේ අට පිරිකරක් පූජා එතකොට ඒ විදිහට කටයුතු කරන්නේ මෙහෙදී. අනිත් තැන්වලදී ඔබ ඒ කරගෙන යන වැඩ පිළිවෙල ඒ ඒ ගම්දරා වල හැටියට ඒ විදිහට කරන්න. මේදී අර විදිහට කරන්න. එතකොට දේශ මේක හොඳයි. හොඳයි. එහෙනම් මෙතනදී අපි සුළු වෙලාවක් ආරේ මෛත්‍රී කාමස්ථාන වෙනවා. හැබැයි මම මේ කියවි කියන ඒවට විතරේ වැරදියට එහෙම හිතන්න එපා. වැරදියට එහෙම හිතුවම්පා හිතන්න එපා. මම මේ ඔබට කියන්නේ මේවා මේ ඔබගේ තියෙන සල්ලි එහෙම ගන්න එහෙම නෙමෙයි. ඒක ඔබ හොදාකාරව අවබෝධ කරගන්න ඔබට මේ යහපතක් සලසන දෙන්නේ හරි විදියට අපිට රුපියල් 20ට හරි කමන්නේ අර පිරිකරක් අරගෙන පූජා කරන්න කියලායි කිව්වේ. හොඳයි එහෙනම් සියලුම දෙනා එකතු වෙලා ආර්ය මෛත්‍රී කර්මස්ථාන වලින් මේ අනුසවුද්දේ සියලු දෙනාට යහපත ශාන්තිය සැලසෙයි. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දායෙන් මිදෙන්වා සංසාර හිත කරෙත්වා නිම්බාන පරම සුඛයෙන් සුඛිත කරෙත්වා නිම්බාන පරම සුඛයෙන් සුඛිත කරෙත්වා මමද සියලු හිත කලවෙත්වා නිම්මාන පරම සුඛයෙන් සුඛිත කලවෙත්වා නිම්මාන පරම සුඛයෙන් සුඛිත කලවෙත්වා මමද සියලු ලෝක සියලු සුඛිත කරෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කරෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත කරෙත්වා මමද සියලු ලෝක සියලු සත්ත්ව යවති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකින්තේන පංචෝපාදානස්කන්ධයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛයෙන් සුඛිතකර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතකර වෙත්වා මේ ලෝකයේ සිද්ධ වෙච්ච දරුණුම අපරාධේ ආර්ය මෛත්‍රී ඉවර වෙච්ච ගමන් වර්ෂාවත් එක්ක ආව නේද අමුතු සද්දය. ඔයානේ. ඕක තමයි මේ ලෝකෙ සිද්ධ වෙච්ච දරුණුම අපරාධය. මොකද? මිනිස්සේ ගෙම්බෙක් වෙලා ඔයින වඩා අපරාධයක් කියන්නේ. මිනිස්සේ මధుරෙක් වෙලා මාළි නැති වුණා වගේ. ඔබගේ මාළි නැති වුණා වගේ වෙන්නේ. පරිස්සම් වෙන්න. මම ඒකයි කිව්වේ. ඔබට සතර අපායේ නිදාසෙයි තියෙනවා. ඒ අයිතිය උල්ලංඝනය කරගන්න එපා. කොහොම හරි ඒක කරගන්න. ඔබගේ මේ මහා අනුකම්පාවකින් කියන්නේ. කොහොම හරි ඒක කරගන්න. ඔබ ලෝකෙටම කරගෙන යන්න වැඩක් නැහැ ඔබ මැරිලා ඔය සත්‍ය දදා ඉන්න කෙනෙකුනොත් එහෙම. ඔබ බේර ගන්න කවුරුත් නැහැ. පුළුවන් නම් ඔය ගෙම්බව හොයලා ගෙදර අරන් ඉන්න. උඩ සාර්ථක සප්පායන් කරලා මිනිස්සෙක් කරලා දෙන්නම. මේ මුලාව තේරුම් ගන්න මේ මුලාව තේරුම් ගන්න. තේරුම් ගන්න පුළුවන් නම් මෙතනින් ගොඩ යන්න. ඒක ඔබගේ අයිතිය. ඒ අයිතියට යාගේ වෙන අයිතියක් නැහැ. ඒකයි ඔබට මේ පුල පුලා කියන්නේ. ඒකත් කරගන්න දෙන්න මට කරන්නේ නැහැ. සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අවුරුදු 2000 ගානක් ගියා. මේ ශාසනේ 5000කින් කියලා වෙනවා. ඒ කියන්නේ මේ මනුස්ස අද්දවිය ඔබට නැති වුණා ආයි එකක් ඉන්නේ නැහැ ගොඩේ. එහෙනම් හොඳට රමණය කර කර ඉන්න. තීරණ තියෙන්නේ ඔබ අතට. පිස්සු ඇදුනට ඉවරුණා. 31 කියලා දැනනවද කියන එක තීරණය කරන්න ඕනේ. හිස්ව නිසා ඉපදුනේ. පාවුසුව නිසා ඉපදුනේ. පිස්සෙක් වෙලාමද මැරෙන්නේ කියන එක තීරණය කරන්නේ ඔබ. පිස්සෙක් වෙලා මළොත් ආයි කොහේ හරි ඒ පිස්සෙක් ලෝක දාතේ කොහේ හරි තැනක උපදින. ඒක ඔළුවට අරගෙන කරනවා. හරි. එහෙනම් මේ මෙතනින් ඔබ මහා පුණ්‍ය ශක්තියක් රැස් කරගෙන ඉන්න වෙලාවේ දිනෙන් පෝෂණය වෙන පින් සතුනේ පිරිස සීපක් කළා. ඒ අය පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න සූදානම් මම ඔබට පණිවිඩය කියවනේ CV ටැග් එක කරලා තියෙනවා. ඔබට කැමති පරිදි අරගෙන කටයුතු කරන. ඒ වගේම හෙළපොතු පියුම සංග්‍රහම තියෙනවා මේ මාසික පාරිකේ. ඔන්න පින්වදනි යථාර්ථවත් ධාම තියෙන සංග්‍රහ අරගෙන කියනවා. තව කෙනෙකුට ආයාද කරන්න ඔබ කියනවා. යථාර්ථවත් ධාම. පුළුවන් නම් මුල ඉඳලා මේ සෙට් එක ගෙන්න ගන්න. මම ඉඳලා දැන් 78ක් කොහෙද? 78ක් හරි 79ක් හරි සංගරා තියෙනවා. මුල ඉඳලා අරගෙන ඒවා කියවන්න. ඔබලගේ දහම කියවන්න ආසයි. ඇති පදන් ඔබට සපයන්න නම් තියෙන්නේ කරුණ ඔබට උවමනාව තියෙනවා නම් මේ වැඩේ කරලා ඉවර කරගන්න. හොඳයි. එහෙනම් මේ යොදනි පුණ්‍යානුමෝදනාවට සූදානම් වෙලා සිටින්න. හොඳයි. ඒ වුණා පරමකටම දීපත් කරගන්න තථාගතයන් වහන්සේගේ දේශනාවකට වදාළ මේ නිර්මල සද්ධර්මය අවබෝධ කරගෙන ඉස්සෙල් සද්ධර්මයේ ලෝකී පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් පිරිසේ වගේ දෙකතුනේ සද්ධර්මය අවබෝධ කරගෙන අප්‍රේත ධෛර්යයෙන් යුක්ත වරිහත් ඵලයේ සාක්ෂාත් කරගෙන ඉඳසා මහත් වූ අපේ මේ කටයුතු කරන්නා උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිවණක් පිරිසත් ඒ වගේ දෙකතුනේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මාතුගම්කමී මේ කටයුතු කරන්නා වූ ඒ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝයා වහන්සේලා සීපත් කරගෙන උසින් දැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තර මෙකරේ පිහිදුල පතුලරණේ පිං වීදී පත්‍රියාමිනී උත්තර මෙන්න මෙනි වෙලදීන යම් සිංහා පුරුපත්‍ර දෝසාන්දකාරියක් සමිත පිසාජමලක වල කුම්බාණ දෙවර දෝසාන්දකාර ඇස්වාකට බාහෝ හව දවසක සංකා දෝසාන්දකාර සරේ සත දාතු චිම්බති නිමිනිය වරුංගා බාද දෝසාන්දකාරිය සිල් දෝසාන්දකාරයන් සාදුමී උත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාවන සංඛ්‍යාත නිර්වාණ ශාන්ති සාක්ෂාත් කරගනිවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේ පිළිතුරු මොහොත කර සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන වදාළේ මේ නිර්මල සාධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වන නැමෙදලා එදා මාතලියාවේ විහාරයේදී ත්‍රිපිටකයේ ගාථාරුණ වෙලා තමන්ගේ පරපුදාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවාවේ සීලප දෙනා වහන්සේලා සිහිපත් වෙන බුදුදැස් කරගත්තා වූ සිනු කුණ්ණිකං ගාතුල ගංගා යුත්තමේ කරේ දීතුල පතුලහරෙන් ඒ පින්දී දීප ද්‍රියාමින් යුත්තමේ යම්කිසි අභවයේ ස්ථානයේ කිනවන මේ ගත මේ දේවාල සංසලේ පිළිත් වලද මුදලේ වඩත් වලද පුණ්‍යයක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ නිවිදිරි මොහොතකට සිහිපත් කරගන්න මගේ ආරාධනා පිළිගෙන මේ සංහිතා භාව සීල මුදින් ධර්මමාදී සමවිස්තකාමීදී දේවතාන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ කිරාත් කාලයේ කාර්යසා කළා ඉන්ද්‍රෝපේන් සංසේකර ප්‍රජාපති ආදී සිළු දේව සමයන් වහන්සේලා සිහිපත් කරගෙන ඔබ දිනස් කරගත්තා වූ සිරිම පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි වීදුල ප්‍රතිනන්නේ පින් වීදී පැතිරියාමේ ඒ දෙවියන්ගේ දේවානුභාව හිමිනි මේ වාසිනි සම්බුද්ධ ශාසනය চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂුණී කියන උපාධි උපාධිකාති වලක්කේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස මුදලේ මිදෙත්තාලත මුදලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාව කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ ඉන්න කෙනෙකුට මොහොත කර සිහිපත් කරගන්න බලමින් ජම්මාත්‍ර ගස්පන්විත නාව සීලු ජාතින් කාලේ තමන්ගේ අපතාන්ත ගුරු දුවතර වෙරිත ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සේවිකාවන් ඒ වගේ මේ රටේ මහදන් නියුද්ධයක් පැවතිච්ච කාලෙක මේ පරිලෝකීය අවුත විදා උදා පිරිසත් පොලිසිය පිරිසත් සාමාන්‍ය වෙච්ච සතුටු ඉතින් ආවෝ පිරිසක් ඒ වගේ මේ අතරේ විතරක් නෙමෙයි මේ තරම් කල්පයන් ඉඳලා තමන් තම වෙච්ච තාන්ත වෙච්ච ගුරු ඥාති මිත්‍රාය වෙච්ච ඒ සිදු දිනාව සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගන්නා තාව සිනම් පුණ්‍ය ගංගා කුසල ගංගා යැකෙන වේදලපත් කරන මේ මේ දී පැතිරියාමේ මේ යම්ති අභාවෙන් තාණකින් නොනගින් අසු මෙදේවා දසක් කුසලෙන් මෙදෙත්තා දසු කුසලේ වඩා දසු පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරමතු කෙන්තුකින් තර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම පින් නිර්මෝදකට සිහිපත් කරගන්න මේක කල්පනුකම් ඇතුළත තමන් විසින් අවඩතා දාන්න ලක් කළා තමන් කිරීම වයිගේ ප්‍රෝදේ පසුලා මැරෙලා ගිලා අද ඔබ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වේතින් හෝ අමනුස්ස වේතින් හෝ සත්ත්ව වේතින් හෝ පැනලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් අධ්‍යාත්මික ජීවිතයට බාධා කරනවා නම් බණ භාවනා කටයුතු වල බාධා කරමින් තමන්ගේ නිවන් මඟ හඳුනන අන්නේ සිර දෙනාවක් මේ ලාවේ සිහිපත් කරනවා විඳනස් කරගත්තා වූ සිළුම් කුණ ගංගා මිදර ගංගාය කෙරෙහි විදුලපතරණයකින් වීදී විද්‍රියාමේ ඒ අයට යමවෙන් තාලින් අත මෙදේවා දසක් කුසලේ මෙදෙත්වා දස කුසලේ බලත්වා දස පුණ්‍යක් ක්‍රියා කරත්වා නිබ්බහන් පරම සුඛෙන් සුඛිතරවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේ පිළිදෙල මොහොතකට සිහිපත් කරගන්න විශේෂම ජීවිත වතරේ නාමයේ විශේෂයෙන් පිළිදෙල මේ ත්‍රි සද්ධර්ම දේශනාව පැවැත්වීම නිසා මහත් වූ අපේ මේ කටයුතු කළා වූ විහාරස්ථානයේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ විහාර විහාරවාදී ස්වාමින් වහන්සේලා ඒ වගේ මේ උදසක් කරලා කටයුතු කරන්නා වූ කැපකරන දායක දායක මහත්තුරුන් ඒ වගේම පින්විතනි මාත්මී මේ වගේම ඉදීපත් කරගන්න අනගාරික මහතුරු මහත්වරුන් කටයුතු කළ මේ ස්ථාන ආදී වශයෙන් ජීවිත කරගන්න අවශ්‍ය කටයුතු කළා යුතු දෙන අවස්ථීපත් කරගන්න. ඒ වගේම මේ තලෙට පුරුවාදී වශයෙන් මේක ගෙනල්ලා ඉන්න කටයුතු කර ගැනීම උදෙසා අපට වෙලා කටයුතු කළා වූ ධනෙන් හෝ ශ්‍රමින් හෝ ආශිර්වාද ශක්තියෙන් හෝ ඥාන ශක්තියෙන් හෝ දායක වුණා වූ ඉතිරි දලාව සීපත් කර ගනී වගේම මේ ශ්‍රී සද්ධර්ම මේ ලෝකේ පුරා ප්‍රචාරයේ නිමුදා මහත්වකින් මේ කටයුතු කරන්නා වූ ඉතිරි දලාව සීපත් කර ගන්න ධනෙන් හෝ කැම කරගෙන ශ්‍රමයෙන් කැම කරගෙන ඉඳලා ඒ ආදී වශයෙන් කටයුතු කරන්නා වූ ඉතිරි දලාව සීපත් කර ගනී වගේම පිළිදෙන සමග ජීවිත අතර ඉන්නා වූ අපතාතර වාද රූපේ ඥාන මිත්‍රාදී ගුරුවරුන් සේවක සේවිකාවන් ස්වාමීන් ධර්මයන් ස්වාමීන් වහන්සේ වගේ මේ රට ආරක්ෂා කරන පිළිස රට පාලනය කරන පිළිස රට සංවර්ධනය කරන පිළිස මේ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ දින රැස් කරගත් ආවසෙල මුන්න ගංගා කුසල ගංගාය කෙරෙහි වීදුර ප්‍රතිසන්නේ පින් මේ දීපත්‍රි යාමේ එයකට ලැබී වැල් තියෙන නම් අපිට ගහපුර පත්‍ර දෝසාන්ධකාරයක් වාකට බව බව දෝසක සංකා දෝසාන්ධකාරයක් මේ විලාද මලකලු කුම් බන්න දෙන්නේ මේ දෝසාන්ධකාර රවි සබ්දා දුසේ මෙතන වෙනියා රෝගාබාධ දෝසාන්ධකාර ඒ සිවි දෝසාන්ධකාරයෙන් අසාදුරි පොත මේ වාමේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළ මේ මජරාම සංඝ ඇතුලේ වර්චාන්තිනි සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින්වන්ව collateralmente. ඒ වගේම මේ මොහොතේ සිහිපත් කරනවා මේ තනවිල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී අපිට ආහාරයේ පානක සම්තරණා ඒ ආහාරය පණ ලැබුණා වගේ සත්‍ය දෝමී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ දවුණු කරගන්න ඇති. එමනම් ඒ ආහාර පරසගත් දුර ආයත අධිදල බැවුම් සරස් කළා ලැබෙන සරස් කළා කුඹුරු අපල ගයන් කබල පාවලා ආහාරයක් වශයෙන් ඔබ අතර පත් වෙනකම් ලැබෙන කටක වෙලා කටයුතු කළා. ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේ පිඟුදින ධනෙන් හෝ ශ්‍රමයෙන් හෝ ආශිර්වාද ශක්තියෙන් හෝ ඥාන ශක්තියෙන් ලැබෙන වෙලා කටයුතු කළා. ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත්තා සිනු කුණි ගංගා කුසල ගංගායේ කෙනෙක් මේ දුර පතන මේ පිඟුහි දීපත්‍රියාවේ නියත අධිදබ්බා විතාන කිරණගේ වශයෙන් අතකේ දේවාදාස කුසලයෙන් බෙදෙත්වා තද කුසලේ වඩත් අද පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ පින්විතින් මොහොතකට දීපත් කරගන්නද මේ තර වේද සද්දන් මේ ශ්‍රවණය කරද්දී හිතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙති මතුරුන්ගෙන් ආරක්ෂා වෙලා සද්දන මේ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වුණේ මේ තර වේද කිරීම නිසා මම මේ තර වේද කිරීම උදා වැඩ ලඟට ලඟට මේ තර වේද බැලකට සකස් කළා ඔබ නිසා කියනවනම් ඒ නිසා ධනෙන් දායක නව පිරිසක් ශ්‍රමයෙන් දායක නව පිරිසක් ඥාන ශක්තියෙන් දායක නව පිරිසක් ආශිර්වාද ශක්තියෙන් හෝ දායක නව පිරිසක් ඉන්න ඒ සියලු දෙනා වස්තීපත් කරගන්න. ඒ වගේ මේ ස්ථාන භූමිවල මුළුපත් ජනවල බිම් බලාපොරොත්තු වෙන ඒ සියලු දෙනා වස්තීපත් කරන. ඒ වගේ මේ ස්ථානයේ හරවතු වල පූජා කළා වගේ පිරිසක් කරන ඒ සියලු දෙනා වස්තීපත් කරගෙන. ඔබ තුන් රැස් කරගත් ආශිර්වාද පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙනෙක් පින්තුල ප්‍රතිදාන මේ මිහිදී බද්‍රියා විනය දැන් යබම් ස්ථාන කියන නගේ ගත වේවා. දසකුසලේ මෙදෙත් දසකුසලේ වඩත් දස පුණ්‍යක් ව්‍යාප කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ නිමිතිනේ අවසාන වශයෙන් සිහිපත් කරගන්න. බොහෝ දුර පැනින ලෝකේ ඉන්න පෙරෙන්නේ මම ආවත් මනාගෙන සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාගෙන සකස් වෙලා තියෙන නිසා පහසෙන් මේ තනගාගෙන පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම මේ විදුලි පංකා මැද්දේ ඉඳගෙන මේ ලයිට් එළිය ආලෝක එළිය මැද්දේ ඉඳගෙන ඔබට සත්‍යන මේ ශ්‍රවණය කිරීමවත් අවදා වෙලා තියෙන මේ වගේ මේ දේශනා පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමවත් අවදා වෙලා තියෙන මේ වගේ මේ කුඩු ආදී වශයෙන් දේවල් තියෙන නිසා පාසෙ විදින සත්‍යන මේ ශ්‍රවණය කිරීමවත් අවදා වෙලා තියෙන මේ ස්ථාන භූමි ඉදිකිරීම නිසා මේ පාසෙ ශ්‍රවණය කටයුතු කරගෙන යාමවත් අවදා වෙලා තියෙන මේ සියලු දේට විද්‍යාර්ථ මතින් සම්බන්ධ පිටසක් සහ ඒ ඥානස වාසික පිළිසකේ දායකත්වය ලැබිලා තියෙනවා අපි මෙතන මිනිසා මේ දායකත්වය උපයෝග කරගෙන ඔබ නිවන් දකින්න ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන්න කැපයි මිනිසා විසින් දෙනවත් සිහිපත් කරගෙන ඔබ සින් දැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා ජල ගංගා එයාගේ පිළිතුර ප්‍රතිදාන මේ මේ දී ප්‍රතිරියාව නේ යැයි අපි අභවිතාන කරන මේ අස්මේ දේවාදසක මුදලේ විදිතාදසක මුදලේ වඩත්තාදස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා එහෙමනම් මේක ඉදිරි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්ත බුද්ධ පූජා ප්‍රවත්වෝ ඒ කරගත්තා වරන්ත ප්‍රමාණ පුණ්‍ය සම්පාදනයන්ගේ බලමයි මේ මේ මිහි මඟ තුල ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සියලුදනා ඒ වගේම නිකුතේ කරගත්තා වරන්ත ප්‍රමාණ පුණ්‍ය සම්පාදනයන්ගේ බලමයි මේ ඔබ අප සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්නකේ තුලදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී ලැබෙනවදාද නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලු දෙනාම රාගින්නෙන් මිදෙත්වා සියලුම සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතව වේවා සාදු සාදු